ඉතින් මේ සූත්‍රයේ තියෙන කාරණා ටිකම මම සිහිපත් කරලා ඊට පස්සේ අපි ඒ පිළිබඳව සාකච්ඡා කරගමු. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර වැඩ ඉන්නකොට නිග්‍රෝධාරාමයේ වැඩ හිටියේ. උන්වහන්සේ ඒ ප්‍රදේශයේ වැඩ ඉන්න කාලේ ශාක්‍ය වංශිකයන් බුදුරජාණන් වහන්සේ හමුවෙන් නැවිල්ලා උන්වහන්සේට පැහැදිලි කරනවා ස්වාමීනි මේ මේ ප්‍රදේශයේ අපි හදලා තියෙන අලුතෙන් ස්ථානයක් ශාලාවක් ඒ ස්ථානය කවුරුත් මේ වෙනකොට පරිහරණය කළා නැහැ ඒ නිසා ඔබ වහන්සේ භික්ෂු සංඝයාත් එක්ක මේක පරිහරණය කරනවා නම් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා බුදුරජාණන් වහන්සේ බාර ගන්නවා ආරාධනාව බාර ගන්නවා ඊළඟට ආරාධනාව බාරගත්තු බව දැනගන්න මේ ශාක්‍යවංශිකයෝ ගිහිල්ලා ආසන පනවල සූදානම් කළ අවශ්‍ය කටයුතු සංවිධානය කරලා බුදුරජාණන් වහන්සේට දෙනුම් දෙනවා දැන් වඩින්න සුදුසු කාලේ කියලා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා එක්ක ඒ ස්ථානයට වැඩම කරනවා. වැඩම කරලා වැඩ ඉන්නවා. ඉතින් රාත්‍රී කාලයේ බොහෝ වෙලාවක් ශාක්‍ය වංශිකයන්ට ධර්මයෙන් කරුණු පැහැදිලි කරලා දීලා ඒ අය පිටක් කළා හරිනවා. එයා පිටක් කල්ල හැරලා බුදුරජාණන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේට කතා කරනවා. කතා කරලා කියනවා මොග්ගල්ලාන භික්ෂු සංඝයා මේ ඊටාම හොඳට පිබිදුණු හිතකින් ඉන්නේ. කියන්නේ තීන මිද්දේ නැතුව ඉන්නේ. මේ වෙලාවේ තීන මිද්දෙන් තොරව හිත බොහොම සංසුන් කරගෙන නිස්කලංකව මේ වෙලාවේ ඉන්නේ. ඒ නිසා මුගල්ලාන මුගලන් මේ මේ අයට දැහැමි කතාවක් කරන්න ධර්මයක් කියලා දෙන්න මගේ පිට ටිකක් රිදෙනවා මම ටිකක් විවේක ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ සංගල සිවුර එකන දෙපට සිවුර නවල එල්ල දුන්නා උන්වහන්සේ එකේ සැතපෙනවා ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ වික්ෂුන් වහන්සේලා අමතලා ධර්ම කතාවක් කරන්න සූදානම් වෙනවා. මොගලන් මහරතන වහන්සේ මේ වික්ෂුන් වහන්සේලාට දේශනා කරන්න හදන්නේ කෙලස් වැగిරෙන ප්‍රතිපදාව සහ කෙලස් වැగిරෙන්නේ නැති ප්‍රතිපදාව මොකද්ද කියන එක. අවස්සුත පරියාය කියලා කියන්නේ කෙලස් වැగిරෙන ප්‍රතිපදාව මොකද්ද කියන එකයි. අවස්සුත පරියායංච වෝ ආවසෝ දේසිස්සාමි අනවස්සත පරියායංච තං සුනාත ඇවැත්නි කෙලස් වැగిරෙන ප්‍රතිපදාවත් කෙලස් නොවැగిරෙන ප්‍රතිපදාවත් දේශනා කරනවා ඉන ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ කෙලස් වැగిරෙන ප්‍රතිපදාව සහ කෙලස් වැగిරෙන්නේ නැති ප්‍රතිපදාව මොකක්ද කියලා මොගලන් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්න සූදානම් වෙනවා. කතංචාවසෝ අවස්සුතෝ හෝති. කොහොමද කෙලස් වැగిරෙන්නේ? ඉදාවසෝ භික්ඛෝ චක්කුණා රූපං දිස්වා පිය රූපේ රූපේ අධිමුච්ඡති. අප්පිය රූපේ රූපේ ව්‍යාපජ්ජති. ඇහෙන් රූපයක් දැකලා ප්‍රිය වූ රූපයක් නම් ඒ රූපය ඇලෙනවා. අප්‍රිය රූපයක් නම් ඒ රූපේ ගැටෙනවා. සිහි නැතිව නොයලඹ සිටි කායගත සතියෙන් අසතියෙන් යුතුව අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව කාලය ගත කරනවා. මේ විදියට අයෝනිසෝ මනසිකාරයෙන් අසහියෙන් ඉන්න කෙනාට මේ විදියට ඇලීම සහ ගැටීම දෙක හැදෙනකොට ඒ තුලින් උපදින යම් අකුසල් ධර්මයක් තියෙනවා නම් ඒ අකුසල් ධර්මය දියුණු නැති කරගන්න නිරුද්ධ කරගන්න සමත විදර්ශනා ඥානය පිළිබඳවත් දැනුමක් නැහැ. ඇලෙනවා ගැටෙනවා ප්‍රිය රූපේ ඇලෙනවා අප්‍රිය රූපේ ගැටෙනවා. එහෙම වෙන්නේ අසහිය නිසා සිහි නැතිකම නිසා අයෝනිසෝ මනසිකාරය නිසා සතිපට්ඨානයෙන් නෙවෙයි නිසා මිච්ඡා සතිය තියෙන නිසා එහෙම කෙනාට ඒ ඇලීම ගැටීම නැමැති අකුසලය ඒකෙන් උපදින අකුසලය දුරු කරගන්න විදිය දන්නේ නැහැ සිහිය නැති නිසා දන්නේ නැතිකම මේ හේතුවෙන් මොකද වෙන්නේ සමත විදර්ශනාව වැඩෙන්නේ නැහැ සමත විදර්ශනාව වඩන්න දන්නේ නැති නිසා අර සිහිය අසිහිය බවටපත් වෙනවා අකුසල් රැස් වෙන එක නවත්ත ගන්න විදිහක් නැතුව. කනෙන් ශබ්දයක් අහලා නහයෙන් ආග්‍රහණයක් අරගෙනත් දිවෙන් රසයක් අරගෙනත් කයෙන් ස්පර්ශයක් අරගෙනත් හිතෙන් අරමුණක් අරගෙනත් ප්‍රිය ස්වභාවය ඇලෙනවා අප්‍රිය ස්වභාවේ ගැටෙනවා මනාපයි නම් ඇලුනා අමනාපයි නම් ගැටුණා අසිහිය නිසා එහෙම වෙනවා අකුසල් රැස් වෙනවා සමත විදර්ශනාව වඩා ගන්න විදිය දන්නේ නැහැ. ඕක තමයි කෙලෙස් වැగిරෙන ස්වභාවය. කෙලෙස් වැగిරෙන ස්වභාවයට කියන ඕක තමයි කෙලෙස් වැగిරෙන ස්වභාවය කියලා කියන්නේ. දැන් මේ විදියට ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් අරමුණු වෙනකොට ප්‍රිය අරමුණෙහි ඇලීමෙනුත් අප්‍රිය අරමුණෙහි ගැටීමෙනුත් වෙන්නේ මොකද්ද? ඇහැ හරහා මායයට ඉඩක් හම්බ වෙනවා. කන නහය දිව ශරීරය මනස හරහා මායයට ඉඩක් හම්බ වෙනවා. චක්කුතෝ චේපි නං මාරෝ උපසංකමති මේ ඇහැ හරහා මායය එනවා. ලබතේව මාරෝ හෝතාර මාරයා අවකාශයක් ලබා ගන්නවා ඉඩක් ලබා ගන්නවා ස්පාසුවක් ලබා ගන්නවා ලබති මාරෝ ආරම්මණං මාරය අපි කෙරෙහි අරමුණක් ලබා ගන්නවා ඒ කියන්නේ ඇහැට පෙනිලා කනට ඇහිලා ඇලෙන ගැටෙන වාරයක් පාසා අපි හිතන් ඉන්නේ මේ මම ඇලුනා මම ගැටුණා කියලා වෙලා තියෙන්නේ මාරයාට අපි අවස්ථාවක් හදලා දීලා තියෙනවා අපි තුළට රිංගා ගැනීම සඳහා. ඒක හරියට මේ වගේ. බටදඬු ආදී හොඳට වේලිච්ච ලී දඬු එකතු කරලා හදපු ගෙයක් තියෙනවා. ඒ ගෙදර ඇතුළට සිව් දිගින් විවිධ පැතිවලින් ගිනි හොල් ගත්තු පිරිස් ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල් වුණොත් මොකද ඇතුල් වුණොත් මොකද වෙන්නේ හොලඟක් තියෙනවා නම් ලී දණුත් හොඳට වේලිලා නම් තියෙන්නේ ගින්න වහාම මේ ගෙට අහු වෙනවා ඇවිලෙනවා මේ ගෙට ගිනි අහු වෙනවා ඒ වගේ අපේ ඇහැ කන නාසය දිව ශරීරය මනසත් ඇලීම ගැටීම කියන ඒවට අහු වෙවි තියෙනවා නම් අර ගෙට ලී දඬු වේලිලා හොඳට කර වෙලා තියෙන ගේකට ඕනම වෙලාවක ගිනි ගන්න පුළුවන් වගේ අපිවත් මායයට අහු වෙනවා. ඒක තමයි කෙලෙස් වැగిරෙන ස්වභාවය. මේ විදිහට මේ මායя ඉඩක් ලබනකොට ඒකේ තියෙන භයානකකම තමයි අපිව යට වෙලා ඉන්නවා රූපය හරහා. දැන් ඇහැට රූපයක් පෙනිලා මනාපමනාපයක් ඉපදිලා ඒ මනාපමනාපය නිසා අපි මානයට ඉඩක් දෙනවා කියන්නේ අපි රූපය විසින් යට කරගෙන ඉන්නවා කියන එක. ඒ කියන්නේ රූපයේ ආධිපත්‍යය තමයි අපි ඉන්නේ. ශබ්දයේ ආධිපත්‍යය තමයි අපි ඉන්නේ. අපි රූපය යට කරගෙන රූපය අවබෝධ කරගෙන ඉන්නව නෙමෙයි. රූපය විසින් අපිව යට කරගෙන ඉන්නවා. ඒ කියන්නේ මායාව විසින් අපිව යට කරගෙන ග්‍රහණය කරගෙන ඉන්නවා කියන එකයි ඒකේ අදහස. ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන මේ සියල්ලම විසින් අපිව යට කරගෙන ඉන්නවා. අපි ඒකට අහු වෙලා ඉන්නවා. ඒ කියන්නේ මායයා අපිව යට කරගෙන ඉන්නවා කියන එකයි. මේ විදිහට මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු වලින් අපිව මැඩිලා කියන්නේ අපිව යට වෙලා කියන්නේ අපි අහු වෙලා කියන්නේ කෙලෙස් සහිත සංසාරයට අපි වැටෙන එක නැවතිලා නෑ කියන එකයි. එතකොට ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් අපිව අහු වෙලා කියන්නේ මායයට අහු වෙලා කියන එකයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු වලින් අපිව යට වෙලා තියෙනවා. ඒ කියන්නේ මායයට අපි අහු වෙලා කියන එකයි. ඒ විදිහට අහු වුණා කියලා කියන්නේ ජාතිචරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ටික අපි හදනවා කියන එකයි ඒ හදනවා කියන එකේ අදහස තමයි අපි හිතාගෙන ඉන්නවා අපි මේ ලෙඩ නැති කරන්න වයසට යන එක නැති කරන්න දුක් කරදර නැති කරන්න වෙහෙස ගන්නවා කියලා හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද ඒ ජාති ජරා ව්‍යාධි මරණ ටික විසින් අපිව ආගාගෙන යට කරගෙන මැඩගෙන අපිට දුක් දෙමින් ඉන්නවා. අපිට පේන්නේ ඒක අනිත් පැත්ත. න්යායෙත් බලන්න ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් ඇලීම් ගැටීම් හදනවා කියන්නේ අකුසල් රැස් වෙනවා කියන එකයි. අකුසල් රැස් වෙනකොට සමත විදර්ශනා වඩා ගන්න විදිහක් නැහැ. සමත විදර්ශනා වඩන්න විදිහක් නැතුව අකුසල් රැස් වෙන්නේ අසහිය නිසා අපේ තියෙන අයෝනිසෝ මනසිකාරය නිසා. මිච්ඡා දිට්ඨිය නිසා වෙන්නේ අපිට එහෙම. එතකොට එහෙම මිච්ඡා දිට්ඨියට පැමිණිලා යෝනිසෝ මනසිකාරය හරහා අපි අහු වෙලා ඉන්නවා කියන්නේ මායාව විසින් අපිව යට කරගෙන ඉන්නවා කියන එකයි. මායාව විසින් යට කරගෙන ඉන්නවා කියන අදහස් කරන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන මේ කාරණා වලින් අපි අහු වෙලා කියන එකයි. ඒවට යට වෙලා කියන එකයි. අපි විසින් ඒවා යට කරගෙන නෙමෙයි ඒවා විසින් අපි යට කරගෙනයි. යට වෙලා ඉන්නවා කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව හදන්න තියෙන හේතුවයි. ඒ ටික අපි අහුවෙලා ඒ ටික අපි අහුවෙලා ඉන්නවා කියලා කියන්නේ අපි ජාති ජරා මරණ ටික යට කරගෙන ඉන්නව නෙමෙයි. ජාති ජරා මරණ විසින් අපිව යට කරගෙන ඉන්නවා කියන එකයි. ඒක මේ අද කාලේ පවතින වචනකින් කිව්වොත් බල්ලා විසින් නැට්ටවනනව නෙමෙයි නැට්ට විසින් බල්ලා වන්න සම්ප්‍රදායයට තමයි අපි අහුවෙලා ඉන්නේ. ඒ කියන්නේ විරුද්ධ පැත්තයි වෙලා තියෙන්නේ. ඒකෙන් වෙන්නේ නැවත නැවතත් පුනර්භවය හැදෙන එකයි. උප්පත්තිය හැදෙන එකයි. උප්පත්තිය හැදෙනවා කියන්නේ ජරා මරණ ශෝක පරිදේව ටික නැවත හමු වෙනවා කියන එක. ජරා මරණ ශෝක පරිදේව ටික හමු වෙනවා කියන්නේ නැවත උප්පත්තියක් හැදෙන්න හේතු ටිකක් හැදෙනවා කියන එක. මේක චක්‍රයක් විදිහට දිගින් දිගට මේ විදිහට ගමන් කරනවා. ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ යහනවා කතංචාවසෝ අනවස් අනවස්සතෝ හෝති කොහොමද කෙලස් නොගිරෙන්නේ? කෙලස් වැගිරෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? චක්කුණා රූපං දිස්වා පිය රූපේ රූපේ නාධිමුච්ඡති. අප්පිය රූපේ රූපේ න ව්‍යාපජ්ජති. ඇහෙන් රූපයක් දැක්කාම ප්‍රිය වුණු කැමති වුණු රූපයේ සතුටු වෙන්නේ නැහැ. ප්‍රිය වුණු කැමති වුණු රූපේ ඇලෙන්නේ නැහැ. අප්‍රිය වුණු අකමැති වුණු රූපයට ගැටෙන්නේ කායගත සතියේ හෙවත් සිහිය එළඹ සිටිනවා කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා. සම්මා සතියෙන් ඉන්නවා. සම්මා දිට්ඨියෙන් යුතුව ඉන්නවා. එහෙම කෙනාට අකුසල් රැස් වෙන්නේ නැහැ රැස් වෙන්නේ කුසලය විතරයි. ඇයි යෝනිසෝ මනසිකාරය නිසා සම්මා සතිය නිසා සම්මා දිට්ඨිය නිසා. ඒකේ නා චේතෝ විමුක්තියයි පඤ්ඤා විමුක්තියයි ඊටාම හොඳට දැනගන්නවා. ඒ කියන්නේ සමත විදර්ශනා දෙක. චේතෝ විමුක්තිය කියලා කියන්නේ සමතය, පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ විදර්ශනා. සමත විදර්ශනා දෙක හොඳට දැනගෙන වැඩ කරන නිසා මොනවද රැස් වෙන්නේ? කුසල්. කුසල් රැස් වෙනවා කියලා කියන්නේ මොකද්ද? සියලුම අකුසල් නිරුද්ධන්ති බැහැර වෙලා යනවා. නහයෙන්, කනෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන් අරමුණු වෙනකොටත් ප්‍රිය අරමුණේ යැලෙන්නේ නැහැ. අප්‍රිය අරමුණේ ගැටෙන්නේ නැහැ. නොගැටි, නොඇලී වාසය කරනවා. සිහියෙන් යුතුව වාසය කරනවා. යෝනිසෝමනසිකාරයෙන් වාසය කරනවා. සම්මා සතියෙන් සම්මා දිට්ඨියෙන් කාලය ගත කරනවා. සමත විදර්ශනා වැඩෙනවා. අකුසල් බැහැර වෙනවා කුසලයේ උපදිනවා. එහෙම වාසය කරන කෙනාට චක්කුතෝ චේපින්නම් මාරෝ උපසංකමති. ඇහැ හරහා මායя එන්නේ නැහැ. නේව ලබති මාරෝ හෝතාර. මායя ඇහැ හරහා අවකාශයක් ලබන්නේ නැහැ, ඉඩක් ලබන්නේ නැහැ. න ලබති මාරෝ ආරම්මනම් මායя අරමුණක් ලබන්නේ කන හරහා දිව නහය ශරීරය මනස හරහා මාය ඇතුල් වෙන්නේ නැහැ. අරමුණු ලබන්නේ නැහැ. මොනවා කළොත්ද ප්‍රිය රූපේ ඇලුන් නැත්තම් අප්‍රිය රූපේ ගැටුන් නැත්තම් යෝනිසෝ මනසිකාරයෙන් සම්මා සතියෙන් සම්මා දිට්ඨියෙන් කාලය ගත කරමින් සමත විදර්ශනා වැඩුවොත් කුසල් රැස් වෙනවා නම් මායයට ඉඩක් නැතුව යනවා ඒක හරියට හොඳට මැටියෙන් බදාමින් කරලා ආවරණය කරලා හදපු ගේකට හැම පැත්තකින්ම ගිනි හොල් අරගෙන මිනිස්සු ඇතුල් වුණාට ඒ ගෙදර ගිනි ගන්න විදිහක් නැහැ. ඇයි? ඒක මැටියෙන් හදලා තියෙන්නේ, සිමෙන්තියෙන් හදලා තියෙන්නේ, බදාමින් හදලා තියෙන්නේ. ඒ නිසා ඒ ගෙදර ගිනි ගන්න විදිහක් නැහැ. මොකද ගිනි ගන්න අරමුණක් නැහැ එතන. ගිනි ගන්න ක්‍රමයක් නැහැ. ගෙන්න හැදෙන්න ඕන විදිහේ වේගයෙන් ගිනි හැදෙන්න ඕන විදිහේ ක්‍රමයක් එතන නැහැ. ඒ නිසා ගින්න අරමුණක් ලබන්නේ නැහැ. ඒ වගේ ඒවං විහාරෙන් භික්කුම් චක්කුතෝ චේපි නං මාරෝ උපසංකමති මේ විදියට වාසය කරනකොට මේ gedarak මැටියෙන් බදාමින් හදලා තියෙන gedaraකට ගිනි ගන්නෙ නෑ වගේ මේ විදියට සංවර කරගෙන ඉන්න ඇහක් තියෙන කෙනා ළඟට මාරයා ඉන්නේ බාරය අරමුණු ලබන්නේ නැහැ. ඒ කියන්නේ ඒවං විහාරී චාවසෝ භික්ඛෝ රූපේ අධියෝසි. මේ විදියට මේ වාසය කරන කෙනා රූපය යට කරගෙන ඉන්නේ. කවුද? මේ පුහුණු වෙන කෙනා රූපය යට කරගෙන ඉන්නවා. න රූපා භික්ඛුන් අධිහංසු. රූපය විසින් මේ කෙනාව යටපත් කරගෙන නෙමෙයි ඒ කෙනා විසින් රූපය යටපත් කරගෙන ශබ්දයේ විසින් ගන්ධයේ විසින් ආග්‍රහණයේ විසින් මේ හැම දෙයකින්ම කෙනාව යටපත් කරගෙන නෙමෙයි කෙනා විසින් ඒ දේවල් යටපත් කරගෙන ඉන්නවා. ඒ කියන්නේ මායයා යටපත් කරගෙන ඉන්නවා කියන එකයි ඒකේ අදහස. අයං උච්චතාවසෝ භික්ඛු රූපාදිභු සද්දාදිභු මේ විදියට පැහැදිලි කරනවා මේ විදියට මේ රූපය යට කරගෙන ඉන්න ශබ්දය ගන්ධය රසය ස්පර්ශය අරමුණ යටපත් කරගෙන ඉන්න මේ කෙනාට අකුසල ධර්ම හැදෙන්නේ නැහැ. අකුසල ධර්ම හැදෙන්නේ නැති නිසා සමත විදර්ශනා වැඩෙන නිසා නැවත පුනර්භවයක් හැදෙන්නේ නැවත ඉපදීමක් හැදෙන්නේ නැහැ. නැවත ඉපදීමක් හැදෙන්නේ කියලා කියන්නේ දුක් විපාක සඳහා හේතු වන ජාති ජරා මරණේව හමු වෙන්නේ ජාති ජරා මරණ හමු වෙන්නේ නැහැ කියලා කියන්නේ කෙලස් වැగిරෙන්නේ නැහැ. ගමන අවසන් වෙනවා. ඒකට කියනවා කෙලස් නොයගිරෙන පරියාය නැත්තම් සම්ප්‍රදාය වැඩපිළිවෙල කියලා. බුදුරජාණන් වහන්සේ දේශනාව අවසන් වෙනකොට නැගිටිනවා. නැගිටලා සාදුකාර දීලා මුගලන් මහ රහතන් වහන්සේගේ දේශනාව අනුමත කරනවා. කෙලස් වැగిරෙන ප්‍රතිපදාව සහ කෙලස් නොවැగిරෙන ප්‍රතිපදාව දේශනා කළා කියලා බුදුරජාණන් වහන්සේ විසින් මේ දේශනාව අනුමත කරනවා. දේශනාව බුදුරජාණන් වහන්සේ අනුමත කරාම ඒ දේශනාව අහන් වුණු භික්ෂුන් වහන්සේලා මොගලන් මහරහතන් වහන්සේගේ දේශනාව ගෞරවයෙන් සතුටෙන් පිළිගන්නවා. දැන් ඒ කියපු මූලික කාරණා ටික පැහැදිලිනේ මේකේ දෙපැත්තට කතා කරේ මේ ඉන්ද්‍රිය හය මුල් කරගෙන ඇලීම් ගැටීම් හැදුවොත් අකුසල් රැස් වෙනවා අසීය නිසා එහෙම වෙන්නේ සමත වේදර්ශනාව ගිලිහෙනවා මායя අපිව යට කරනවා ඊළඟට අපි මේ සියලු අරමුණු වලට යට වෙලා ඉන්නවා අපේ පාලනයෙන් තොර වෙලා තියෙනවා. එතකොට අපිට කෙලෙස් රැස් වෙනවා, ජාති ජරා මරණ හමු වෙනවා, මතු උප්පත්තිය හමු වෙනවා, නැවත සසර දුකට වැටෙනවා. ඊළඟට ඒකේ විරුද්ධ පැත්ත කතා කරනවා. ඒක නොවෙන්නේ කොහොමද කියලා. පොඩි වෙලාවක් මම කැමති මේ අරගෙන මේකේ තව පොඩි පැහැදිලි කිරීමකට යන්න. අතීත කර්මයන් අවිද්‍යාවත් තණ්හාවත් මුල් කරගෙන අපි ඉපදුණා. මේ ශරීරය කියන්නේ අවිද්‍යාවට නමක්. මේ ඇහැ කනනාසය දිව ශරීරය මේ ශරීරය කියන්නේ පෙර කර්මයට නමක්. ඇහැ කනනාසය දිව ශරීරය ටික අපිට හම්බ වෙන්නේ අපේ තණ්හාව නිසා. තණ්හාවත් කර්මයත් අවිද්‍යාවත් මුල් කරගෙන තමයි අපි මේ උත්පත්තිය ලැබලා තියෙන්නේ. ජාතිය ලැබුණා කියන්නේ ඒ ජාතිය ලැබෙනවත් එක්කම වරප්‍රසාද විදියට බෝනස් විදියට අපිට වයසට යෑම ලෙඩවීම මැරෙන එක අඬන එක hina වෙන එක දුක් වෙන්න සතුටු වෙන්න කරදර බාධක විඳින්න අකමැති අය සමග එකතු වෙන්න කැමති අයගෙන් වෙන් වෙන්න බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට නොවෙන්න පරිසරයක් හම්බ වෙලා නේද ඒ ටික ඔක්කොම හම්බ වුණේ ඉපදිච්ච නිසා ඉපදුණු නිසා අපිට ඒ ටික ඔක්කොම ටික එක සැරේට ලැබිලා තියෙනවා. ඒ මොකක්ද ඒ ලැබිලා තියෙන? එතකොට ඉපදුණු නිසා, ජාතිය නිසා මේ ටික ඔක්කොම ලැබුණා කියලා කියන්නේ ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියලුම දේ ලැබුණා කියලා කියන්නේ දුක අපිට ලැබුණා කියන එක. අපිට දුක හම්බ වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කෙටියෙන් කිව්වොත් සංක්ෂේපව කිව්වොත් අකුලලා කිව්වොත් මොකද්ද දුක කියලා කියන්නේ උපාදානස්කන්ධ වලට නමක්. හැබැයි උන්වහන්සේ ඒක විස්තර කරන්නේ කොහොමද? ජාතිප දුක්ඛා ජරාපි දුක්ඛා කියලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන්නේ දුකයි කියලා දේශනා කරලා අවසානයේ ඒ ටික ඔක්කොම අකුලලා කිව්වා. මේ උපාදානස්කන්ධ ටික තමයි දුක කියන්නේ. දැන් ඒ ටික අපිට තියෙනව නේද? හම්බ වෙලා නේද තියෙන්නේ? ඒ ටික ඔක්කොම අපිට හම්බ වෙලා. දැන් එහෙම හම්බ වෙච්ච එකේ ඉපදුණු නිසා අපිට වරප්‍රසාද වශයෙන් හම්බ වෙච්ච මේ දේවල් ටික ඇතුලේ අපි දුක නැති කරන්න දැන් අපි දන්නවා ඉපදුනාට පස්සේ මේ ටික දුකයි කියන අපි දන්නවනේ වයසට යන එක දුකයි කියන දන්නවා ලෙඩ වෙන එක දුකයි කියන දන්නවා මැරෙන එක දුකයි කියන දන්න. Tamanට අකමැති අය එකතු වෙනවා කියන්නේ කැමති අය අයින් වෙනවා කියන්නේ දුකයි කියලා දන්නවා. බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ කියන්නේ දුකයි කියලා දන්නවා. හැබැයි කෙටියෙන් කිව්වොත් උපාදානස්කන්ධ රැස්වීම සහ උපාදානස්කන්ධ කියන්නේ දුකයි කියන එක අපි දන්නවද? අපි දන්නේ අපිට ඒක තේරෙන්නේ අපි කරන්නේ ඉපදුණු නිසා ඉපදුණු නිසා මේව කරනවායි කියන්න අපි දන්නවා. හැබැයි ඉපදුනාට පස්සේ මේවා හැදුණු හේතුව දන්නේ නැහැනේ අපි. මෙහෙම ලැබුණේ ඇයි මොකක් නිසාද කියලා දන්නේ නැහැ. අපි කරන්නේ ඉපදුනාට පස්සේ ඕ වයසට යනවා. ඒතර අපි වයසට යෑම නැමැති කනගාටුවක් දුකක් අපිට තියෙනවා. ඒ වයසට යෑම නැවැත්තුවොත් අපිට සතුටෙන් ඉන්න පුළුවන් කියලා අර දුක වෙනුවට සතුට වෙනවා නේද අපි එතන. එතකොට මේ ශරීරය වයසට යනකොට හැම රැලි වැටෙනකොට හැම රැලි වැටෙන එක නවත්තන්න හැම රැලි වැටෙන එක දුකයි ඒක නවත්තන එක සැපයි ඒ නිසා ඒක නවත්තන්න මේ පරිසරයේ තියෙන දේවල් ටිකක් පාවිච්චි කරනවා දත් වැටෙනවා දත් වැටෙන එක දුකයි එතකොට ඒ වැටෙන එක නවත්තන්න සහ වැටුනොත් ඊළඟට කරගන්න ඕන දේවල් ටික සැපයි ඒ ටික අපි කරනවා ලෙඩ වෙන එක දුකයි ලෙඩ නොවී ඉන්න එක සැපයි ඒ නිසා ලෙඩ නොවේ ඉන්න දේවල් ටිකක් අපි කර කරා මේ විදියට අපිට අපහසුතාවය දැනෙන දේවල් ටිකට විරුද්ධව පහසුතාවය ලැබෙන පහසුව ලැබෙන දේවල් ටිකක් හොයලා ඒ ටික කර කර ඉන්නවා මොකද මේ දුක කියන එක වහලා සැපෙන් ඉන්න ඕන නිසා අප්‍රිය අය අකමැති අය ලං වෙනකොට දුක නිසා අපි කරන්නේ මොකද කැමති අය විතරක් ලං කරගන්නවා ඒ නිසා සතුරෝ සහ මිතුරෝ කියලා කොටස් දෙකක් අපිට සමාජයේ ඉන්නවා එතකොට අකමැති අය අයින් කරනවා කැමති අය ලං කරගන්නවා බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා ඒ බලාපොරොත්තු වෙන දේවල් ටික ඉෂ්ට වෙන්නේ නැහැ හැබැයි ඉෂ්ට වෙන්නේ නැති බව අපි දන්නවා ඒ වුණාට ඒක කොලේ වහලා කොහොම හරි අපි ඒ ටික මට ඕන විදිහට පවත්ව ගන්න මේන්ටේන් කරගන්න මම වග බලා ගන්නවා. ඒ කියන්නේ ඒ බලාපොරොත්තු වෙන විදියට මට සැප හම්බ වෙන්නේ නැහැ. දුකමයි හම්බ වෙන්නේ. හැබැයි මම ඒක කොහොම හරි යටිමඩි ගහලා වහලා මට ගැලපෙන විදියට සැපෙන් ඉන්න පුළුවන් විදියට පරිසරයක් හදාගන්න. එහෙම හදාගෙන මේ ශරීරය අපි නඩත්තු කරගෙන යනවා. ඒ නඩත්තු කරගෙන යනවා කියන්නේ ඇහැ කන නහය දිව ශරීරය කියන මේ ආයතන පහට අපි ඕන කරන පහසුකම් ටික දෙනවා. ඇහැට පේන්න, කනට ඇහෙන්න, දිවට දැනෙන්න, නහයට දැනෙන්න, ඇඟට දැනෙන්න ඕන කරන පහසුකම් ටික රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කියන මේ ස්පර්ශ කියන මේ කාරණා ටික දුක් නැතුව, පීඩා කර බවක් නැතුව, අපහසුතාවයක් නැතුව ලැබෙන විදියට පරිසරයක් අපි හදාගන්නවා. ඇහැකරනාසේ දිව ශරීරය පිනවන්න ඕන කරන නැත්නම් ඒ ටික පහසුවෙන් සතුටෙන් තියන්න ඕන කරන දේවල් ටික අපි ලං කරගන්නවා. ඒ ලං කරගන්නකොට ඒ ලං වෙන දේවල් වල මම කැමති ඒවා තියනවා නම් මම ඒ කැමති දේවල් ටික වඩා වඩාත් ලං කරගන්නවා. අකමැති ඒවා තියනවා නම් මම ටික ටික ඉවත් කරනවා. ඒ කියන්නේ සැපම ලං කරනවා දුක ඉවත් කරනවා කියන තැනින් අපි ඒක කරනවා. දැන් මේ සාමාන්‍ය සම්ප්‍රදායට බැලුවම අපි කරන්නේ මොකද? දුක නැති කරලා සැපෙන් ඉන්න වැඩපිළිවෙලක් කරගෙන යනවා. ජීවත් වෙලා ඉන්න කාලය තුළ සැපසේ ජීවත් වෙන්න ඕන දුක නැතුව ජීවත් වෙන්න ඕනි කියන තැනකින් අපි පහසුකම් ටිකක් සෝදානම් කරගෙන තියෙනවා. ඔය පහසුකම් අතර අපිට තියෙන්නේ මොනවද? පේන්න දේවල් තියෙනවා. ඇහෙන්න දේවල් තියෙනවා. රස දැනෙන්න දේවල් තියෙනවා. ආග්‍රහණය වෙන්න ගඳ සුවඳ වශයෙන් එන්න දේවල් තියෙනවා. ඇඟට සුව පහසුවට ස්පර්ශ වෙන්න දේවල් තියෙනවා. ඔය දේවල් පහක් අපිට හම්බ වෙනවා. ඒ පහ හම්බ වෙලා ඒ ටික Taman කැමති විදියට Tamanට හම්බ වෙනවා කියන්නේ මං සැප විඳිනවා කියලා කියනවා. ඒ ටික අපි අකමැති විදියට ලැබෙනවා නම් අපි ඒකට කියනවා දුක් විඳිනවා කියලා. ඔන්න අපි දුක සැප තීන්දුව කරන තැන. ඊළඟට ඒ දේවල් ටික සැපසේ ලබා ගන්න නම් අපි ගැළපෙන අධ්‍යාපනයක් ඕන. ඒ සඳහා ගැළපෙන රැකියාවක් ඕන. රැකියාවල් Tamanට ගැළපෙන අධ්‍යාපනයට Tamanගේ ගැනීමට ලැබෙන ගැළපෙන විදියට නැත්තම් ඒක වෙන රටකට ගිහිල්ලා හරි අපිට හොයා ගන්න ඕන. දැන් අපි කරන්නේ අපි ඉපදුණු රටේ ඉඳගෙන අපේ මේ හැකරනාසේ දිව ශරීරය පිනවන්න අවශ්‍ය කරන පහසුකම් ටික ලේසියෙන් ලැබෙන්නේ නැහැ කියන තැනින් ඉඳගෙන ඒක දුකසේ ලබන්නයි තියෙන්නේ කියලා දැනගෙන ඒ දේවල් ටික පහසුවෙන් ලබන්න නම් ගොඩක් සල්ලි ඕනයි කියන තැනට අපි එනවා. ඇයි සල්ලි තියෙනවා නම් සැපයි කියන මානසිකත්වය අපිට තියෙන්නේ. හේතුව මේ හැට පේන කනට ඇහෙන දේවල් ටික නිකන් හම්බ වෙන්නේ නැහැ අපිට. ඒ දේවල් ටික සල්ලි දීලා ගන්න ඕනේ. සල්ලි දීලා ගන්න ඒ අවශ්‍ය කරන යකඩ කෑලි ටික සහ කඩදාසි කෑලි ටික අපිට හම්බ වෙන්නේ නැහැ අපේ රටවල් වල අපිට ඕන විදියට අපි හිතන විදියට. ඒ නිසා ඒ ටික හම්බ වෙන තැනකට අපි යන්න ඕන. ඒ ටික තැන හම්බ වෙන තැනට ගියාට අපේ රටේ වගේ නිකම්ම අපිට ඒව හම්බ වෙන්නේ නැහැ මේ තැන්වලදී. අපි කරන්නේ ඒ ටික ලබා ගන්න පුළුවන් විදිහේ විෂය මාලාවක් අපි ඉගෙන ගන්න ඕනේ. කවුරු හරි විසින් මේ ලෝකේ හොයාගෙන තියෙන එක එක තාක්ෂණික ක්‍රම කියලා හොයාගෙන තියෙන මොනවා හරි විශේෂ පද්ධතියක් අපි ඉගෙන ගන්නවා. ඒ පිළිබඳ ප්‍රවීණයෝ බවටපත් වෙනවා. ප්‍රවීණයන් බවටපත් වෙලත් ඉහළම තලයේ අධ්‍යාපනඥයන් බවට සුදුස්සම් බවටපත් වෙලත් ඒ දැනුම පාවිච්චි කරලා අපි ඇහැට පේන දේවල් ටිකක් එකතු කරගෙන තියෙනවා. කනට ඇහෙන්න දේවල් නහයට දැනෙන්න දිවට දැනෙන්න ඇඟට දැනෙන්න දේවල් ටිකක් ලං කරගෙන තියනවානේ. ඒ සුදුසුකම් පාවිච්චි කරලත් ඒ සුදුසුකම් නැති අය පරිහරණය කරන විදියට වැඩිය විශාල වූ රූප ගොඩක් අපිට හම්බ වෙලා තියෙනවා. කියන්නේ ලොකු ගෙයක්, ලොකු වාහනයක්. හොඳ ඇඳුම් පැළඳුම්, කියන්නේ මිලාදික ඇඳුම් පැළඳුම්. ඒ හැම දේවලම හම්බ වෙලා තියෙනවා. සෙන් පවුඩර් වුණා සාමාන්‍ය මිනිස්සෙකුට වැඩිය සල්ලි වැඩියෙන් තියෙන කෙනා වැඩි මුදලට එකක් තමයි ගන්න. ඒකෝර එයා හිතන මේ දෙකේ සුවඳ වෙනසක් තියෙනවා ඒකේ. ඒ විදිහට අරගන්න. දැන් ඇහැට පේන්න, කනට ඇහෙන්න, දිවට දැනෙන්න අවශ්‍ය කරන දේවල් ටික එහා කොනේ ඉඳලා මහ පොළවේ මේ කොනට ඇවිල්ලා දැන් අපි ඒ ටිකම හම්බ කරගෙන තියනවානේ. මේ ටිකම හම්බ කරගෙන තියනවා. දැන් අපි ආවේ ඊට වඩා සැපක් හොයාගෙන නේද? අපි ඒ සැප හොයාගෙන ආව කියලා උනේ මොකද්ද? එතන තිබිච්ච දේවල් වලට වැඩිය වෙනස් විදියට මෙහෙට හම්බ වෙනවා. හම්බ වෙන්නේ කොහොමද? මම බලාපොරොත්තු වෙන විදියට මට මේ දේවල් ටික ලැබෙනවා. මම බලාපොරොත්තු වෙන විදියට මේ දේවල් ටික ලැබෙනවා. එතකොට දැන් මට සමහර විට මෙහෙ ඉන්නකොට හිතෙනවා අපි ඉඳපු පරිසරයේ තියෙන ගෝසාකාරී බවට වැඩිය මේ පරිසරයේ තියෙන නිෂ්කලංක බව හොඳයි. එතකොට දැන් මගේ කැමැත්ත තමයි ගෝසාකාරී භවෙන් ඉවත් වීම සහ නිශ්ශබ්දතාවයට කැමති වීම. දැන් ඔන්න මගේ කැමැත්තට අනුව ඒක හම්බ වෙලා තියෙනවා. ඒ නිසා අපි පුරුදු වෙලා ඉන්නවා අල්ලපු ගෙදර බල්ලා බිරුවත් පොලිසියට කෝල් එකක් දීලා බල්ලාගේ කට වහන්න පුළුවන් පොලිසිය හරහා අපිට නේද? ඒ විදිහට අපේ කැමැත්තක් තියෙනවා. මගේ කැමැත්ත තමයි බල්ලා නොබුරා ඉන්න එක. මට ඕන විදිහට මම ඒක හදාගන්නවා. එතකොට ඒ කියන්නේ මගේ බල්ලා පුරණ එක මට සැපද දුකද එතකොට? දුකක්. පොලිසියට කෝල් කරලා කිව්වහම බල්ලාගේ කට වැහුවාම ඒක මට සැපක්. දැන් මම දුක නැති කරගත්තා සැප ලං කරගත්තා. ඒ විදිහට අපි දුක්ඛ අඩුවෙන් ලැබෙන සහ නොලැබී තියෙන්න පුළුවන් කියන පරිසර වලට අපි තනින් තනට පනිනවානේ. තනින් තනට මාරු වෙනවා. ඒ කොයි තැනට ගියත් අවසානයේ අපිට හම්බ වෙලා තියෙන්නේ මොනවද? පහයි. පේන්න හම්බ වෙලා තියෙන. ඇහෙන්න හම්බ වෙලා තියෙන. ගඳ සුවඳ දැනෙන්න හම්බ වෙලා තියෙන. රස දැනෙන්න හම්බ වෙලා තියෙනවා. ස්පර්ශ වෙන්න හම්බ වෙලා තියෙනවා. ඔය කාරණා පහ හම්බ වෙනවා. ඒ කාරණා පහ ඕනයි කියලා හිතෙන්නේ කාටද? හිත හරහා. ඇහැ හරහා හිත විසින් බාහිර රූපය හොඳ නරක වශයෙන් තීන්දුව කරලා දෙනවා. උන්නාභ කියලා බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා මේ ඇහැ කන නහය දිව ශරීරයේ විසින් ගෝචර විෂය විදියට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික ගන්නවා. ඒ ඇහැ කන නාසය දිව ශරීරය ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල රසයේ භුක්ති විඳිනවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා මනෝ තේසං ගෝචර විසයන් පච්චනුබොන්ති කියලා. ඒ අයගේ ගෝචර විෂය ඒවත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික භුක්ති විඳින්නේ කවුද? මනස විසින් කියලා බුදුහාමුදුරුවෝ උන්නාප වුණාට දේශනා කරනවා. සතර මහා ධාතුන්ගෙන් හැදුණු කනබොන ආහාරයෙන් හැදුණු අම්මා තාත්තා නිසා හැදුණු අතීත කර්මයක් තණ්හාවත් අවිද්‍යාවත් මුල් කරගෙන හැදුණු ඇහක් තියෙනවා කනක් නහයක් දිවක් ශරීරයක් තියෙනවා. ඒ ටිකට හමු වෙන්න ඕන කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකත් අපිට කර්මාන රූපව හම්බ වෙලා තියෙනවා. ඒ හැකනනාසේ දිව ශරීරයේ ක්‍රියාත්මක වෙන්න ඕන කරන විඥාන ස්වභාවයවත් හිතත් මේ අවස්ථාවට සම්බන්ධ කරලා තියෙනවා. දැන් ඇහැ නැමැති ඉන්ද්‍රිය ඉස්සරහට රූපයක් ආපු ගමන් මනස විසින් හිත විසින් ඇහැ හරහා පාලනය කරමින් ඒ රූපය අල්ලා ගන්නවා. එතකොට ඒ අල්ලා ගන්න රූපය කැමති එකක් නම් ඒකට ඇලෙනවා. අකමැති එකක් නම් ගැටෙනවා. ප්‍රිය රූපයක් නම් ඇලුනා, අප්‍රිය රූපයක් නම් ගැටුණා. ප්‍රිය රූපයක් නම් ඇලුනේ සහ අප්‍රිය රූපයක් නම් ගැටුනේ මොකද? මිත්‍යා දෘෂ්ටික ගතිය නිසා. මිත්‍යා දෘෂ්ටි ගතිය නිසා තමයි එහෙම වෙන්නේ. අයෝනිසෝ මානසිකාරය නිසා තමයි එහෙම වෙන්නේ. මිච්ඡා සතිය නිසා තමයි එහෙම වෙන්නේ. ඒ ටික හැදෙනවා කියන්නේ අයෝනිසෝ මානසිකාරය ඉදිරිපත් වෙලා මිච්ඡා සතියෙන් මිච්ඡා දිට්ඨියෙන් යුක්තව අපිට මේ එන රූපයට ඇලෙනවා ගැටෙනවා කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කෙටියෙන් කියපෝ අර උපාදානස්කන්ධය කියන එක අපිට සකස් වෙනවා. දැන් හැබැයි අපි ඇලුනේ ගැටුනේ මේ ඇහැට පෙනෙන රූපයට. ඇලුනේ ඇලුනේ ගැටුනේ ඇහැට පෙනෙන රූපයට හැබැයි අපි දන්නේ නැතුව මොකද උනේ? කෙටියෙන්ම උපාදානයක් අපිට සිද්ධ වෙලා තියෙනවා. උපාදානයක් සිද්ධ වුණා කියන එකේ අර්ථය තමයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන ටික එකතු වුණා කියන එක. ඇහැට පෙනුණු රූපයට මනාපමනාපය ඇලීම ගැටීම හැදෙනවා කියන්නේ උපාදානය වුණා කියන්නේ අන්න ජාතිය හැදුණා ජාතිය හැදෙනවා කියන්නේම ජරා මරණ ශෝක පරිදේව ටික ඔක්කොම අපිට හම්බ වෙනවා කනට ශබ්දයක් ඇහෙනකොටම මනාපමනාප ඇති වෙනවා කියන්නේ උපාදානය වෙනවා ජරා මරණ ටික අපිට හම්බ වෙනවා දැන් මේ ජරා මරණ හම්බෙන්නේ මේ ජීවිතේරද පුනර්භවය සඳහායි මේ හම්බ වෙන්නේ. දැන් මේ ජීවිතේ 아무තෙන් ජරා මරණ හම්බ වෙන්න දෙයක් නෑ අපිට. ජාතිය හම්බ වෙලා තියෙනවා. ජරා මරණ ශෝක පරිදේව ටික දැන් අපිට තියෙනවා. දුක විඳිනවා අපි. දැන් මේ කරන්නේ මොකද? මෙතනින් හම්බ වෙන මේ අරමුණු ටිකට අපි ඇලෙනවා ගැටෙනවා. එතකොට අපිට උපාදානය වෙනවා. අන්න ආයේ ඒ එක එකක් එක එකක් අරමුණට උපාදානය වෙනකොට ಜಾති එක එක හැදෙනවා. ಜಾති එක එක හැදෙනවා කියන්නේ ඒ ඒ ಜಾතියට ගැලපෙන්න. වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, දුක් විඳිනවා, ඉගෙන ගන්නවා, රස්සාවල් කරනවා, දූ දරුවෝ හදනවා, කනවා බොනවා, සතුට වෙනවා, ප්‍රිය අය සමග එකතු වෙනවා, අප්‍රිය අය සමග වෙන් වෙනවා. ආයෙත් අර ඉපදුණු නිසා හම්බවෙච්ච දේවල් ටික අරගෙන දුක නැති කරන්න ඕන කියන යුද්ධක ආයෙත් දැන් මේ ඇලෙන ගැටෙන ස්වභාවය නිසා ජාතිය කියලා හම්බ වෙන්නේ අපිට මනුෂ්‍ය ජාතිය විතරක් නෙමෙයි. ඊළඟට හම්බෙන භවය පුනර්භවය ඊළඟට හම්බෙන උප්පත්තිය බල්ලෙක් වුණොත් බල්ලෙක් නිසා විඳින දුක් ටික විඳින්න වෙනවා. පූසෙක් වුණොත් පූසෙක් නිසා විඳින දුක් ටික විඳින්න වෙනවා. හරකෙක් වුණොත් හරක නිසා විඳින දුක් ටික විඳින්න වෙනවා. දෙවියෙක් වුණොත් දෙවියෙක් නිසා විඳින දුක් ටික විඳින්න වෙනවා. බ්‍රහ්මයෙක් වුණොත් බ්‍රහ්මයා නිසා විඳින දුක් ටික විඳින්න සිද්ධ වෙනවා. අපරිමුත්තෝ දුක්ඛස්මාති වදාමි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. මේ කවුරුත් දුකෙන් නිදහස් වෙලා පුනර්භවයෙන් නිදහස් වෙලා. ඉපදුනා කියන්නේ නැවත ආයෙත් අපිට මේ ව්‍යාධ වයසට යන ලෙඩ වෙන මැරෙන ටික හම්බ වෙනවා. ඒ ටික හම්බ වෙනවා කියලා කියන්නේ ඒ ටික නැති කරන්න අපි උත්සාහ කරනවානේ වෙනම වැඩපිළිවෙලකින්. ඒ ටිකට අපි අහු වෙනකොට නැවත අපිට ආයෙත් උපාදාන වෙනවා. නැවතත් අපි දුකට ආයෙ වැටෙනවා. දැන් මේ දුක නැති කරන්න ගිහිලා වෙලා තියෙන්නේ මොකද්ද අපිට? දුක හැදිලා. ඒයි එහෙම වෙන්නේ අපි දුක නැති කරන්න යන වැඩපිළිවෙල වැරදි. දුක නැති කරන්න යන වැඩපිළිවෙල වැරදි. ඒ වැරදි නිසායි අපිට එහෙම වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක පිරිසිඳ දැනගන්න ඕන. දුක පිරිසිඳ දැනගන්න නම් අපිට තියෙන්න ඕන සම්මා සතියද සම්මා දිට්ඨියද මිච්ඡා දිට්ඨියද? සම්මා දිට්ඨිය තියෙන්න ඕන. සම්මා දිට්ඨියෙන් යුක්තව දුක දුක වශයෙන්ම දැනගන්න ඕන. දුක ඉරිපිරිච්ච කරන දුකට සක්ක ගහන්න මුක්කු ගහන්න යන්නේ නැහැ. ඇයි? ඒක වෙනස් කරන්න බෑ අපිට. එතකොට දුක දුක හැටියට දැනගන්නකොටම දුක හැදෙන හේතුව මේකයි කියලා දැනගන්න. දුක හැදෙන්නේ කොහොමද දැන්? දුක කියලා කියන්නේ එහෙනම් අතීත කර්මයක්, තණ්හාවත්, අවිද්‍යාවත් මුල් කරගෙන හැදිච්ච මේ ජීවිතේට කියන්නේ දුක කියලා. දුක කියන එක විස්තර කරගන්න එතනින්. අවිද්‍යාවත් තණ්හාවත් කර්මයක් නිසා ඉපදුනා ඉපදුණු නිසාම දුක්ඛස්කන්ධය කියන එක හම්බ වුණා දුක් ගොඩක් හම්බ වුණා මොකද්ද දුක් ගොඩ ඉපදෙනවා වයසට යනවා ලෙඩ වෙනවා මැරෙනවා කැමති අය අයින් වෙනවා අකමැති අය ලං වෙනවා බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ ওই ටික තමයි දුක් ගොඩ ඒ දුක් ගොඩේ ඉඳගෙන අපි මොකද කරන්නේ ඒ ටික දන්නේ නැති නිසා ඒ දුක නැති කරන්න ගිහිල්ලා අපි දුක්ඛ සමුදය කරගන්න නැවත දුකක් හදනවා ඒ හදන්නේ මොකද මිත්‍යා දෘෂ්ටිය නිසා මිසක සම්මාදිට්ඨිය නිසා නෙවෙයි දුක දුක වශයෙන් දන්නේ නැති මිත්‍යා දෘෂ්ටිය නිසා දුක දුක වශයෙන් දැනගෙන දුක හදන හේතුව දන්නේ නැත්තේ මිත්‍යා දෘෂ්ටිය නිසා. එතකොට අපි මිත්‍යා දෘෂ්ටියෙන් යුතුව රූප දිහා බලනවා. බලනකොට රූපයක් පේනවා. පේන රූපය දිහා බලනවා. ඒ බලන නිසා ඒක තියෙනවා. තියෙන නිසා තමයි මම බලන්නේ කියලා බලනවා. මට පේනවා නම් මම බලනවා. තියෙනවා නම් මම බලනවා. මට ඇහෙනවා ඒ නිසා මං අහනවා තියෙන නිසා අහනවා එතකොට වෙන්නේ මොකද තියෙන නිසා අහනවා තියෙන නිසා බලනවා බලන නිසා තියෙනවා අහන නිසා තියෙනවා ඒ කියන්නේ මට ඕන නිසායි මං කරන්නේ එතකොට වෙන්නේ මට ඕන නම් කරනවා ඒ කියන්නේ මං ඇලෙනවා මට ඕන නැත්තම් මං අයින් කරනවා ඒ කියන්නේ ගැටෙනවා ඕන නම් ගන්නවා අකමැති නම් අයින් කරනවා ඕන නැත්තම් අයින් කරනවා ඒ දෙකේ ඇලීම ගැටීම හැදෙනවා. හැදෙනකොටම උපාදානය සිද්ධ වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ ටික හැදෙනවා. එතකොට උපාදානය කියන එක අපි තුල තියෙනවා. රූපයක් දැක්කහම දැක්ක දේ අසවල් දේ කියන හැඟීමක් දැනීමක් අපිට එනවනේ. මේකට මං කැමතියි මේකට අකමැතියි කියලා එකක් අපිට දැනෙනවනේ හිත ඇතුලේ. අන්නේ දැනෙන ගතිය මේක තියෙනවා අසවලා ඉන්නවා අසවල් දේ තියෙනවා කියලා දැනෙන ගතියක් අපිට තියෙනවා නම් ඒක තමයි උපාදාන කරන ස්වභාවය. උපාදානීය දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ උපාදානයේ අහු වෙන දේවල් ටිකක් තියෙනවා. මොනවද අහු වෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් ටික අහු වෙන්න තියෙනවා. උපාදානය කියන එකක් ඇතුලෙන් හදා ගන්නවා. බාහිර දේවල් ටිකක් හම්බ වෙනවා. දෙක එකට එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? ගැට ගැහෙනවා. ඔන්න දුක්ඛ ස්කන්ධය කියන එක ඊට පස්සේ අපිට හම්බ වෙනවා. අයෝනිසෝ මනසිකාරය නිසා, මිත්‍යා දෘෂ්ටිය නිසා, සම්මා සත්‍නේ මිච්ඡා සතිය නිසා අකුසල් රැස් වෙනවා. සමත විදර්ශනා දන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ස්වභාවයෙන්ම අපි පුනර්භවය කියන එක හදනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන ටික හදනවා. හදනවා කියලා කියන්නේ ඇහැට පේන කනට ඇහැට පේන රූපයට කනට ඇහෙන ශබ්දයට අපි ඉඩ දීලා මේ විදියට ඉන්නවා කියන්නේම මාරයා විසින් හැමතිස්සෙම අපිව යට කරගෙන ඉන්නවා. මාරයාට කැමති කැමති දේ අපි කරනවා. දැන් අපි හිතාගෙන ඉන්නේ මේ අපිට කැමති නිසා බලනවා කියලා. අපි අකමැති නිසා බලන්නේ නැහැ කියලා. අපි කැමති නිසා අහනවා අපි කැමති නිසා අපි අකමැති නිසා අහන්නේ කියලා තමයි හිතන්නේ. දැන් මේ සිද්ධ වෙන්නේ මොකද්ද? මායя විසින් අපිව පාලනය කරන මාර විශ්ය විසින් අපිව පාලනය කරනවා. ප්‍රයත්න අහලා තිනේ දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරමින් ඉන්නකොට මාරයට හිතෙනවා මේ බණ ඉවර වෙනකොට මෙතන මේ පිරිස ඔක්කොම එක අවබෝධ කරගන්න. ඒ නිසා වැඩේ කඩා කප්පල් කරන්න. එහෙම හිතලා ගොපල්ලෙක්ගේ වේශයක් මවාගෙන හරක් බලන කොළුවෙක්ගේ වේශයක් මවාගෙන මාරයා එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ගෞතමයන් වහන්සේ මගේ හරක් ටික දැක්කද? බුදුහාමුදුර අඳුරගන්න මේ ඇවිල්ලා ඉන්නේ අහවලා තමයි කියලා. බුදුහාමුදුර අහනවා පාපී වූ මාරය උඹට හරක්ගෙන් තියෙන වැඩේ මොකක්ද? බුදුහාමුදුර එහෙම ඇහුවහම මාරයට හැංගෙන්න බැරි වුණා. මාරය දැනගත්ත බුදුහාමුදුර මාව අඳුරගත්තා. ඊළඟට මාරය අහනවා දැන් තමන් අඳුරගත්තු බව දන්න නිසා දැන් පැනලා යන්න හැංගෙන්න වෙට්ටු දාන්න බෑනේ වෙට්ටුවක් දාගෙන ආවේ නමුත් අහු වුණා ඊට පස්සේ අහනවා ඔය ඇහැ මගේ ඔය රූපය මගේ ඔය කන නහය දිව ශරීරය මනස මගේ ඔය ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ටික ඔක්කොම මගේ ඔය විඥාන මගේ ඒ දේවල් එහෙම වෙලා තියෙද්දි ඔබ වහන්සේ කොහේ ගිහිල්ලා බේරෙන්නද හිතාගෙන ඉන්නේ කියලා අහනවා. يعني මගෙන් බේරෙන්නේ කොහේ ගිහිල්ලාද කියලා අහනවා. බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා ඔය ඇහැ මගේ නෙවෙයි නං. ඔය රූපය මගේ නෙවෙයි නං. ඔය විඥානයත් මගේ නෙවෙයි නං. ඔබ මට මොකද කරන්නේ? මාර්යා කියනවා ඔය ටික ඔක්කොම මගේ. කොහේ ගිහිල්ලා ගැලවෙන්නද මගෙන් ගැලවෙන්නද හිතාගෙන ඉන්නේ. බුදුහාමුදුරුවෝ අහනවා ඔය එකක්වත් මට ඕනේ නැත්තම් මමට මොනව කරන්නද හිතාගෙන. ඒ බුදුරජාණන් වහන්සේ එහෙම ඇහුවට මාරේ අඳුරගත්තට ඒකක්වත් මට අයිති නෑ කිව්වට අපේ ස්වභාවය පේනකොටම ගන්න එකනේ. පේනකොටම අල්ලනවා. මනාපෙන් හෝ අමනාපෙන් අල්ලනවා. ඇහෙනකොටම මනාපෙන් අමනාපෙන් අල්ලනවා. ඒ අල්ලනකොටම කවුරු විසින්ද අල්ලලා තියෙන්නේ අපිව? මායя විසින් අපිව අල්ලලා තියෙනවා. අපි විසින් මායя අල්ලලා නෙවෙයි. දැන් අතන උනේ බුදුරජාණන් වහන්සේ විසින් මායя අල්ලගත්තා. මායයට බැරුණා බුදුරජාණන් වහන්සේ අල්ලලා. හැබැයි අපිට වෙන්නේ අපි විසින් මායයට අහු වෙනවා. මායя විසින් අපි වල්ලනවා. අපි විසින්ම මායයට අහු වෙනවා. රූපය විසින් අපිව යට කරනවා කිව්වේ ඒකට. ඒ කියන්නේ මායයට අරමුණු වෙනවා. ඊළඟට මේකේ විරුද්ධ පැත්තට දේශනා කරේ මොකද්ද එහෙනම් මේක කරන්න එපා මොකද්ද සම්මා දිට්ඨිය ඇති කරගන්න සම්මා සතිය ඇති කරගන්න යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න යෝනිසෝ මනසිකාරය කියන්නේම සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වලට නමක් යෝනිසෝ මනසිකාරය කියන්නේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද එහෙනම්? මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත කියන මාර්ග ටික, අනාරේ මාර්ගය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ආර්ය ශ්‍රාණික මාර්ගයට නමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය උදා කරගන්න. ඒ තුළින් සම්මා සතිය උදා කරගන්න. ඒ තුළ සම්මා යෝනිසෝ මනසිකාරය උදා කරගන්න. සම්මා දිට්ඨිය උදා වුණාට පස්සේ මායයට අපිව යට කරගන්න තියෙන අවස්ථාව අඩු වෙවි යනවා. රූපයට අපිව යට කරන්න තියෙන අවස්ථාව අඩු වෙවි යනවා. සම්මා දිට්ඨිය තියෙනකන් අපි ආරක්ෂිතයි. සම්මා දිට්ඨිය නැති නිසා තමයි දුක දුක හැටියට තේරුම් ගන්න තියෙන්නේ සම්මා දිට්ඨිය. දුක දුක හැටියට තේරුම් ගත්ත කෙනාට සම්මා දිට්ඨියෙන් යුතුව දුකට හේතුවක් තේරෙනවා. ඒ කියන්නේ මේ අවුල මොකක්ද කියන එක තේරෙන්න පටන් ගන්නවා. නුවණින් දන නුවණයි පිළිබඳ අවබෝධය. වැටහීම. ඒ වැටහීම තියෙන නිසා දුක දන්නවා දුකට හේතුවක් දන්නවා. ඊළඟට එහෙමනම් ඒක නැති කරන්න ඕනි කියලා දේශනා කළා. ඒ නැති කරන්න ඕනි කියලා දේශනා කරෙත් සම්මා දිට්ඨියෙන් යුතුව. දුක නැති කරන්න බෑ සම්මා දිට්ඨිය නැතුව. දුක තේරුම් ගන්නත් බෑ සම්මා දිට්ඨිය නැතුව. දුක හැදෙන විදිය දන්නේ නැහැ සම්මාදිට්ඨිය නැතුව දුක නැති කරන්න ඕනි කියලා දන්නේ නැහැ සම්මාදිට්ඨිය නැතුව නැති කරන ක්‍රමේ දන්නේ නැහැ සම්මාදිට්ඨිය නැතුව එතකොට ඇහැට රූපයක් පැනිලා ඒ ප්‍රිය රූපේ ඇලීමත් අප්‍රිය රූපේ ගැටීමක් කිව්වේ ඇහැ කියන්නේ දුක ඇහැට පේන රූපයට ඇලීම ගැටීම කියලා කියන්නේ මොකද්ද දුක්ඛ සමුදය පැහැදිලි ඇහැ කියන්නේ කන කියන්නේ දුක. ඇයි? ජාති ජරා හම්බෙලාද? පෙර කර්මෙන් අවිද්‍යාවෙන් තණ්හාවෙන් දැන් මේ හම්බ වෙලා තියෙනවා ටිකක්. ඒ හම්බ වෙච්ච එක හරහා දැන් ඇලෙනවා ගැටෙනවා. හම්බ වෙච්ච එක තමයි දුක. ඒ හරහා ක්‍රියාත්මක වෙලා ගන්න ප්‍රතිඵලය තමයි දුකට හේතුව. නැවත දුක්ඛ සමුදය කරන තණ්හාව හදනවා. කියන්නේ මායයට අහු වෙනවා. පුනර්භවය කරනවා. උපාදාන කරනවා. මායාව විසින් යටපත් කරගෙන ඉන්නවා. ඊළඟට දුක්ඛ නිරෝධය කියන්නේ මොකක්ද එතකොට? ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඇහැට පේනකොට, කනට ඇහෙනකොට ප්‍රිය අරමුණේ ඇලෙන්නේ නැහැ, අප්‍රිය අරමුණේ ගැටෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධය. කර්ම නිරෝධය. එතකොට දුක්ඛ නිරෝධය කියන්නේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ කියලා කියන්නේ සම්මා දිට්ඨියෙන් යුතුව. යෝනිසෝ මනසිකාරයෙන් යුතුව සම්මා සතියෙන් යුතුව කෙලෙස් හැදෙන්නේ නැහැ. සමත විදර්ශනාව වැඩෙන්නේ. ඊළඟට කුසල් රැස් වෙන්නේ. දුක්ඛ නිරෝධය. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හම්බ වෙනවා. දුක නැති කරන වැඩපිළිවෙල හම්බ වෙනවා. සම්මා දිට්ඨියෙන් යුතුව. මුල් අවස්ථාව හැට පේනකොට කනට ඇහෙනකොට ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා කියලා කියන්නේ දුකත් දුක්ඛ සමුදයත් අපිට හම්බ වෙන විදිහ තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ ටික තේරුම් අරගත්තු කෙනා නොවැළී නොගැටී කුසලය වඩනකොට සම්මාදිට්ඨියෙන් යුතුව යෝනිසෝ මනසිකාරයෙන් යුතුව සමත විදර්ශනා වඩනවා කියලා කියන්නේ දුක්ඛ නිරෝධයයි දුක්ඛ නිරෝධය කරන වැඩ පිළිවෙලයි. එතකොට මායя යටපත් කළා. දුක්ඛ නිරෝධයෙන් සහ නිරෝධගාමිනී පටිපදාවෙන් තමයි මාරය යටපත් කරන්න තියෙන්නේ. දුක්ඛ සමුදය කියලා කියන්නේ අකුසලයයි. ඒ කියන්නේ අපි මාරයට අහු වෙනවා කියන එක. එහෙනම් දුක්ඛ සමුදය වෙනවා කියලා කියන්නේ මාර උගුල අකුසල. දුක්ඛ නිරෝධය කියන්නේ මාරයාගෙන් ගැලවීම කුසල. මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට මායයට අහු වෙනවා කියන්නේ දුක්ඛ සමුදය කරනවා කියලා කියන්නේ ඇලෙනවා ගැටෙනවා කියලා කියන්නේ සමත විදර්ශනා දන්නේ නැහැ කියන්නේ අකුසල් රැස් වෙනවා කියලා කියන්නේ ගිනි ගන්න තව තවත් ගෙවල් හම්බ වෙනවා ඉපදුනාට පස්සේ ගයක් ඕන ඒ ගෙදර හදාගන්න විශාල ධනස්කන්ධයක් ඕන ඒ ධනස්කන්ධය හොයාගන්න විශාල මහන්සියක් දරන්න ඕන ඒ මහන්සිය දරන්න ගියහම විශාල වශයෙන් වෙහෙසටපත් වෙන්න ඕනේ, දුකට සන්තාපයටපත් වෙන්න ඕනේ. නොකල යුතු දේවලුත් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ හදාගත්තට වෙන්නේ මොකද? හදාගත්තු එක තුල නැවත අපි ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. එතකොට ඔන්න ගීනි ගන්නවා ආයෙත්. ඒක තේරුම් ගත්ත කෙනා හදන වැඩපිළිවෙල නවත්තනවා. ඒ නවත්තනකොට නැවත ගෙවල් හම්බ වෙන්නේ ගෙවල් හම්බ වෙන්නේ නැහැ කියන්නේ ඉපදීමක් හම්බ වෙන්නේ ඒක නිසා. ඉපදීමක් හම්බුනේ නැත්නම් ගයක් ඕන නැහැ. ගයක් හම්බුනේ නැත්නම් ගයක් ඕන නැත්නම් ගෙවල් හදන වැඩ පිළිවෙල හොයන්න ඕනෙත් නෑ. ඒවා නඩත්තු කරන්න ඕන වෙන්නේ නඩත්තු කරන්න ඕනේ නෑ කියන්නේ නැවත නැවත ගෙවල් හම්බ වෙන්නෙම නෑ අපිට. නඩත්තු කරනවා කියන්නේ ගයක් ඕනයි කියන එක. දැන් හොඳට බලන්න අපි ඔය ඉන්න අපි ඉන්න ගෙවල් පවා නඩත්තු කරනවා කියන්නේ ගයක් ඕන නිසා නඩත්තු කරන්නේ නේද? ගෙයක් හම්බුනේ නැත්නම් නඩත්තු කරන්න දෙයක් නැහැනේ. ඒ කියන්නේ මේ ශරීරය කියන්නේ මේ ජීවිතය කියලා කියන්නේ ගෙයක්. ඒ ගෙදර අපිට හම්බ වෙනවා. හම්බ වෙච්ච එක දැන් නඩත්තු කරන්න නේද? තුන් වේලක් කන්න ඕනි, ඉගෙන ගන්න ඕනි, රස්සාවල් කරන්න ඕන, දහසකුත් දේවල් කරන්න ඕනි. බොරු කියන්න ඕන හොරකම් කරන්න ඕනි කේලම් කියන්න ඕන ඕපදූප කතා කරන්න ඕනි සතුන් මරන්න ඕනි නාන ප්‍රකාර දේවල් කරන්න ඕන නේද මේ හම්බ වෙච්ච ගෙය රැක ගැනීම සඳහා කියලා අපි විශාල වැඩපිළිවෙලක් කරගෙන යන්න ඕන. එතනින් වෙන්නේ මොකද? ඒක රැක ගන්න කියලා කරන දේවල් වලින් අපිට වෙන්නේ නැවත ගෙයක් හම්බ වෙනවා. හම්බුනාට පස්සේ ආයෙත් කරන්නේ අර ටිකම නේද? එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කළේ දේශනා කරන්නේ මේ හම්බ වෙච්ච ගේ ඇතුලේ ඉඳගෙන ඒ gedara ස්වභාවය තේරුම් අරගෙන නැවත ගෙවල් හදන්නේ නැතුව ඉන්න කියන එකයි. ඒ නිසා තමයි පළවෙනි උදානයේ විදිහට උන්වහන්සේ දේශනා කළේ අනේක ಜಾති සංසාරං සම්දා විසංගණින් විසං කියලා මේ ගෙය හදන වඩුවාගේ වැඩපිළිවෙල ඉවර කළා. කැණි මඩල ගලවලා අයින් කරා. නැවත ගෙවල් හදන්නේ නෑ කියලා දේශනා කරා. ගිනි ගන්න ගෙයක් තිබ්බොත් නේ. එහෙනම් ගෙයක් හම්බුනේ නැත්තම් ගිනි ගන්නේ එහෙනම් ගිනි ගන්නේ නැති විදියට වැඩපිළිවෙලක් කරගන්න තමයි අපිට ඕන කරන්නේ. ගිනි ගන්නවා කියලා කියන්නේ නැවත ඉපදෙනවා කියන එක. ගිනි ගන්නේ නැති විදියට අපි දැන් මේ gedara පරිහරණය කරන්න ඕන. පරිහරණය කළා ගිනි නොගන්න මට්ටමටපත් වෙන්න ඕනේ. ගිනි ගන ගන්නවා කියලා කියන්නේ නැවත ඉපදෙන්නේ. ඉපදුනොත් නේද ගිනි ගන්න තියෙන්නේ. එහෙනම් නොඉපදී ඉන්නවා කියන්නේ ගිනි ගන්න. මෙතෙන්දී පරිස්සම් වෙන්න ඉපදෙන්න ඕනයි කියන කැමැත්ත තියෙනවා නම් ඒකට කියනවා භව දෘෂ්ටිය නැත්නම් සාස්වත දෘෂ්ටිය. භවයට කැමැත්ත භව තණ්හාවට යටෙනවා. එහෙනම් මං ඉපදෙන්න හොඳ නෑ කියලා හිතනොත් එහෙම මොකද්ද වෙන්නේ? විභව තණ්හාවට දෘෂ්ටියට වැටෙනවා. ඊළඟට මෙතන ඉඳගෙන මේක මේක මම මේ මගේ කියන තැනින් අල්ලනව නේද? ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. වෙන්න ඕනයි කියන කැමැත්තෙන් අල්ලන එකට නැත්තම් මට නැවත මේක නැවත නැවත හම්බ වෙන්න ඕන. අතීතේ ප්‍රාර්ථනා කරනෝනේ අනාගතේ ප්‍රාර්ථනා කරනෝනේ. ඒ ප්‍රාර්ථනා කරන්න කරන්න වෙන්නේ භව තණ්හාව වැඩෙනවා. සාස්වත දෘෂ්ටිය අපිට වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්නේ ඇයි එතනම ඉන්න ඕනයි කියන හැඟීම තියෙන්නේ ඇයි වෙන්න ඕනයි කියන හැඟීම තියෙන්නේ මොකක් නිසාද මේක මමය මගේ කියලා කැමැත්තෙන් ගන්න නිසා මමය මගේ කියලා කැමැත්තෙන් ගන්නේ ඇයි සක්කාය දිට්ඨිය තියෙන නිසා ආත්ම දෘෂ්ටිය නිසා තමයි ගන්න ඊළඟට අනිත් පැත්තට හිතනොත් එහෙම මේවා එකක්වත් වැඩක් නැහැ මට නැවත මේක වෙන්නේ නැත්තම් හොඳයි මේක නැත්තම් හම්බ වෙන්නේ නැත්තම් හොඳයි මේව නොවෙනවා නම් හොඳයි කියලා හිතනවා නම් ඒ හැම හිතෙන්නේ විභව තණ්හාව නිසා ඒකට කියන නොවෙන්න තියෙන කැමැත්ත උච්ඡේද දෘෂ්ටිය හේවත් උච්ඡේද වාදයට වැටෙනවා. අතීතේ අනාගතයක් එපා කියලා කියනවා. නැත්තම් වෙන්න එපා කියලා කියන මම නෑ මම මම නොවෙනවා නම් හොඳයි කියලා හිතනවා. එහෙම හිතලා ආයෙත් අපි උගලට වැටෙනවා. ඒ නිසා දැන් මේක අහනකොට දුක නැති කරගන්න ඕනයි කියන තැනට එන්න ඕන සම්මා දිට්ඨිය හරහාම මිසක වෙන ක්‍රමයකට නෙවෙයි. සම්මා දිට්ඨියෙන් තොරව මට එහෙනම් දැක නැවත දුකක් එපා කියපු ගමන් වෙන්නේ උච්ඡේද දෘෂ්ටියට වැටෙන එක. ඒ සත්වයා මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද කියලා තරක හිමාව නේද බුදුහාමුදුරුවෝ ළඟට. ඉන්නවා කියපු ගමන් සාසුතේ. නැහැ කියපු ගමන් උච්ඡේදය. නැහැ කියන අදහස. එතකොට ඒ දෙකට නොවැටි මධ්‍යම ප්‍රතිපදාවට ආවේ නිසා සම්මා දිට්ඨියෙන් යුතුව මාර්ගය වඩනවා කියලා දේශනා කරේ නිසා. එතකොට බලන්න ඇහැට පේනකොට මනාපමනාප හැදෙනවා කියලා කියන්නේ ඇලෙනවා ගැටෙනවා කියලා කියන්නේ දුක හදනවා කියන එක. දුක හැදෙනවා කියන්නේ නැවත උපදිනවා කියන එක. උපදිනවා කියන්නේ නැවත දුක හමු වෙනවා කියන එක. එහෙනම් මනාපමනාප හදන්නේ නැහැ කියන්නේ අපි ආයෙ උපදින්නේ නෑ කියන එකයි කුසල් රැස් වෙනවා කියන එකයි දුක්ඛ නිරෝධය වෙනවා කියන එකයි සම්මා දිට්ඨිය උපදිනවා කියන එකයි කෙලස් වැగిරෙන සහ කෙලස් නොයගිරෙන ප්‍රතිපදාව ඒ විදිහට තමයි මොගලන් මහරහතන් වහන්සේ දේශනා කළේ ඉතින් ඒ සූත්‍ර දේශනාවට තව ටිකක් අර්ථකථනයක් හදා ගන්න ඕන නිසා තමයි මේ විදිහට දේශනා කළේ. දැන් මේ කෙලස් වැగిරෙන්නේ අපි කෙලස් වගුරවන්නේ අපි සතර සතිපට්ඨානේ නැති නිසා. කෙලෙස් වැగిරෙන්නේ නැති වැඩ පිළිවෙල තමයි එහෙනම් සතර සතිපට්ඨානේ. එහෙනම් යම් කෙනෙක් සතර සතිපට්ඨානේ වඩනවා නම් ඒ කෙනාට කෙලෙස් වැగిරෙන හේතුව නැති වෙනවා. කෙලෙස් වැగిරෙන හේතුව නැති වෙනවා කියන්නේ දුක හමු වෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධය වෙනවා. කෙලෙස් හදන වැඩ පිළිවෙලේ ඉන්නවනම් සතර සතිපට්ඨානයෙන් ඉවත් වෙනවා ඒ ඉවත් වෙනවා කියලා කියන්නේ අපි කෙලෙස් හදනවා නැත්තම් දුක හමු වෙනවා කියන එක. මායයට අහු වෙනවා කියන එක. ඉතින් ඒ විදිහට කෙලෙස් වැగిරෙන සහ කෙලෙස් නොවැగిරෙන වැඩපිළිවෙල ওই විදිහට දැනගන්න. දැන් අපි මෙතන ඉඳන් තියෙන ධර්ම කාරණා මේ කතා කරපු කාරණා ආශ්‍රිතව තියෙන ඒ වගේම යමු කියන එකයි මගේ යෝජනාව. රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල්වත් එක එක්කෙනාට වෙන දේවල්වත් කාගේවත් කරන අතන මෙතන කරන පරිේෂණ ඕව මේව කිසිවක් අපිට අදාළ නැහැ ඇත්තටම. ඒව ඕන කෙනෙක් ඕන එකක් කරගත්තාවේ අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වැඩපිළිවෙල තුලින් කොහොමද මේක තේරුම් ගන්න කියන එකෙන් අරගෙන යමු. බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ අපේ ප්‍රශ්නෙට විසඳුම තියෙනවා. එතනින් අපි උත්තර හොයාගමු. ඒක අපිට පහසු මේ සාකච්ඡාව ඉස්සරහට පවත්වාගෙන යන්න. දැන් එහෙමනම් ඔය ඇත්තෝ මේක අහගෙන හිටියා. ඒ හරහා ඇති වුණු යම් ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අවස්ථාව දැන් තියෙනවා. ස්වාමීන් වහන්සේ ධර්මදේශනාන් තේරෙන විදිහට අපි වහ වහ සතිපට්ඨානේ වඩන එක තමයි ඔය උච්ඡේද දෘෂ්ටියටත් ශාස්ත්‍ර දෘෂ්ටියට දෙකටම නොවැටි යන්න තියෙන ගමන් මාර්ගය. මම තේරුම් ගත්තේ ඒ විදිහට. ඔබ වහන්සේ ඒක මම වැරදි නම් ඔබ වහන්සේ කියන විස්තර කරනවා. තේරුම් ගත්ත විදිය හරි. එතකොට අපිට ඕන කරන්නේ සම්මා දිට්ඨියෙන් යුතුව ඥානය උදා කරගෙන සම්මා දිට්ඨියෙන් යුතුව දුක තේරුම් අරගෙන දුකට හේතුව තේරුම් අරගෙන නිරෝධය තේරුම් අරගෙන මාර්ගය තේරුම් අරගෙන සම්මා දිට්ඨියෙන් සම්මා වායාමයෙන් සම්මා සතියෙන් යුතුව සතර සතිපට්ඨානය පුහුණු කරගෙන යෑමක් තියෙන්නේ. ඒ යනවා කියලා කියන්නේ මේ විදිහට අපි දුක නැති කරනවා කියන එකයි නැත්නම් ශාස්වත හෝ උච්ඡේද දෙකට වැටෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවේ අපි යනවා කියන එකයි ඒකේ අදහස සසඳනවරට තේරුණු අදහස නිවැරදි කියලා තමයි කියන්නේ. ස්වාමීන් වහන්සේ එතකොට අපිට අපි හුඟක් වෙලාවට අපි හිතනවා අපිට කාම පාරමිතා පිළිලා මදි මේක කරගෙන යන්න අපි මේ මෛත්‍රී බුදුන් දකින්නකම් අපිට ඉන්න වෙනවා කියලා වගේ අදහස් අපිට පහළ වෙනවනේ ඒවා වැරදි ඒවා ඒවා ඒවට වැරදි කියන්නේ ඒවා මේ ඒවට ඉඩ දෙන්න හොඳ නෑ නේද ස්වාමීන් වහන්සේ එතෙන්දි මම ඒක මේ විදිහට කතා කරන්න කැමති මේ කිසියම්ම හෝ බුද්ධ ශාසනයක නිවන් ප්‍රාර්ථනා කිරීමේ වරදක් නැහැ. ඒක බුද්ධ ශාසනයක නිසා. වෙනත් ශාසනයක නොවන නිසා. හැබැයි පහුගිය කාලේ පුරාවටම ලංකාවේ කියවිච්ච එක දෙයක් තමයි මේ පාරමිතා කියලා දෙයක් නැහැ. පාරමිතා පුරන්න අවශ්‍ය නැහැ කියන අදහසක් තිබුණා. පාරමිතාවලට නිර්දය විදියට ගරහපු අවස්ථාවලුත් තිබුණා ඇත්තටම. පාරමිතා කියලා කියන්නේ සුදුසුකම් සම්පූර්ණ කරනවා කියන එකයි. දාන පාරමිතා, සීල පාරමිතා ආදී විදිහට කිව්වේ ඒකයි. සුදුසුකම් පරිපූර්ණය කරනවා කියන එක. ඒ සුදුසුකම් පරිපූර්ණ වෙලා ආපු අයට තමයි ඒ සුදුසුකම් ලැබෙන්නේ. සහ සුදුසු විදිහට ඒ අවස්ථාව ලැබෙන්නේ. දැන් වැඩි යෝන නැහැ. ඔය ඇත්තොන්ගේ රැකියාවල් ගන්න ඔය ඇත්තොන්ට සුදුසුකම් සම්පූර්ණ කරේ නැත්තම් පුළුවන්ද? බෑනේ. ඒ සුදුසුකම් සම්පූර්ණ වෙලා එන්න ඕන. ඒ වගේ ඒ අදාළ ಗುಣධර්ම ටික පිරීලා ඒ ಗುಣධර්ම පරිපූර්ණ කරගෙන ආපු උදවියට තමයි මේ වැඩපිළිවෙල සාර්ථකව නිම කරගන්න පුළුවන්කම තියෙන්නේ. විහිළුවට කාරණාව තමයි, හිනාවට කාරණාව තමයි පාරමිතා එපා කියපු පිරිසම දැන් පාරමිතා ඕනේ කියලා කියන තැන්ට වැටිලා තියෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි එහෙම හරි නුවණ පෑදිච්ච එක හොඳයි. එතකොට ඒ අයට දැන් මොන මොලේ පෑදිලා කියලා එකක් හිතා ගන්න පුළුවන්. එහෙම උණු එක ගැන සතුටු වෙලා මම මෙහෙම අදහසක් කියනවා වෙන පැත්තකින් මේ බුද්ධ ශාසනය හෝ වෙන යම් බුද්ධ ශාසනයක හෝ නිවන් දකින්න ඕන නම් නිවන් දකින්න ඕන කෙනා කුසල ධර්ම සම්පූර්ණ කරන්න ඕන. දස කුසල් සම්පූර්ණ කෙරෙන්න ඕන. දාන සීල භාවනා විදියට සම්පූර්ණ කෙරෙන්න ඕන. සීල සමාධි ප්‍රඥා විදියට සම්පූර්ණ කෙරෙන්න ඕන. ඒ ගුණධර්ම ටික වැඩෙනකොට මේ බුද්ධ ශාසනයත් ඕක කරන්න පුළුවන්. යම් කෙනෙක් කියනවා නම් මේ බුද්ධ ශාසනයේ දැන් බැරිය කියලා ඒක දුක්ඛේ අඥානං කියලාම තමයි කියන්න තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා එතෙන්ට වැටෙන්න වෙන්නේ. හේතුව බුද්ධ ශාසනයක් තියෙනවා ධර්මයේ පිරිසිදුව තියෙනවා කියලා දෙන ධර්මය මිනිස්සුන්ට හොඳට තේරෙනවා නම් හැබැයි තේරෙන විදිහට කියලා දෙන්නත් පුළුවන් නම් මිනිස්සුන්ට අවබෝධ කරගන්නත් පුළුවන් නම් අදම අපිට මේක කරන්න පුළුවන්. දැන් හිතන්න මේ වෙලාවේ මේ කාරණා ටික කියනකොට යම් කෙනෙකුට හිත උදා වුණොත් එහෙනම් මේ ඇහැට පෙනිලා ඇලෙනවා ගැටෙනවා කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය නිසායි දුක හදන එකයි වෙන්නේ. මම එහෙනම් අද ඉඳන් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මේ S2 පරිහරණය කරනවා කන් දෙක පරිහරණය කරනවා සම්මාදිට්ඨිය උදා කරගන්නවා කියන තැනට ආවොත් ඒ කෙනාට උපදින්නේ කුසල් දකුසල්ද කුසල් උපදිනවා ඒ කෙනාට එහෙනම් මේ වෙලාවේ ඉඳන් මේ කුසලමාවත වඩාගෙන යන්න බැරිද පුළුවන් කුසලමාවත දියුණු කරගෙන යන කෙනාට ඊළඟට ඒ කුසලයට ප්‍රතිඵල හම්බ වෙන්න එපේ. ඒ කුසලයට ප්‍රතිඵල හම්බ වෙන්න ඕනේ කියන්නේ ඇලෙනවා ගැටෙනවා කියලා කියන්නේ දුක්ඛ සමුදය නම්. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව සම්මාදිට්ඨියෙන් යුතුව මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවයේ දකිමින් සමත විදර්ශනාව යම් කෙනෙක් වඩ වඩා යනවා නම් ඒ කෙනාට ඒ වෙලාව තුළම දුක්ඛ නිරෝධය වෙනවා නේද? ඉතින් අපිට හැදෙන කෙලස් ගාන ගණන් කරන්න බෑනේ. එතකොට ඒ වගේ අපි ඒ හැදෙන හැදෙන එන එන අවස්ථාවට දුක්ඛ නිරෝධය කර කර ගියොත් මොකද වෙන්නේ? දුක අඩු වෙනවා. අපි හදන එක අඩු වෙනවා. එම අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි ගිහිල්ලා පරිපූර්ණ වෙන දවසක් එනවා අපිට. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ දැන් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් සත්වයන් කෙරෙහි මේ විදියට මාර්ගය දේශනා කළා තියෙද්දී මේ වෙලාවෙත් මේක තේරුම් ගන්න බැරිය කියනවා නම් කොහෙද අපි තේරුම් ගන්නේ? ඒකට තව තැනක් තමයි අවිධර්මයේ ධම්මහදය විභංග විභංග ප්‍රකරණේ ධම්මහදය විභංග කියලා ධර්ම හදවත නැමැති අවස්ථාව නැත්නම් ධර්මයේ හදවත බෙදලා දක්වනවා ධර්මයේ අභිධර්ම පිටකේ මොකද්ද කියන්නේ ධර්මයේ හදවත කියලා කියන්නේ මේ මේ අපේ හදවතනේ අපේ තියෙන ප්‍රධාන සාධකය අපිට. ධර්මයේ හදවත කියලා කියන්නේ ධර්මයේ මූලික කොටස් ටික. ධර්මයේ මූලික කොටස් ටික බෙදලා දක්වන බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආයුෂ පවා දේශනා කරනවා මේ මේ විදිහට ආයුෂ ලැබෙනවා කියලා. එහෙම දේශනා කළා කුසල් අකුසල් වලට අනුව මේ මේ විදිහට උප්පත්ති ලැබනවා කියලා දේශනා කරලා උනාස එක තැනකදී දේශනා කරනවා මේ කොයි දිව්‍ය ලෝකෙට කොයි බ්‍රහ්ම ලෝකෙට ගියත් අවසානෙට වෙන්නේ ආපහු දුකට වැටෙන එක විතරයි කියලා දේශනා කරනවා. හැබැයි විස්තරය ඔක්කොම කියනවා. කියලා ඉවර වෙලා තමයි කියන්නේ ඔය කොතෙන්ට ගියත් දුකට වැටෙනවා. ඊළඟට දැන් මේ දිව්‍ය ලෝකවල යන්නේ දානීය දීමෙන් සිල් රැකීමෙන් ආදී කාරණාවලින්නේ. භාවනා කළා ගිහිල්ලත් ඉන්න උදවියට බුදුහාමුදුරෝ දේශනා කරපු දැන් තියෙනවා. සුනෙත්ත කියලා ශාස්ත්‍රවරයෙක් හිටියා. ඒ සුනෙත්ත කියන ශාස්ත්‍රවරයා ගෝලය විශාල පිරිසකට අනුශාසනා කරපු ගුරුවරයෙක්. එයා අනුශාසනා කළේ කොහොමද? බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න. බ්‍රහ්ම ලෝකෙ ගිහින් ඉපදෙන්න ඕන බණ තමයි කිව්වේ. ඒ අතර ගෝලය මැරුණ විටෙන් විට. මැරිලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. මේ ගුරුවරයාට හිතුණා මගේ ගෝලය ඉපදුනේ කොහෙද කියලා හොයන්න ඕනි කියලා. ගිහලා බැලුවා. බලනකොට ඉන්නවා බඹලව ගිහිලා ඉපදිලා. මෙයා කල්පනා කරනවා මගේ ගෝලියෝ බබලව ගියේ මම උගන්නපු දේ නිසා. දැන් මම උගන්නපු දේට අනුව මම ගිහිල්ලා ඉපදෙන්නත් ඕන ගෝලියෝ ඉන්න තැන. මම කියපු දේ නෙගලෝ කරේ. මට තියෙන්නේ ඒගොල්ලන්ට තියෙන ප්‍රතිඵලයම තමයි. මේක හරියන්නේ නැහැ. ඒතකොට ගුරු ගෝලකමේ වෙනසක් නැති වෙනවා කියලා සුනේත ශාස්ත්‍රවරයා සියලුම ගෝලයන්ට අවවාද කළා තමන් විසින් නිහඬව ගෝලියෝ ඇතැරලා දාලා යන්න කියලා. ගිහිල්ලා හිමාලයට වෙලා අවුරුදු 7ක් එක දිගට මෛත්‍රී සිත පුහුණු කරා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සුරේත ශාස්ත්‍රවරයා මෛත්‍රී සිත මේ පුහුණු කළා කියලා. මෛත්‍රී සිතේ ආනිසංසයට මෛත්‍රී ආනිසංසයට බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඉපදෙනවා. බබලෝ ඉපදෙනවා. අවුරුදු 7ක් එක දිගට නොකඩවා මෛත්‍රී සිත පුහුණු කරා. මෛත්‍රීසිත පුහුණු කරපු සුනෙත්ත ශාස්ත්‍රවරයා බඹලව ඉපදුනා බුදුරජාණන් දේශනා කරනවා අවුරුදු 7ක් මෛත්‍රීසිත පුහුණු කරලා බඹලව ඉපදුණු සුනෙත්ත ශාස්ත්‍රවරයාත් ඒ බ්‍රහ්මයාද අපරිමුත්තෝ දුක්ඛස්මාති වදාමි දුකෙන් නිදහස් වුනේ නෑ කියලා දේශනා කරනවා. එතනින් පිරිහිලා එතනින් චුත වෙලා බල්ලෙක් බලලෙක් වෙන්නත් පුළුවන්. ණයෙක් පළගෙක් වෙන්නත් පුළුවන්. පෙරේතෙක් භූතෙක් වෙන්නත් පුළුවන්. සමහරලාට අපි කියනවා අපේ අහවල් දායකය මැරලා දිව්‍ය ලෝකේ උපන්න. අහවල් හාමුදුරුව මැරලා දිව්‍ය ලෝකේ උපන්න කියලා කියනවා. වෙන්න පුළුවන්. කරපු පින්පව් අනුව කුසල් ලකුසල් වලට අනුව ඒ ගතිය හම්බ වෙන්න ඕන. කාමාවචර ලෝකයක් හම්බ වෙන්න ඕනි හොඳින් හෝ නරකින්. ඒක අමුතුවෙන් උදම්මනන්න දෙයක් නෙවෙයි. ඇයි? කාමාවචර ලෝකයේ තුල හෝ රූපාවචර ලෝකයේ තුල මොන උප්පත්තිය හම්බුණත් ඒකට කියන්නේ භව දුක කියලා. සසර දුක කියලා. ඒ ගැළපෙන තැනට අනුව ජරා මරණ දුක හම්බ වෙනවා. සක්‍ර දෙවියෝ පව ඇඬුව කියනවනේ චුත වෙන්න කිට්ට වෙනකොට. අපි මෙහි ඇඬන එක අහන්න දෙයක්ද එතකොට? එතකොට දැන් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හැබැයි අපිට හිතෙනවා අපිට දැන් පින්මදි. කුසල්මදි. ඒ නිසා අපි ගිහිල්ලා සසර දුක මේ සසර දුකෙන් නිදහස් වෙන්න දැන් බැරි නිසා පින් කරගෙන සුගතියේ ඉපදලා දෙවිය ලෝකේ හෝ මනුස්ස ලෝකේ නැවත ඉපදිලා ඒ කාලෙදී අපි නිවන් දකිමු කියලා. මම අර මුලින්ම කියපු කාරණාවට නැවත මං හරවලා ගන්නවා මේක. දිව්‍ය ලෝකේ යන්න ප්‍රාර්ථනා කරගෙන දන් දීමත් දිව්‍ය ලෝකේ යන්න ප්‍රාර්ථනා කරගෙන සිල් රැකීමත් කියලා කියන්නේ භව තණ්හාවට නමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නෑ දිව්‍ය ලෝකේ යන්න දන් දෙන්න කියලා. හැබැයි දානයේ සීලේ ආනිසංස විදියට සුගතිය දේශනා කළා. දිව්‍ය ලෝකේ පතාගෙන දන් දෙන්න කිව්වේ නෑ. දිව්‍ය ලෝකේ පතාගෙන භාවනා කරන්න කිව්වේ නෑ. යම් කෙනෙක් දිව්‍ය ලෝකේ පතාගෙන භාවනා කරා නම් ඒකත් සම්මාදිට්ඨියෙන් යුතුව ගන්න එක නෙවෙයි. ඇයි? හේතුවක් හැදුනොත් ප්‍රතිඵලයක් හම්බ වෙනවා. ඒක සාමාන්‍යයෙන් ස්වභාවය. ඒක තමයි ධර්මතාවය. ප්‍රාර්ථනා කරගෙන කරනවා කියලා කියන්නේ අපි එතෙන්ට කෑදරකමින් ඉන්නවා කියන එක. අනාගතයට කෑදරකම් කරන එක නෙවෙයි අපි දිව්‍ය ලෝක ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ. බ්‍රහ්ම ලෝක ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කොහොමද? අතීතං නානු සෝචන්ති අතීතය ගැන අඬන්න එපා කිව්වා. මං කවුරු වෙලා හිටියත් දන්නේ මොනවා වෙලා හිටියත් දන්නේ කිය හොල්ලන්න ඕනේ. අනාගතයට බලාපොරොත්තු තියාගන්න එපා කිව්වා. අතීතං නාන්වාගමයේ නප්පටිකං කියන අනාගතං අනාගතේ ප්‍රාර්ථනා කරන්න එපා කියලා. අනාගතේ ප්‍රාර්ථනා කරන්න එපා කියලා කියන්නේ මම දෙවියෙක් වේවා බ්‍රහ්මයෙක් වේවා කිය කිය ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අදාළ කන්ඩිෂන්ස් එකතු වුණොත් අදාළ දැන්ට යයි කාරණා ටිකත් එක්ක. අපි මේ කරන්නේ හොද හොද වැඩේ දාන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්තවලට වැටෙන්නේ නැතුවම ශාසනය කරන්න ඕනි කියන එකයි. මම නැවත අවධාරණය කරන්නේ එහෙ පුළුවන් මෙහෙ බෑ දැන් බෑ පස්සේ පුළුවන් කියන දෘෂ්ටිවලට වැටෙන්නේ නොමග යන්න කැමැති උදවිය මිසක සම්මාදිට්ඨියෙන් යුක්ත පිරිසක් නෙවෙයි. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, සීල සමාධි ප්‍රඥා වැඩි වීම කියන එක ශාසනයේ තියෙන ක්‍රියාවලිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නෑ දානෙන් ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනාවක් තියාගන්න පුළුවන් හැබැයි ඒක සම්මා දිට්ඨියත් එක්ක එකතු වෙන්න ඕනේ. ප්‍රාර්ථනා තියාගත්තාම ඒ ප්‍රාර්ථනාව ධර්මානුකූල වෙන්න ඕනේ නැත්නම් සම්මා දිට්ඨියෙන් යුක්ත වෙන්න ඕනේ. නිර්වාණ මාර්ගය ඉලක්ක කරගත්ත එකක් බවට පත් වෙන්න ඒ නිසා දැන් බෑ පස්සේ පුළුවන් කියන තැනට එනවනම් ඒ කියන්නේ අතට දුන්නු එක කටට දාගන්න පින නෑ කියන එක තමයි අදහස. ඒ කියන්නේ දැන් අපිට පින්නේ අපි දැන් පින් රැස් කරලා පස්සේ අපි මෙතෙන්ට එමු කියන තන දෘෂ්ටියට එන්නේ මේ බුද්ධ ශාසනය පිළිබඳ අපේ බාර ගැනීමක් නෑ කියන අදහසයි. මට පිළි මගේ මගේ පිළිගැනීම හැටියට. ඒ නිසා ඊටාම පරිස්සම් වෙන්න ඕනේ. අපි මේ අදහස් කරන තැන් වලින් අපි හිතන් ඉන්න විදියට අපිට කෙලස් බැහැර වෙනවද නැද්ද කියන එක පිළිබඳ සැකයක් හැදෙනවා ඊට පස්සේ. ඇයි? දෘෂ්ටිවාද වලට වැටෙනවා. සාස්වතත්වයට වැටෙනවා. දෙවියෝ ඉන්නවා කිව්වොත්, බ්‍රහ්මයෝ ඉන්නවා කිව්වොත් භව තණ්හාවට වැටෙනවා අපි. දෘෂ්ටියට වැටෙනවා, සාස්වත දෘෂ්ටියට වැටෙනවා. දෙවියෝ නැහැ කිව්වොත්, බ්‍රහ්මයෝ නැහැ කිව්වොත්, මිනිස්සු නැහැ කිව්වොත්, මරණින් පස්සේ ඉන්නවා, මරණින් පස්සේ නැහැ. දෘෂ්ටි වලට වැටෙනවා. ඒ නිසා යම් දෙයක් එකතු වුණොත් ඒකට අදාළ ප්‍රතිඵලයක් හම්බ වෙයි කියන එක තමයි දේශනා කරන්නේ. මධ්‍ය ප්‍රතිපදාව කියලා දේශනා කරේ ඒක නිසා අපි වරදවා ගන්න නරකයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේක දේශනා කළේ මේක අවබෝධ කරගන්න ඕන නිසාමයි අපිට ඕන ඕන විදියට නෙවෙයි මේක තේරුම් ගන්න ඕනි ධර්මයේ තියෙන විදියට. බුදුහාමුදුරෝ යමක් දේශනා කළාද එතනින් තේරුම් ගන්න. මේ ජීවිතය තුළ අවශ්‍ය කරන ಗುಣධර්ම ටික සම්පූර්ණ වෙලා තියෙනවා නම් ඒ උදවිය මේ ජීවිතය තුළ අවශ්‍ය කරන ඒ ಗುಣධර්මත් එක්ක කෙලෙස් නැති කරගන්න වැඩපිළිවෙල අනුගමනය කළොත් එයාට කෙලෙස් නැති වෙනවා. අනුගමනය කරේ නැත්තම් ඒ ඒ විදිහට ප්‍රතිඵල හම්බ වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒකෙන් කියන්න බෑ කෙනෙක් දිහා බලලා කියන්න බෑ ඔයාට දැන් පින්වත්දි ඔයාට දැන් කුසල්වදි දැන් නිවන් දකින්න බෑ පස්සේ නිවන් දකින්න පුළුවන් කියලා කියන්න බෑ කියන්න පුළුවන් එකම කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ පමණයි. මේ සාමාන්‍ය ලෝකේ දඟලන මේ පංචකාමයේත් එක්ක ඉන්න කිසිම ගිහියෙකුට පැවිද්දෙකුට මොන බලලා කියන්න බෑ කුසල්මදි පින්මදි නිවන් දකින්න බෑ කියලා. දැන් හොඳට බලන්න මෙතන මේ ඉන්න පිරිසට මේ කියන කාරණා ටිකේ ඇහැට පෙනුනහම ඇලෙනවා ගැටෙනවා නම් ඒක හැදෙන්නේ අකුසල් කියලා කිව්වහම සිංහලෙන් තේරෙනවනේ. ඇලෙන්නේ නැත්තම් ගැටෙන්නේ නැත්තම් මේ රැස් වෙන්නේ කුසල් කියලා කිව්වහම ඒක සිංහලෙන් තේරෙනවනේ. උපාදානයයි වෙන්නේ උපාදාන නැතිවීමයි මේ වෙන්නේ කියන එක සිංහලෙන් තේරෙනවා නම් ඒක තේරුම් ගන්න බුද්ධියක් තියෙනවා නේද? ඒ තේරුම් ගන්න වැටහීමක් කරගන්න පුළුවන්කම තියෙන මිනිස්සු තව කෙනෙක්ගේ වචනයක් මත ඩිපෙන්ඩ් වෙන්න ඕනද? මේ ධර්මය තමන් විසින් අවබෝධ කරන එකක් නේද? දැන් මේ කාරණා ටික මම කිව්වට අවබෝධ කරන්න ඕනි කවුද? ඒත්තනේ. මේක මේ බුදුහාමුදුරන්ගේ ධර්මයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේකෙන් ගැලවෙන පිළිවෙල. බුදුහාමුදුර අපිට ඇලෙන ගැටෙන කිව්වද? බුදුහාමුදුර දේශනා කරේ ඇලුනොත් ගැටුනොත් මෙහෙම වෙනවා කියලා. ඊළඟට නොඇලුනොත් නොගැටුනොත් මෙහෙම වෙනවා කියලා දේශනා කරා. අපි ඒක කරගෙන යන්න ඕනි අපිට ඕන. අපි ඉතින් මොනවා කිව්වත් කොහොම කිව්වත් ඕන කෙනා ඕන කෙනේ කරගෙන යන්නේ. ඒක එයාට අදාළ වැඩේ. එතෙන්දී යන්න කුසල ලකුසල්කම තීන්දුව කරගන්න. තින්පව්කම තීන්දුව කරගන්න. අපිට ඕන කරන්නේ මේ දුකෙන් ගැලවෙන එකද දුකට බහින එකද කියලා තීන්දුව කරගන්න හේතුව දෙවියෙක් වුණත් බ්‍රහ්මයෙක් වුණත් දුකෙන් නිදහස් වෙලා නැහැ කියලා නුවණක් ඇති කරගන්න ඕන. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක මහා භයානක සංසාරයක්. අම්මා මරණ ශෝකයෙන් අඬපු ගඳුළු, තාත්තා මරණ ශෝකයෙන් අඬපු ගඳුළු, දූ දරුවෝ මරණ ශෝකයෙන් අඬපු ගඳුළු, අඹසැමියෝ මරණ ශෝකයෙන් අඬපු ගඳුළු. එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කිව්වා. එතකොට කොයි තරම් කාලයක් මේ සංසාරේ යන්නද සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා කියන්නේ කඳුළු ප්‍රමාණය ගණින්න පුළුවන් එක ජීවිතයක අඬපු කඳුළු ගත්තොත් අන් මුළු ජීවිතේම අඬපු කඳුළු ගත්තොත් පොල් කට්ටක් තරම්වත් එකතු කරගන්න බැහැ අපිට එහෙම ගත්තාම ඒ කියන්නේ අඬන්න වෙනවා කියන එක නේද ආ ඉපදෙන්න වෙනවා කියන්නේ ඉපදෙනවා කියන්නේ අඬනවා කියන එක නේද දෙවියෙක් වුණත් බ්‍රහ්මයෙක් වුණත් මිනිස්සෙක් වුණත් සතර පායට වැටුණත් අඬන්න සිද්ධ වෙනවා නේද? එහෙනම් භවය ප්‍රාර්ථනා කර කර ඉන්න එක නෙමෙයි කාරණාව මේක ඉවර කරගන්න එකයි. ඒ නිසා පාරමිතා පිරලද නැද්ද කියන එක තීන්දුව කරගන්න මැෂින් වලට දාලවත් බාහිරින් ඉන්න කාටවත් කියන්න පුළුවන් එකක් නෙවෙයි. උත්සාහ කරන කෙනාට ප්‍රතිඵල හම්බ වෙනවා කියන එකයි කියන්නේ. ඒ උත්සාහයෙන් ප්‍රතිඵල හම්බ වෙන්නේ. මේ කියන දේ දැන් තේරෙන්නේ සංසාරේ කරගෙන ආපු කුසල් ප්‍රමාණයක් තියෙන නිසා පුණ්‍ය මහිමයක් තියෙන නිසා නැත්තම් මේ ඔක්කොම තේරෙන්න බෑ ලෝකෙ ඉන්න මේක මේ කියන දේවල් ටික හිතට දැනෙනව නේද මේක නිසා මේක වෙන්නේ කියලා බුදුහාරෝ දේශනා කරා කියන එක තේරෙනවනේ අපිට ඒ තේරෙන්නේම කුසලයේ නිසානේ අපි පින නිසානේ අපි මේක තේරුම් ගන්න පුළුවන් තරමේ කන් දෙකක් අපිට තියෙනවා නේද ඒ කන් දෙකෙන් ඇහෙනකොට ඒක තේරෙනවා නම් ඒ තමයි පින විපාක දෙන විදිය කුසලයේ විපාක දෙන විදිය ඇයි අපි තවදුරටත් මෝඩ වෙන්නේ එයි අපි තව තවත් කාගවත් වචන වලට රැවටෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙද්දි අපිට බැහැයි කියනවා නම් එතරම් තියෙන මුලාවක් කියන එක තමයි මගේ වැටහීම. ඒ නිසා මුලාවෙන් ගැලවෙන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් විතරයි වෙන කාගවත් බණකින් නෙවෙයි කියන එකයි දේශනා කරන්නේ, පැහැදිලි කරන්නේ. මම ඒකටම තියන තව එක කාරණාවක් කියන්න කැමතියි. ඒක මම නිතර කියපු එකක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්. යම් තැනකින් හාමුදුරු කෙනෙක් හරි කවුරු හරි ඇවිල්ලා කියන්න පුළුවන් මම මේක බුදුහාමුදුරගේ කටෙන්ම අහගත්තා. බුදුහාමුදුරගේ ශ්‍රේමක දේශනාව. කියලා අපිට ඇවිල්ලා යමක් කියනවා. ඒ වෙලාවට බුදුහාමුදුර දේශනා කරන්න එහෙම ඇහුවාම ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක බාර ගන්න ඒක පැත්තකින් තියන්න කියන දේ අහගෙන. අහගෙන ඉඳලා ඒක බාර ගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක සූත්‍ර විනයට දාලා බලන්න කියලා කියනවා. ධර්ම විනයට දාලා බලන්න කියනවා. තව කෙනෙක් ඇවිල්ලා කියන්න පුළුවන් අසවල් පන්සලේ අසවල් ආරාමේ අසවල් තැන ඉන්න මේ මේ විදිහේ දැනුගත් හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුව තමයි මට මේක කිව්වේ කියලා ඇවිල්ලා කියන්න පුළුවන්. අසවල් පන්සලේ අසවල් තැන මේ විදිහේ දැනුගත් හාමුදුරු ගොඩාක් ඉන්නවා. ඒ හාමුදුරුව තමයි මේක කිව්වේ කියලා කියන්න පුළුවන්. ඒ කවුරු ඇවිල්ලා කිව්වත් කාගෙන් අහන් ආවයි කිව්වත් සූත්‍රයට දාලා විනයට දාලා බලන්න කියනවා. සූත්‍ර විනයට දාලා බලනකොට සූත්‍ර විනයට ගැලපෙන්නේ නැත්නම් බැහැර කරන්න කියනවා සියලු දෙනාටම වැරදිලා තියෙන කියලා. කොහොමද බලන්නේ? කියන්නේ සූත්‍රයට දාලා බලන්නේ මොකද්ද? සූත්‍රයට දාලා දැන් අහන බන සූත්‍රයට සම්බන්ධ කරාම දුක තේරෙන්න ඕන. දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්න ඕන. දුක්ඛ සමුදය සත්‍ය තේරෙන්න පේන්න ඕන. දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය මතුවෙන්න ඕන සූත්‍ර වලින් කියනවා. සූත්‍ර සහ අභිධර්ම දෙකෙන් කියනවා නම් ධර්මය කියලායි සූත්‍ර සහ අභිධර්ම දෙකටම කියන්නේ. ධර්ම විනයනේ ශාසනයේ තියෙන්නේ. ඒතර ධර්මයෙන් කියනවා නම් සූත්‍ර අභිධර්ම දෙකෙන් කියනවා නම් චතුරාර්ය සත්‍ය පේන්න ඕන. දුක හැදෙන හැටි පේන්න ඕන, දුක පේන්න ඕන, දුක නැති කරන විදිය පේන්න ඕනි, මාර්ගය පේන්න ඕන. අඩුම තරමේ චතුරාර්ය සත්‍ය හතරෙන් එකක්වත් මතු වෙන්න ඕන අහන බණේ. නැත්තම් ඒක බරක් වෙන්නේ නැහැ සාසනෙට අනුව. අහන් ඉන්නකොට තමන්ගේ දුක නැති වෙන බව පේන්නේ නැත්තම්, දුක හැදෙන බව තේරෙන්නේ නැත්තම්, දුක හැදෙන විදිය තේරෙන්නේ නැත්තම්, දුක නැති කරන මාර්ගය පැහැදිලි වෙන්නේ නැත්තම් ඒක ගන්න එපා කියනවා. ඒක කවුරු කිව්වත් කමන ඒ කෙනාගේ ප්‍රසිද්ධියවත් ඒ කෙනාගේ தත්වයවත් සෙනග තරමේවත් අවබෝධය තරමේවත් විශ්වවිද්‍යාලේ මට්ටමවත් උගත්කම අදාළ නැහැ ඒකට. ඇයි? මගේ සසර දුක මට අහන බණ විනයට දාලා බලන්න කියනවා. මොකද්ද විනයට දානවා කියලා කියන්නේ? රාග, දෝෂ, මෝහ විනය වෙන්න ඕන. අහන බණෙන් විනය නම් දේශනා කරන්නේ ඒත් බණ නම් දේශනා කරන්නේ ඒ තුල රාගය විනය වෙනවද රාගය දුරු වෙනවද කියලා පේන්න ඕන. ද්වේෂය දුරු වෙනවද කියලා පේන්න ඕන. මෝහය දුරු වෙනවද කියලා පේන්න ඕන. තව දුරටත් රාග දෝෂ මෝහ වලට අහු වෙනවද? ඒ කියන්නේ අපිට මේ ධර්මය හමු වෙන්නේ නැහැ. යම් විදියකින් අපිට ලෝභය වැඩෙන විදියට නම් කියන දේශනාව ඇහෙන්නේ. රාගය වැඩෙනවා අපේ. රාගය වැඩෙනවා නම් ලෝභය වැඩෙනවා නම් ප්‍රාර්ථනා වැඩෙනවා නම් අදිෂ්ඨාන වැඩෙනවා නම් ඒ ඔක්කොම බැහැර කරන්න කියලා කියනවා. එයි බණ අහන්නේ මොකටද? රාග දෝෂ මෝහ දුරු කර ගැනීම සඳහා. රාග දෝෂ මොහ දුරු වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන එකයි. රාග දෝෂ මොහ වැඩෙනවා කියන්නේ දුක්ඛ සමුදය වෙනවා කියන එකයි. එහෙනම් ඒක අපිට අහු වෙන්න එපා මේ බණ අහනකොට. ඒක දැනෙන්න නම් අපිට නුවණක් තියෙන්න ඕන නේද? හඬටවත්, රූපෙටවත්, හැඩයටවත්, නමේ තරමටවත් ප්‍රසිද්ධියටවත් වශී වෙන්න ඕනේද අපි? නෑ. ගොඩාක් කියනවද කියන එකවත් ටිකක් කියනවද කියන එකවත් නෙමෙයි බණේ තියෙන වටිනාකම තියෙන්නේ. බණේ වටිනාකම තියෙන්නේ චතුරාර්ය සත්‍ය මතුවෙන්න ඕන. රාග දෝෂ මොහ දුරු වෙන්න ඕන. එහෙම නැත්නම් වැඩක් නෑ. අද කියන්න වෙලාව තියෙවිද මම දන්නේ මේ ඔය රාග දෝෂ මෝහ නැත්නම් ලෝභය කියන එක වචන 100කට විතර කිට්ටු වෙන ප්‍රමාණකින් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒක විස්තර කරලා තියෙනවා. අපි අපේ ලෝභය කියන එක කොහොමද අපි තුල ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට දිවිලිය ලෝක බ්‍රහ්ම ලෝක ප්‍රාර්ථනා කරනවා කියන්නේ අපේ ලෝභය වැඩෙන විදිහක්. ඇයි? කාම තණ්හා, භව තණ්හා වැඩෙනවා අපිට. රාග දෝෂ මොහ වැඩෙනවා කියන්නේ ඒක. ලෝභ දෝෂ මොහ වැඩෙනවා කියන්නේ ඒක. එතකොට මොන විදියකින් හරි අපි අහන බණේ චතුරාර්ය සත්‍ය පේන්නේ නැත්තම් චතුරාර්ය සත්‍ය හතරම හුවෙන්න ඕනේ. එක සත්‍යයක් හරි වැටහෙන්න ඕන. බණ අහනකොට එක්ක දුක්ඛ සත්‍ය පළවෙනි සත්‍ය පේන්න ඕන අපිට. අවබෝධ වෙන්න ඕන. දෙවෙනි එක හරි හම්බ වෙන්න. තුන්වෙනි එක හරි හම්බ වෙන්න ඕන. හතරවෙනි එක හරි හම්බ වෙන්න ඕන. රාගය හෝ ద్వේෂය හෝ මෝහය හෝ දුරු වෙන්න හම්බ වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක බැහැර කරන්න කියලා බුදුහාමුදුර දේශනා කරනවා. ඒක සතර මහා අපදේශ කියන. සතර මහා අපදේශ කියනවා. ඉතින් ඔය විදිහට බලන්න ඕන අපිට ඕන මේ සම්මා දිට්ඨියෙන් යුතුව මුලා නොවී යන්න මාර්ගයක් නේ. හැබැයි ඒකෙදී කවුරු හරි කියනවා නම් දානි දීලා වැඩක් නැහැ. සමහර භාවනා ගුරුවරු ඉන්නවා දන් දීලා වැඩක් නැහැ කියනවා. දන් දීලා වැඩක් නැහැ. සිල් රැකලා වැඩක් නැහැ කියාගත්තු භාවනා ගුරුවරුම ඉන්නවා. බුදුන් ඇඳලා වැඩක් නැහැ කියාගත්තු භාවනාව කරන ගුරුවරුම ඉන්නවා. ඔය තේරුමක් නැහැ කියලා. එහෙම බෑ. දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියන එක සාසනය. හැබැයි දානේ විතරක් දීපල්ලා කියලා උගන්වන ගුරුවරුත් ඉන්නවා. දීපල්ලා දීපල්ලා කියාගෙන උගන්වන ගුරුවරු ඉන්නවා. ඒගොල්ලොත් වැරද්දක් කරනවා. ඇයි මිනිස්සු එතෙන්ට විතරක් පොළඹවනවා. සුගතිය පෙන්නනවා. සුගතියෙන් ගැලවෙන විදිය පෙන්වන්නේ නෑ. අපායට යන්න එපා කියනවා සුගතිය පෙන්නනවා. අපායේ බය කියනවා සුගතිය හොඳ කියනවා. හැබැයි දෙකම භයානකයි කියන එක පෙන්වන්නේ නෑ වෙන පැත්තට. ඒක භයානකයි ඔක්කොටම වඩා. දැන් බුදුරජාණන් වහන්සේගේ අනුපිළිවෙල කතාව කොහොමද දෙන්නේ දේශනාව? ඉස්සෙල්ලාම උන්වහන්සේ කරේ දාන කතා. දානය, සීලය ගැන දේශනා කරනවා. ඒ කියන්නේ සුගතියට හොඳ සැප ලබන්න පුළුවන් ක්‍රමයේ දේශනා කරනවා. මොකද කවුරුත් දුක් විඳින කැමති නෑ. දුක් විඳින කැමති නෑ. එතකොට එන සැපවිඳින්න නම් මෙහෙම කරන්න එක. මොනවද? දන් දෙන්න, සිල් රකින්න කියලා කිව්වා. සංක කතාවක් කරනවා. ඒ කියන්නේ දන් දුන්නම සිල් රැක්කම මොකද වෙන්නේ? සුගතියට යනවා. දෙවියන් අතර මිනිසුන් අතර ඉපදෙන්න පුළුවන්. හැබැයි දෙවියන් අතර මිනිසුන් අතර උපද්දවන එකද බුද්ධ ශාසනයේ කාරණාව. නෑ. බුද්ධ ශාසනයේ කාරණාව ඕකාරං සංකිලේසං කෙලස් වලින් දුර වෙන හැටි කියලා දෙන එක. දැන් බලන්න අපි දුක් විඳින්නේ අපාය ගියොත් විතරක් නෙවෙයිනේ. අපිට වැරදිච්ච තැන් අපි මෙහෙත් විඳින දුක හැබැයි අපි ඒ දුක කවර් කරගෙන ඉන්නවා එක එක දේවල් වලින් ඒ නිසා දුක තේරෙන්නේ අපිට අපි එතෙන්දී අහු වෙලා ඉන්නවා වෙන පැත්තකට අපි මේ විඳින්නේ ඔක්කොම දුක් හැබැයි අපි ඒවට හැඩදාලා දාලා එක එක නම් දීලා තියනවා නේද කෙලස් වලට නම් දීලා තියනවා නේ කෙලස් වලට නම් දීලා තියනවා ඒ කෙලස් වලට නම් දීලා ඒ කෙලස් ටික එක ජීවත් වෙන එක නෙවෙන්නේ ඒකට කියනවා සැප විඳිනවා කියලා දිව්‍ය ලෝකේ ගියත් මනුෂ්‍ය ලෝකේ ගියත් දෙවියොත් සැප පවත්වන්න සටන් කරනවා මිනිස්සුත් සැප පවත්වන්න සටන් කරනවා තිරිසංගත සත්වය පවා සැප පවත්වන්න සටන් කරනවා එතකොට ඒ හැමෝම දුක පිළිකුල් කරනවා දුක පිළිකුල් කරන්නේ කොහොමද වක්‍රාකාරව දුක උඩින් වෙන දේවල් දාලා දැන් සමහර වෙලාවට අපි ගෙවල් දොරවල් වල මගුල් තුලා තියනකොට දාන බණ පිළිත් තියනකොට ගෙදර තියෙන පන්සල් වල තියෙන ගෙදර තියෙන ඔක්කොම කුණු කන්දල් ටික අහුමුල් වල ගන්නලා ගන්නලා ඉස්සරහින් හොඳ දේවල් පේන විදියට මල් පෝච්චි තියලා නේද පුටු තියලා ඇතිරලි දාලා තනකොළ කපලා පාරතු ගාලා ඔක්කොම කරලා තියලා තියෙන හැබැයි පිළිගන්නට ගිහිල්ලා බලනකොට තියෙන කුණු කන්දලේ තරම් බලා ගන්නවා. ඒ වගේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ මේ දුක වහලා තියෙන වැඩපිළිවෙල. දුක ආවරණය කළා බොරුවකින් වහලා තියෙන වැඩපිළිවෙල තුළ තමයි දිව්‍ය ලෝකය සහ බ්‍රහ්ම ලෝකය කියන එක මේ මනුස්ස ලෝකය කියන එක අපිට හම්බ වෙන්නේ. ආවරණය කළා. ඒ ආවරණය තුළ ඉඳගෙන තමයි අපි රැවටිලා ඒ රැවටීම තමයි මේ තියෙන. දැන් හොඳට බලන්න මේ ශරීරය අරගෙන බැලුවත් ශරීරය ඇතුලේ තියෙන ටික පිටින් තිබ්බනම් එහෙම අපේ පස්සෙන් එන්නේ මිනිස්සුද බල්ල බලලුද වැඩිපුර. සතුන්නේ අපේ පස්සෙන් එන්නේ මැස්සෝ එනවා, කොඳුරුවෝ වහනවා, කාක්කෝ එනවා, බල්ල බලලු පස්සෙන් එයි මේව එල්ලෙනකොට නේ. හැබැයි ඒ ටික ඔක්කොම වහලා තියෙන නිසා නේද දැන් මේ අපි ආරක්ෂා වෙලා ඉන්නේ. ඒත් ඉතින් මැස්සොන්ගේ මදුරුන්ගෙන් බේරෙන්න බෑනේ අපිට. දැන් අපි හැමතිස්සෙම මේ කරේ මොකද්ද? දිව්‍ය ලෝකයේ සහ මනුෂ්‍ය ලෝකයේ කියන තැන්දී අපි දුක කියන එක ආවරණය කළා. කඩතුරාවකින් වහලා සැප විඳිනවා කියලා ඒකෙන් අපි මතු කරගෙන ඉන්නවා. හැබැයි විඳින්නේ දුක. අපායේ තියෙන්නේ මොකද්ද? දුක ප්‍රකටයි. නේ? දුක ප්‍රකටයි. ඒගොල්ලොන්ට සැප විඳිනවා කියලා එකකින් වහන්න බෑ ඒක. ඒගොල්ලන්ට සැපය වැහිලා තියෙනවා දුක කියන එක. හොඳට බලන්න දෙපැත්තේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා. මේ කියන කාරණා අර්ථකථන කර කර Taman විසින් මෙනෙහි කර කර බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කරේ දාණයෙන් සීලයෙන් සුගතියට යන්න පුළුවන් හැබැයි පුතෝ සුගතියට ගියාට වැඩක් නෑ සුගතිය කියන්නේ නැවත දුක හදන තැන ඒකත් අතහරින්න ඕන කියලා දේශනා කළා දැන් මේ විදිහට මේ කාරණා කියද්දී හිත නැම්බෙනවා මේ පැත්තට. එහෙනම් මේක සුගතිය තමයි. හැබැයි සුගතිය වුණාට මේකත් අපිට මතු දුක පිණිස පවතින එකක් නේ. ඒ නිසා එහෙනම් අපි දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා හිත දැන් ටික ටික මේ පැත්තට නමනවනම් හිත නමන්න නමන්න මොකද වෙන්නේ? මේ සත්‍ය තේරුම් ගන්න සුදුසු මනසක් හැදෙනවා. ඒ හැදෙනකොට වෙන්නේ මොකද? අන්න එහෙම කෙනාට දුක මේකයි හේතුව මේකයි නැති කරන්නේ මෙහෙමයි මාර්ගය මේකයි කියලා කියලා දෙනකොට බුදුහාමුදුරෝ දාණයෙන් පටන් අරගෙන ඉවර කරන්නේ කොහෙන්ද? චතුරාර්ය සත්‍යයේ දන් දීලා දිව්‍ය ලෝකෙට යමල්ලා මනුස්ස ලෝකෙට වරෙල්ලා සැප විඳ ගන්න පුළුවන් පස්සේ පුළුවන් කියන දකට බුදුහාමුදුරුවාවේ නෑ බුදුහාමුදුරුවෝ අපි අතරමං කළා නෑ. හාමුදුරුවෝ තමයි අපි අතරමං කරන්නේ. බුදුහාමුදුරුවෝ නෙවෙයි. බුදුහාමුදුරුවෝ අපිව සසර දුකෙන් එතෙර කළා. මෙතෙර හිටියොත් දුකයි. එතෙර තමයි බිය රහිත, සැක රහිත නිවන තියෙන එහා පැත්තේ කියලා අපිව ගඟෙන් එහාටම තල්ලු කරේ බුදුරජාණන් වහන්සේ. හාමුදුරුවෝ කරන්නේ මේ පැත්තේ තියාගෙන. එක මකට ගිහිලා තාරිනේ. ඒ නිසා මම හැමදාම කියනවා හාමුදුරුවන්ගේ බණවලට වැඩිය බුදුහාමුදුරුවන්ගේ බණට පැහැදෙන්න කියලා. පිළිගන්න ඕනි බුදුහාමුදුරුවෝ මිසක හාමුදුරුවෝ නෙවෙයි කියන එකයි අදහස. ඒකට මම හාමුදුරුවෝත් අයිති වෙනවා. කිසි තරකයක් නැහැ ඒකේ. මම උනත් කියන දේ වැටහෙන්නේ නැත්නම් යථාර්ථය පේන්නේ නැත්නම් ධර්මයට අදාළ නැත්නම් කෙලින්ම අයින් කරන්න ආයේ කිසි කතාවක් නැහැ. ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රශ්නයක් වගේ ඇහුවට ඒක ප්‍රකාශයක් ඒකට උත්තරේ තව විනාඩි 45ක් විතර දුන්නා මම හිතන්නේ නේද? හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම අත්‍තරම ප්‍රශ්න දෙකක් තියෙනවා ඒක මම පළවෙනි එක ප්‍රශ්නයක් අහන්න ඉස්සලා පස්සේ අවස්ථාවක් ලැබුණොත් මම දෙවෙනි ප්‍රශ්නේ අහන්නම්. ඒකේ කෙටියෙන් කියනවනම් ඔබ වහන්සේ මතක් කරා සමථ විදර්ශනා ඥානය කියලා අවස්ථාවක මම හිතන්නේ ඒක කියුනේ දැන් අපේ අභ්‍යන්තර ආයතන වලින් ඒ කියන්නේ ඇහැකන නාසදිව ශරීරය ඕකෙන් අපේ රූපගන්ධ සත්ත රස ස්පර්ශ ගන්නකොට ඕකට ඕකෙදි අපිට ඔවට ඇලිලා ගැටිල්ල හැම නැත්තං ඒවා ඇලෙන ගැටන අවස්ථාවලදි මාරයට අහුවෙනවා කියන එක ඔබහන්සේ මතක් කරයි වගේම ඒක නැති කරගන්න නම් අපිට සතිය පවත්වගෙන සමත විදර්ශනා වඩන්න ඕනේ කියන එක කියවුණා. එතෙන්දී තමයි ඔය සමත විදර්ශනා ඥානය කියන එක කියවුනේ. උපන්සිට පොඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? මොකද්ද එතනින් අතරම සමත විදර්ශනා ඥානය හැටියට උපන්සේ විස්තර කරන්න කියලා දැන් තිරුවන් සරණයි. එතෙන්දී අදහස් කරන කාරණාව මේ සූත්‍රයේ තියෙන කාරණාව පැහැදිලි කරන්නම් එතකොට ඒක මෙතන පැහැදිලි වෙන්නේ. සමත විදර්ශනා ඥානය කියලා එතන අදහස් කරන්නේ මේ චේතෝ විමුක්තිය සහ පඤ්ඤා විමුක්තිය කියන කාරණා දෙක පිළිබඳව දැන් ශාසනයනේ සමත විදර්ශනා දෙක කතා කරන්නේ බුද්ධ ශාසනය තුළ. එතකොට ඒ ශාසනය තුළදී උගන්වන සමත විදර්ශනා දෙක මේ පුහුණු කර ගැනීම තුළ ඇති කරගන්න නුවණ කියන කාරණාව ඒකට සමත් මෙතන කියන්නේ චේතෝ විමුක්තියෙන් පඤ්ඤා විමුක්තියෙන් යථාභූතං පජානාති නප්පජානාති කියන කාරණාව. එතකොට සමත විදර්ශනාව නැති තැන සිද්ධ වෙන්නේ අකුසල් රැස් වෙන එකයි. සමත විදර්ශනාව තියෙන තැන වෙන්නේ කුසල් රැස් වෙන එකයි. ඒ කියන්නේ අපි කෙලෙස් නිරුද්ධ වෙලා යන එකයි. දැන් ඥානය උදා කරගන්නවා කියන තැනින් එන්නේ මේ සතිය කියන තැනින් සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාව කියන තැනින් විදර්ශනාවත් කියන කාරණා දෙක තුල ඇති කරගන්න නුවණ තමයි ඇත්තටම මේ චේතෝ විමුක්තියයි පඤ්ඤා විමුක්තියයි කියන දෙකෙන් අදහස් කරන්නේ මූලිකව තියෙන කාරණාවලින්. නමුත් සාසන මාර්ගය තුළම සතර සතිපට්ඨානියමනේ දේශනා කරන්නේ ඒකායන මාර්ගයේ විදිහට මේ නිර්වාණ මාර්ගය. එතකොට ඒ සතිපට්ඨානය තුළ සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියන දෙකෙන් සමතේ සහ විදර්ශනාව පිළිබඳව ඇති කරගන්න නුවණ දැන් විදර්ශනා වඩනකොට උදේවය ඇතිවීම සහ නැතිවීම සමදේ සමුදය සහ නිරෝධය කියන කාරණා දෙක උදේවය කියන කාරණා දෙක අවබෝධ වෙනවා ඒ ඇති කරගෙන යන නුවණ සම්බන්ධවයි මෙතන සූත්‍රානුසාරයත් එක්ක කතා කරන්නේ මොකද දැන් ඇලෙන ගැටෙන කෙනාට සමත විදර්ශනාව අතහැරෙනවා. එයි ඇලීම ගැටීම නිසා මිත්‍යා දෘෂ්ටියට නම් ඉස්සරහට එන්නේ ඊළඟට සම්මා සතිය නැත්තම් අයෝනිසෝ මනසිකාරය නම් එන්නේ ඒ අයට සමත විදර්ශනා දෙක ඇතහැරෙනවා. එතකොට ඒ පිළිබඳ උදා වෙන්න ඕනේ නුවණක් තියනවා නම් ඒ නුවණ හම්බ වෙන්නේ නැහැ. අනිත් පැත්තට ඒ නුවණ ලැබෙන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙනමින් සම්මා දිට්ඨියට සම්මා සතියත් යෝනිසෝ මනසිකාරයත් ඇති වෙනකොට සමතේමේකේ විදර්ශනාමේකේ කියන නුවණ උදා කරගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය ලෝකයට සමත විදර්ශනා කතා කරාට තේරෙන්නේ නැහැ. සමත විදර්ශනා දෙක වැටෙන්නේ මාර්ගයට බැහැගෙන වැඩ කරගෙන යන අයට විතරයි. ඒතර මේ සමතෙන් හැමතිස්සෙම කරන්නේ සංසුන් කරලා දෙන එකයි කියන එක සමතේටපත් කරනවා කියන එකයි නීවරණයන් ඉවත් කරලා දෙනවයි කියන තැන ඊට පස්සේ උදේවය ඇතිවීම නැතිවීම පිළිබඳ නුවණ ඇති කර ගැනීම නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ උදා කර ගැනීම තමයි විදර්ශනාවෙන් ඇත්තටම උගන්වන්නේ. ඒක තමයි මූලික අර්ථයක් විදිහට මට කියන්න දෙන කාරණාවට. හොඳ පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. උච්ඡේද දෘෂ්ටිය සම්බන්ධව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. තව පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. උච්ඡේද කියන එකෙන් අදහස් කරන්නේ අනාගතේ නැහැ කියන අදහස. ඒ විභව තණ්හාව කියලා කියන්නේත් ඒක මම නොවෙනවා නම් හොඳයි කියලා අදහස් කරන්න පුළුවන්. දැන් සමහර දේවවාදී ආගම්වල තියෙන මරණයෙන් පස්සේ නැහැ කියලා. මරණයෙන් පස්සේ නැහැ කියලා කියන්නේ කියන්නේ මම දැන් ඉන්නවා. හැබැයි මරණයෙන් පස්සේ මම නැහැ කියලා. නැහැයි කියාගත්තු අදහස. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය අන්ත දෙකක තමයි තියෙන්නේ. සියල්ල ඇත කියන අන්තයක් තියෙනවා සියල්ල නැත කියන අන්තයක් තියෙනවා. සියල්ල ඇත කියන අන්තයේ තියෙන්නේ සාස්වතය. භවය කියන එක. සියල්ල නැත කියන අන්තයේ තියෙන්නේ උච්ඡේදය විභවය කියන එක. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් කෙනෙක් අහනවනේ දුක තමන් විසින් කරපු එකක්ද? එහෙම කියන්නේ නෑ කියනවා. බුදුහාමුදුරුවෝ නෑ කියන්නේ නෑ එහෙම කියන්නේ නෑ කියනවා. ඊට පස්සේ දුක වෙන කෙනෙක් කරපු එකක්. එහෙම කියන්නේත් නෑ කියනවා. එහෙමනම් දුක වෙන කෙනෙකුත් තමනුත් කරපු එකක් තමයි. ඒත් එහෙම කියන්නේ කියනවා. එහෙනම් දුක ඉබේ හටගත්තු එකක්ද කියලා. එහෙම කියන්නේත් නෑ කියනවා. එහෙනම් දුක නැද්ද කියලා නෑ දුක තියෙනවා කියලා. එහෙනම් ගෞතමයන් වහන්සේ දුක ගැන දන්නේ නැද්ද කියලා. නෑ මං ගැන දුක ගැන දන්නවා කියලා. ඊළඟට උදාහරණ දේශනා කරනවා යම් කෙනෙක් කිව්වත් එහෙම තමන් විසින් හෝ අනුන් විසින් දුක කරලා තියෙනවා ඉබේ හටගත් අය කියලා. ඒක ගැලපෙන්නේ නෑ කියලා. දුක කියන්නේ කවුරුවත් කරපු එකක් නෙවෙයි. තමන් විසින් කරපු එකක්වත් අනුන් විසින් කරපු එකක්වත් ඉබේ පහළ වෙච්ච එකක්වත් නෙමෙයි දුක කියලා කියන්නේ. හේතුවක් හටගත්තොත් දුක හැදෙනවා. දැන් ඇහැට රූපයක් හමු වෙන්නේ නැති තාක්කල් මනාපමනාප හම්බෙන්නවද අපිට? ඇහැට රූපේ හමු වෙච්ච ගමන් මනාපමනාපයක් ඉපදුනොත් දුක හම්බ වෙලා නේද? ඇහැද දුක කරේ. රූපෙද දුක කරේ. එහෙනම් මොකක්ද උනේ? ඒ දෙන්න හම්බ වෙච්ච නිසා දුක හටගත්තනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒ දෙන්නාගේ එකතු වීම නිසා මේ සිද්ධිය උනේ. කවුරු හරි කිව්වොත් එහෙනම් එහෙම දුක නෑ කියලා මේ දැන් එකතු වෙලා ඉන්නවා දුක නැහැ කිව්වොත් එහෙම උච්ඡේදයට වැටෙනවා. ඒ නිසා සියල්ල ඇත සහ සියල්ල නැත කියන අන්ත දෙකෙන් ඉවත් වීම සහ පටිච්ච සමුප්පාදය කියන ධර්මතාවය බුදුහාඳුර දේශනා කිරීමට අදිච්ච සමුප්පන්නයි කියලානේ ලෝකයේ හැමතිස්සම කියන්නේ සියල්ල ඉබේ හටගත්තා කියලාත් කියනවා නැහැ කියලාත් කියනවා තියෙනවායි කියලාත් කියනවා. එතකොට මේ සියල්ල මෙතනින් ඉවරයි කියලා කියනවා. දැන් විද්‍යාවලදී එහෙම ගොඩක් වෙලාවට මරණයෙන් පස්සේ පිළිගන්නේ විද්‍යාවල මරණයෙන් පස්සේ පිළිගන්නේ එතකොට උච්ඡේදයට යනවා හැබැයි තියෙනවා කිව්වොත් එහෙම ආපහු සාස්වතයට වැටෙනවා උච්ඡේද කියලා කියන්නේ නැත කියන අන්තය නැත්තම් සියල්ල නැහැ කියන අදහසින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයේ හැමතිස්සෙම ද්වය නිශ්චිතයි කියන ද්වය නිශ්චිතයි කියන ද්වය නිශ්චිත කියලා කියන්නේ අන්ත දෙකේ ඉන්නවා කියන එක සියල්ල ඇත කියලා එක අන්තයක් තියෙනවා සියල්ල නැත කියලා තව අන්තයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඔය දෙකෙන්ම බැහැර වෙලා තමයි තථාගතයෝ ධර්ම දේශනා කරන්නේ. මොකෙන්ද? මධ්‍යම ප්‍රතිපදාවෙන්. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ ඒකට. මේ නිසා මෙහෙම වෙනවා. අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා. ඉබේ හටගන්නේ. අවිද්‍යාව නිසායි සංස්කාර හටගන්නේ. දැන් අපිට මේවා තියනවා නම් හොඳයි අහවල් දේ තියනවා නම් හොඳයි අහවලා ඉන්නවා නම් හොඳයි අසවලා ඉන්නවා අසවලා මගේ අපේ මෙහෙමයි කියන හැඟීම් සිතුවේ සංස්කාර උපදිනව නේද අපිට සංඥාවල් තියනව නේද අපිට ඒ තියෙන්නේ අවිද්‍යාව නිසාද විද්‍යාව නිසාද අවිද්‍යාව නිසා අපිට දැනෙනවා අහවලා ඉන්නවා අහවලා නැහැ ආදී විදිහට දැනෙනව නේද ඒ අවිද්‍යාව සංස්කාර හටගන්න තැන ඒ ඒවා නිකන් හැමතිස්සෙම මනසේ චලනය වෙනවා නේද අසවල් දේ තියෙනවා නම් හොඳයි අසවලා ඉන්නවා නම් හොඳයි ආදී විදිහට චලනයක් යනවා නේද අපිට. හැමතිස්සෙම ඒ අවිද්‍යාව නිසා. ඒ භව තණ්හාවට වැටෙන විදිය. මන්නම් ආයේ මතු જાති જાති ප්‍රාර්ථනා කරන්නේ නැහැ මන්නම් හම්බ වෙන්න එපා කියාගෙන ඉන්නවා. ඇයි ඒ? විභව තණ්හාවේ ඇති. මට එපා කියාගත්තු ගමන් ඉන්නවා. එපා වුණාට මොකද වෙන්නේ? අර එපා කියලා හිතාගත්තු එක ඇතුළේම ආයේ හම්බ වෙනවා. ඒ නිසා උච්ඡේදය කියලා කියන්නේ විභවය නැත්තම් මට එපා කියාගත්තු අදහස කිසිවක් නැහැ කියපු අදහස. ඒක තව චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් මෙහෙම. දැන් ආස්වාදය හොයනව නේද? ආස්වාදය හොයන්නේ තියනව නන්ද නැත්තම්ද? තියනව නන්නේ. ආස්වාදය හොයන්නේ රසයි රසයි හොඳයි හොඳයි කිය කිය ආස්වාදය හොයනව නේද? ඒ හොයන්නේ භව තණ්හාව නිසා. සාස්වතය නිසා සාස්ව දෘෂ්ටිය නිසා මේ ඔක්කොම මගේ ජීවිතේ මගේ ආත්මය මට හොඳයි මේවා මම තමයි කියාගත්ත ගමන් මමය මගේ මගේ ආත්මය කියන ගැනීමක් තියෙනවා නේද? එතකොට ඒ කරන්නේ සක්කාය දිට්ඨිය නිසා. සක්කායදී ආත්ම දෘෂ්ටි, සක්කාය දිට්ඨිය. ඒ ආත්මේ උපාදානස්කන්ධ මම මේකේ කියලා ගන්න එක. නැති දින්නම් නැති ඉට්ටම් කියලා දේශනාවක් තියෙනනේ මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. දන් දුන්නට විපාක නැහැ මෙලොවක් නැහැ පරලොවක් නැහැ ආදී විදියට කුසල් අකුසල් නැහැ කියලා එහෙම අහලා තියෙනවනේ මිත්‍යා දෘෂ්ටිද ඒකට කියන්නේ උච්ඡේ දෘෂ්ටි කියලා අපි ධර්ම දේශනාවේ පැහැදිලි කරනවා නත්ති දින්නම් නත්ති එට්ටන් ආදී විදියට කිසිවක් නැහැ කියාගත්තු ගමන් ඉන්නවා නම් දන් දුන්නට විපාකයක් නැහැ මෙලොවක් නැහැ පරලොවක් නැහැ ආදී විදියට ඉන්නවා නම් ඒ කියන්නේ උච්ඡේද දෘෂ්ටිය විභව තණ්හා එතකොට අපි උපද්දන්න හේතු වෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හානේ. තණ්හා තුන. එතකොට භව තණ්හාව අනේ මේවා ෂෝක් කියාගෙන ඉස්සරහට මට තියෙනවා නම් හොඳයි කියාගෙන ඉන්නව නම් අනාගතේ ප්‍රාර්ථනා කරනවා නම් ඒ කියන්නේ සාස්වතේවත් භව තණ්හා. එතකොට කාම තණ්හාව හරහා තමයි අපි මේ ටික හදාගන්නේ. ඊට පස්සේ උච්ඡේදයට වැටෙනවා. මේවා නැති තරමටම හොඳයි කියාගත්තු ගමන් ඉන්නකොට. එතකොට සියල්ල ඇත කියන අන්තය ශාස්වතයි සියල්ල නැහැ කියන අන්තය ඡේදයි. ඔක තව ටිකක් බලන්න මේ දැන් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවානේ අර අහන්න එපා කියලා බැහැර කරපු ප්‍රශ්න 10ක් බුදුහාමුදුරුවෝ තියෙනවානේ. ඒක ඉන්නවනේ කෙනෙක් මෙලව මෙලව තියනවද පරලව තියනවද කියලා අහනවානේ. මෙලව තියනවා කිව්වොත් එහෙම කාන්තයක්. නැහැ කිව්වොත් එහෙම අයිති උච්ඡේදයට යනවා. මරණයෙන් පස්සේ ඉන්නවා කිව්වොත් එහෙම සාස්වතයි. මරණයෙන් පස්සේ නැහැ කිව්වොත් උච්ඡේදයි. එතකොට ප්‍රාර්ථනා කරන්න බෑ අපිට දැන් භව තණ්හා විභව තණ්හා වල රැටෙන්නේ නිසා දැන් මේ කතාවේදී අර මම මුලින් කියපු විස්තරයට අනුව දෙවියෝ ඉන්නවා කිව්වොත් එහෙම සාසතේට වැටෙනවා. දෙවියෝ නැහැ කිව්වොත් එහෙම උච්ඡේදයට වැටෙනවා. ඒ නිසා දැන් ඔය සමහර මිනිස්සුන්ගේ අදහස් තියෙනවා දෙවියෝ කියලා જાතිය ලෝකේ නැහැ කියාගත්තු ගමන් ඉන්නවා. ගිහියත් ඉන්නවා පැවිද්දත් ඉන්නවා. දෙවියෝ නැහැ කියාගත්තු ගමන් හෝ දෙවියෝ ඉන්නවා කියාගත්තු ගමන් කක් නෙවෙයි තියෙන්නේ. කන්ඩිෂන්ස් තියෙනකොට මේක හැදෙනවා කියන තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. තෙරුවන් සරණ ගිය කෙනෙකුට දෙවියෝ නැහැ කියනවත් දෙවියෝ ඉන්නවා කියනවත් කියන දෘෂ්ටියට වැටෙන්න බෑ. අපායක් නැහැ කියන්න බෑ. මනුස්ස ලෝකයක් නැහැ කියන්න බෑ. දිව්‍ය ලෝකයක් නැහැ කියන්න බෑ. ඒ වගේම තියනවා කියන තැනින් ගත්තොත් එහෙම වෙන්නේ ඇත කියන අන්තයට ඊට පස්සේ. මේකට මේ වෙන කතාවක් තියෙනවා ඒක මම ඊළඟට එන්න ඕනි මාතෘකාව නැත්නම් ඊළඟ දවසේ කතාවක් විදියට තමයි මේක ගන්න හිතාගෙන ඉන්නේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා. දවසක් සක්‍රයෝ සක්‍ර දෙවියෝ කියනවා තමන්ගේ දේවසේනාවට සුරයන්ගේ සහ අසුරයන්ගේ දෙවියෝ සහ අසුරයෝ අතර යුද්ධයක් ඇති වුණොත් ඒ යුද්ධෙදී අසුරයෝ පෙරදුණා. මේපචිත්ති අසුරයව අසුරයන්ගේ ප්‍රධානියව පස් පොලෙන් කුදලාලා ඒ කියන්නේ අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි බැඳලා අරගෙන එන්න ඕනි කියලා කියනවා මේ දිව්‍ය දිව්‍ය සභාවට ඊළඟට අසුරයෝ කියනවා අපි අතර යුද්ධයක් ඇති වුණොත් දෙවියොත් එක්ක සක්‍රයව පස් පොලෙන් බැඳලා අසුර සභාවට ගේන්න කියලා. ඒ යුද්ධයක් ඇති ඒ යුද්ධෙදී අසුරයෝ පරදිනවා. ඊට පස්සේ දෙවියෝ මොකද කරන්නේ? අසුරයව කුදලලා අරගෙන යනවා දේව සභාවට. ගෙනියනකොට හරි ලස්සන සිද්ධියක් වෙනවා. ගෙනියනකොට අසුරයට හිතෙනවා අනේ දෙවියෝ කියන්නේ හරි ධාර්මික කෙනෙක්. දෙවියෝ හරි පින්වන්තයි. ධාර්මිකයි. දෙවියෝ හරි හොඳයි කියලා හිතෙනකොට අසුරයාගේ අර බැඳීම් ටික ඔක්කොම ටික පේන්නේ නැතුව යනවා. අර දුක දැන් මෙයා පස්පලෙන් බැඳලාගෙන ඉන්නේ මහ දුකක් නෙවෙදින්නේ. අර දුක ඔක්කොම අතුරුදහන් වෙනවා. එයාට දැන් දෙවියෝන්ගේ සැප ටික දැනෙන්න පටන් ගන්නවා. දෙවියන්ගේ සැප ටික දැනෙන්න පටන් ගන්නවා. ටික වෙලාවක් එහෙම යනකොට හිතෙනවා දෙවියෝ මහා පව්කාරයි හොඳ නැති කට්ටිය කියලා හිතෙනකොට මොකද වෙන්නේ අර දුක ආයෙත් මෙන්න දැනෙන්න පටන් ගන්නවා අර බැඳුම් ටික පේන්න පටන් අරගෙන දැන් මෙන්න පස් පොලෙන් බැඳලා ඉන්න දුක පේන්න පටන් ගන්නවා ඒ කියන්නේ මායя එක්ක ඉන්න දුක පේන්න පටන් ගන්නවා ඊළඟට බැඳලා ඉන්නේ හරියට මායя බැඳලා ඉන්නවා කියන්නේ බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒකයි මේක නිකන් මාර දැම්ම වගේ ඒ බැඳලා තියෙන බැඳීම එතකොට ඒ ටික මේ දෙවියෝ නරකයි කියලා හිතෙච්ච ගමන් මෙයාට පේන්න පටන් ගන්නවා තමන්ගේ ස්වභාවය, ඇත්ත ස්වභාවය පේන්න පටන් ගන්නවා. ඒකල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඒ අර දෙවියෝ හොඳයි කිව්වේ දෙවියෝ නරකයි කියලා කිව්වෙත් එක අදහසක්, සිතුවිල්ලක්. ඒ කියන්නේ මම ඉන්නවා, මම නෑ ආදී විදිහට එන සිතුවිලි. දැන් මම දෙවියෝ හොඳයි කියලා හිතනවා. දෙවියෝ නරකයි කියලා හිතනවා. එහෙම හිතන එකත් ඒ හිතලා ඉන්න එක මඤ්ඤණාවක්. නිකන් හැඟීමක් විතරයි සිතුවිලි මාත්‍රයක් පමණයි කියලා බුදුහාඳුනෝ දේශනා කරනවා. ඒ කියන්නේ අපි මේ දේවල් තියනවා දේවල් නැහැ අසවලා හොඳයි අසවලා නරකයි කිය කියා මම ඉන්නවා අසවලා ඉන්නවා ආදී විදිහට මේ ඔක්කොගේම ගන්නෙ මොකක්ද අන්තිමට? අවසානයේ මේකේ පරමාර්ථය මොකද්ද? නිකම්ම නිකම් සංස්කාරයක් විතරයි නිකන් සිතුවිලි මාත්‍රයක් පමණයි කියන එකයි කියද්දා හරියට කෙහෙල් ගහක් පතුරු ගහගෙන පතුරු ගහගෙන පිලි ගලවගෙන ගලවගෙන ගියාම අපිට හම්බ වෙන්නේ මොකද්ද? නිකම්ම නිකන් අරටුව නැති බඩයක් හම්බ වෙනවනේ. අන්න ඒ වගේ එකක් තමයි. ඒ කියන්නේ මේ හැඟීම් දැනීම් ටික ඔක්කොම අයින් කරලා බලන්න. දැන් මම කියන හැඟීම අයින් කරලා. මගේ කියන හැඟීම අයින් කරලා. ඒ ඔක්කොම අයින් කරලා දැන් පේන දේවල් ටික ඇහෙන දේවල් ටිකට මම කියන හැඟීම අයින් කරලා. මේ මට පේනවා, තියෙන එක පේනවා, මම බලනවා කියන හැඟීම අයින් කරලා බලන්න අන්තිමට හුදු සිතුවිලි මාත්‍රයක් පමණයි මේ ඇති වෙලා නැති වෙලා කියලා තියෙන්නේ. දැන් මොකද උනේ අර සක්‍ර මේ මේ අසුරයට දෙවියෝ හොඳයි දිව්‍ය ලෝකේ සැපයි කියලා ඉදිච්ච ගමන් අර ඔක්කොම බැඳීම් ටික ඔක්කොම නිකන් නැහැ වගේ දැනුණා නේ. හැබැයි දිව්‍ය ලෝකයක් නැහැ දිව්‍ය ලෝකේ තියෙන දුකයි අපායයි නැත්තම් දෙවියෝ හොඳ නැහැ කියලා හිතච්ච ගමන් මොකද උනේ? ආපවර ටික පරණ දැන්ටම වැටුණා. ඕකට මට මෙහෙම හිතුණා මේ ඕක ගැන හිත හිතා ඉන්නකොට දැන් සමහර වෙලාවට ඔය කෙනෙක් මරුණහම එහෙම අපි ඒ මරණයෙන් පස්සේ ටික දවසකින් හැමදාම අඬලා ඉන්නේ නෑනේ අපි. මැරිච්ච කෙනා කරපු අපිව සතුටු කරන්න කියලා විහිළු තහළු ආදී කරපු දේවල් ගැන හිත හිත අපි hina වෙවි ඉන්න පුළුවන් නේද අපිට? hina වෙවි ඉන්න පුළුවන්. එයා මෙහෙම අපිව hina ඇසුවා, මේ විදිහට අපිට සතුටු කරා, මෙහෙමයි කිය කිය හිත හිතා ඉන්න පුළුවන්. ඒ හිත හිතා ඉන්නකොට අපි සතුට වෙනවනේ ඒ වෙලාවට. එන්න පුළුවන් සතුටක් අපිට. ඇයි? අරේ අපිව සතුට කරපෙන් ගැන හිත හිතා අපි සතුට වෙනවා. හිතා බල බල සතුට වෙනවා. ඒ එහෙම ඉන්නකොට අපිට අතන අර ඒ මරුණා කියන සංඥාවෙන් එන දුක් ටික අපිට පේනවද? නෑනේ. ඔන්න හිටි ගමන් ඒ වුණාට ඉතින් මෙහෙම වුණානේ අයියෝ කියලා අඬන්න පටන් ගන්නවා. එතකොට නම් සතුටට මොකද වෙන්නේ? සතුට අතුරුදහන් වෙලා යනවා නේ. අතුරු දහන් වෙලා කියලා මේ දුකක් යනවා අඬනවා කඳුළු වැක් කරනවා හෝ ගාලා බලාගෙන ඉන්නේ දැන් බලන්න මේ කන්ඩිෂන් වෙනස් වෙන විදිය අතන උනේ මොකද්ද මේ සතුට වෙවි හිටියා දැන් දුක් වෙනවා දැන් මේ දුක කියන එක අර මැරිච් එක කෙනා ගෙන අපේ එකද එතකොට සතුට කියන එක මැරිච් එක කෙනාද ගෙනානේ මොකද්ද උනේ හිතේ කන්ඩිෂන් වෙනස් වෙච්ච එක නේද උනේ දෙපැත්ත මාරුව මාරු වෙච්ච ගමන් ඔන්න වෙලාව ගෙනිනා වෙන වෙලාවකට අඬනවා ඒ වගේ එකක් සක්‍රයට උනේ කියලා මට මේ අසුරයට උනේ කියලා මට තේරුනේ දෙවියෝ හොඳයි කියලා සතුටු වෙච්ච ගමනේ දිව්‍ය ලෝකෙ සැප දැනෙන්න පටන් ගත්තා. දෙවියෝ හරි නරකයි කියලා හිතච්ච ගමනේ මොකද? දුක දැනෙන්න පටන් ගත්තා. ඒ වගේ එකක්. දැන් ඔය ඇත්ත ගැනුණත් හිතලා බලන්නකෝ. අහවලා හොඳයි කියලා හිතන් ඉන්නකම් මොකද වෙන්නේ? අනේ ඉපිලෙනවා, සතුටු වෙනවා, දඟලනවා, নানা ප්‍රකාර දේවල් වෙනවා. හැබැයි අහවලා හරි නරකයි, දුෂ්ටයි කියලා හිතච්ච ගමන් මාව නිකන් ගැහෙනවා, දැනෙනවා වගේ නේද? කටු ඇනෙනව නේද මට? ඒ මනසේ තියෙන සංකල්පනා වෙනස් වෙන හැටියට නේද මේ ඔක්කොම වෙනස් වෙන්නේ. ඒතර බලන්න අපිට දුක සැප කියන දෙක අපිට කොහොමද හම්බෙන්නේ කියලා. අපි විසින් කදාගෙන දුක් විඳිනවානේ. අපි විසින් හදලා දුක් විඳිනවා කියන්නේ මොකද? එතකොට ඔන්න ඔය ස්වභාවවල තේරුම් ගැනීම ඕන කරනවා. එතකොට තමයි මේක වැටහෙන්නේ අත්‍තරම අපිට. මම හිතන්නේ හොඳයි ඒකට ගොඩක් දිගට කතා කරන්න. ඔව් තෙරුවන් සරණයි සයන්නාංශ මට එක කාරණයක් කියන්න තියෙනවා ඇත්තටම සස්තනෝන කිව්වා මේ සමහර අය වීරය කරන එක අතහැරලා දාලා ඉන්නවා පාරමිතා පිරිලා නැහැයි කියලා එහෙම පසුබාලා ඉන්නවා කියලා. ඉතින් අතරම මටත් කියන්න තියෙන්නේ සුසීල ස්වාමීන් වහන්සේ කිව්වා වගේ එහෙම අතන මට පේ හිතෙනවා මෙහෙම කොටස් දෙකක් ඉන්නවා මේ වගේ අතහැරලා දාලා ඉන්න අය. එක කොටසක් ඉන්නවා කෙලින්ම කම්මැලිකම නිසාම කෙලෙස් වලට පක්ෂව කෙලින්ම අපෝ අපිට බෑ පාරමිතා පිරලා නැහැයි කියලා ප්‍රමාණවත් උත්සාහ කරන්නේ නැතුව අතහැරලා දාලා ඉන්නවා සිල් රකින්න එක දන් දෙන එක භාවනා කරන එක ඔක්කොම අතහැරලා දාලා ඉන්නවා. ඒ වගේම සමහර කෙනෙක් ඉන්න පුළුවන් හැබැයි එහෙමයි බොහොම දුර්ලභයි. Taman ප්‍රමාණවත් ලෙස වීරය කරලා සමහරලාට ටිකක් අදහිර වෙන්න පුළුවන් ඒ භාවනාවේ ප්‍රතිඵල නොලැබීම නිසා ඉතිං එහෙම කෙනෙක් නම් ඇත්තටම දෙවනි ගණයා එනම් භාවනාව ඇත්තටම බලාපොරොත්තුන තරමටම සාර්ථක වෙන්නේ නැත්තම් අපිට ඔය අටුවාවලත් හම්බෙනවා කුමක්ද කළ යුත්තේ කියලා අපි හිතමු ස්වාමින් වහන්සේ කෙනෙක් නම් ඇත්තටම දැන් සමහරලාට ස්වාමින් වහන්සේලාට උනත් සමහරලාට ආනාපාන සති නිමිත්ත අහුවෙන්නේ නැහැ සමහර කාලවල. එහෙම තියෙනවා සමහර කාලවල මෛත්‍රිය වැඩෙනවා සමහර කාලවල අහුවෙන්නේවත් නැහැ. ඒ දවස් වෙනකොට අර කලින් අන්නේ මට හොඳට මෛත්‍රිය වැඩුණා නේද කියලා ඒක මතක් වෙනකොට දුකකුත් ඇති වෙනවා සමහරලාට අනේ මේ මෙහෙමත් වෙන්න පුළුවන් නේද කියලා. නමුත් ඒක තමයි මේ සංස්කාරයන්ගේ අනාත්ම ස්වභාවය මේක ආත්ම වශයෙන් ගන්න නිසා අපිට එහෙම දුක ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම කෙනෙකුට ස්වාමීන් වහන්සේ කෙනෙකුට එහෙම සමහර කාලවල භාවනාව වැටෙන්නේ නැත්නම් කලියුත්තේ කුමක්ද කියලා අටුවාචාරින් වහන්සේලා ඉදිරිපත් කරනවා ඒ ඒ කාලේ හොඳටෝම කුසල් මාර්ගයෙන් පිරිහෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් තව කුසල් තියෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට නම් අනිත් ස්වාමීන් වහන්සේලාගේ සිවුරු සක්සන්ඩ උදව් කරන්න පුළුවන්. සිවුරු මහන්ඩ, සිවුරු රෙදි කපන්න. ඒ වගේ සංඝයාගේ කටයුතු චෛත්‍ය ආරාම ප්‍රතිසංස්කරණය කරන්න. ඒ වගේම පාත්‍රා සකස් කරන්න පාත්‍රා පුච්චනවා කියලා තියෙනවා. පාත්‍රා අවශ්‍ය විදිහට මේ කළු පාට කරන ඒ වගේ දේවල් සංඝයාගේ කටයුතු සාසනීය කටයුතු කරන්න පුළුවන්. ඉතින් ගිහියත්තන්ට වුණත් අද කාලේ හැටියට බලනවා නම් ඔය දහම් පාසල් වල ඉගෙනවීම ඒ වගේම ස්වාමින් වහන්සේලාට උපස්ථාන කිරීම ඒ වගේම දැන් මේ වගේ රටවල මේ ඇසෝසියේෂන් එහෙම පිහිටවාගෙන අනිත් පැයට කුසල් දහම් කරන්න උපකාර කිරීම ඒ වගේ දේවල් ගොඩාක් කරන්න පුළුවන් දේවල් තියෙනවා ඉතින් ඒ නිසා ඒ අය අප්‍රමාදීව ඒ තමන්ගේ අර හේතු සම්පත් සකසා ගන්නට ඕන. ඒ වගේම තවත් කාරණයක් තියෙනවා දැන් ඒ පාරමිතා ඇතන ස්වාමීන් වහන්සේත් කිව්වා වගේ අර සමහර අය ඉන්නවා ලංකාවේ ඒ පාරමිතා කියලා දෙයක් නැහැ කියලා කොටින්ම ප්‍රතික්ෂේප කරපු අය ඉන්නවා ඒක ඇත්තටම හානියක් වෙන්නේ එහෙම වුණාම ඉතින් ඒකෙන් සමහරලාට මිනිස්සුන්ට කරන්න දෙයක් නැති වෙනවා ඒ විදිහ අදහසක් ගත්තාම සමහර ගිහි පැවිදි දෙපාර්ශවයෙන්ම ඉන්නවා පිටින් පිට ඒ වගේ මත පල කරන එක හානි කරයි කියලා තමයි ඇත්තටම අපිටත් කියන්න තියෙන්නේ. අපි හිතමු ඔලිම්පික් තරගයකදී මීටර් 100 ඉසව්වට රම් පදක්කමක් ගන්න මිනිස්සයා ඕක තත්තර අටහමාරකින් නමයකින් විතර එයා රේස් එක ඉවර කරලා පදක්කම ගන්නවා. නමුත් ඒ තත්පර අටහමාරේ ඒ දිවිල්ල දුවන්නේ ඊට පිටිපස්සෙන් තියෙනවා අවුරුදු ගණනාවක් තිස්සේ ඒ මනුස්සයා නොයෙක් ආකාරයේ ව්‍යායාම කරමින් තමන්ගේ මනසයි කය දෙකම හැඩගස්ස ගත්තා. ඒ වගේ විශාල කොටසක් තියෙනවා පිටිපස්සේ. සමහර අය මේ බණපද දිහා බැලලා මේ ස්වාමින් වහන්සේලා සමහරලාට එක දේශනයක් අහලා එහෙම නැත්නම් කෙටි කාලෙකින් කෙලෙස් නැසුවා ධානය උපදවා ගත්තා මාර්ගඵල ලබා ගත්තා කියලා ඒව බලලා එහෙම අපටත් ඒ විදිහටම ලැබෙයි කියලා හිතනවා. ඉතින් ඒක එහෙම නොවෙන්න පුළුවන්. මොකද අර හේතු සම්පත් අවශ්‍ය කරන කටයුතු කාරණා ටික සලකා ගැනීමක් සකස් කර ගැනීමක් ඇත්තටම තියෙනවා. හේතු නිසායි ඵල ඇති වෙන්නේ. ඒ නිසා ඒ හේතු සම්පත් වලට කියන නම තමයි පාරමිතා කියන එක. සංසාරය කියන මෙතරින් එතරට යන්න අපට උදව් කරන ධර්ම නිසා තමයි මේ පාරමී කියලා කියන්නේ. ඉතින් මේ කාරණය තමයි මට සීපත් කරන්න තියෙන්නේ කමල් මනත්තයා කියනවා ප්‍රශ්නයක් තියෙනවා කියලා කමල් මනත්තයට කතා කරන්න හාමුදුරුවනේ දැන් අද දේශනා කරපු එකේ ප්‍රකාශ කරපු විදිහට දැන් අපි ඇත්තටම ඒ කියන්නේ කෙලස් වැගිරෙන මාර්ගයක් තියෙනවා ඊට පස්සේ කෙලස් නැති කරන මාර්ගයක් තියෙනවා ඒකේ ඇත්තට මේ මාර්ග දෙකටම හේතුකාරක වෙන්නේ බාහිර දේවල් අපේ පංචේන්ද්‍රයන්ට ඇහැ කනනාසේ ඒකට ලැබීම කියන එකෙන් තමයි පටන් ගන්න කියන එක තේරෙනවා. එතකොට ඒක කෙලස් වැగిරෙන මාර්ගයට යනවද නැත්නම් අපි කෙලස් නැති කරන මාර්ගයට යනවද කියන එක හඳාපවතින්නේ අපි ඒ අවස්ථාවේදී අපේ මනස ක්‍රියා කරන හැටියට කියලාත් මට දැන් මට තේරුණු විදිහට මට තේරුණේ. එතෙන්දී ඔබ වහන්සේ දේශනා කළා ඒ කියන්නේ අපි සමත විදර්ශනා ඥාන කියන තැනින් තමයි ඒක තේරුම් කරේ මට ඒක ගැන ලොකු අවබෝධයක් නැහැ නමුත් මම මේක ගැන හිතනකොට මට මෙන්න මේ වගේ දෙයක් හිතුණා දැන් අපිට ගොඩක් වෙලාවට ඒ වගේ අවස්ථාවකදී අපි ප්‍රතික්‍රියා කරන්නේ අපි ඒ කියන්නේ සතියෙන් යුතුව නෙමෙයි එතකොට ඒකෙදි අපි ඇත්තටම නැවත පියවිසිහිය අරගන්න හෝ මේකට අපි කෙලස් වැගිරෙන මාර්ගයකට ක්‍රියා නොකරනද නම් මට හිතුණා අපිට මේක දැන් ඇත්තටම දැන් උදාහරණයක් හරියට සතුට වෙන සිද්ධියක් ඇති වුණොත් මම ඒකට කැමති වෙනවා අසතුට දෙයක් වුණොත් මම ඒකත් එක්ක ගැටෙනවා ඒකට දැන් ඒ වෙලාවේ අපේ හිත අපි මේකට කුස කියන්නේ අකුසල් විදිහට ක්‍රියාත්මක නොවෙන්න නම් මේක මේ මේ සිද්ධිය ඇති උනේ යම්කිසි හේතුවක් නිසා මිසක් ඒක නැතුව කියන්නේ යම්කිසි හේතු ක්‍රියාදාමයක් එතෙන්ට ඇති වුණ නිසා මේ සිද්ධිය ඇති වුණා. නමුත් මේ සිද්ධියට මම ප්‍රතික්‍රියා කරන ආකාරය අනුව මට මතුවටත් මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියන සිතිවිල්ල හිතට අරගන්න පුළුවන් වුණොත් ඒකෙන් මට ඒ ඒකත් එක්ක එක්ක ඇලීම හෝ ගැටීම වළක්ව ගන්න පුළුවන් කියලා අදහසක් හිතට ආවා. මම ඔබවහන්සේගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්න කැමතියි ඇත්තටම ඒ ඒ වගේ ආකාරයකට අපි එහෙම ඒ අවස්ථාවට මුහුණ දෙන එක નિවැරදිද සහ දෙවෙනි එක ඇත්තටම සමත විබද්ද දර්ශනා ඥාන කියන එක සහ ඒ ආකාරයෙන් ඒ වගේ සිද්ධියකට මුහුණ දීම අතර ඒ දෙකේ සම්බන්ධයක් තියෙනවද කියන එක තේරුම් සරණයි කමල් මහත්තයා ඉදිරිපත් කරපු ප්‍රශ්නයට මම මේ වගේ උත්තරයකට එන්නම් මේ අපිට මූලික ධර්ම ඥානයෙන් දැන් ප්‍රමාණවත් විදියට පැහැදිලි වෙනවා තියෙනවා අපිට දැනුමක් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දුක නැති කර ගැනීම පිණිස දේශනා කරපු මාර්ගයක් කියන එක සහ එතනට අවබෝධය අපිට යම් ප්‍රමාණයකට තියෙනවා අපි කාටත් ඒ තියෙන දැනුම තුළ මම මේක නැවත මේ විදිහට ගොනු කරලා දුන්නොත් දැන් මට ලේසි අතර මේක සතිපට්ඨානය කියන තැනින් අරගෙන ගියහම මම ඒ නිසා එතෙන්ට ගන්නම්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව සහ සතිපට්ඨාන භාවනා මාර්ගය කියලා කාරණා තුනකින්. එතකොට අපිට මූලිකව මේ ධර්මතාවය අවබෝධ වීම සඳහා මේ මාර්ගයට බැස ගැනීම සඳහා ඕන කරන්නේ අපේ දර්ශනය පැහැදිලි කර ගැනීම. දර්ශනය පැහැදිලි කර ගන්නවා කියන්නේ සම්මා දිට්ඨිය අපිට ඇති කරගන්න ඕන අපි කරන දේ නිවනට උපකාර වෙනවද කියලා දැන ගැනීම සඳහා. නැවත මම මුලින්ම කතා කරපු කාරණා ටිකේ සම්බන්ධතාවයක් හදාගන්නවා මෙහෙම මේ ඇහැ කන නාසය දිව ශරීරය හම්බ වුණු විදිය සාමාන්‍ය ලෝකයා දන්නේ නැහැ. අම්මා තාත්තගේ එකතුවෙන් දරුවෙක් කුසට ඇවිල්ලා ඒ දරුවා ලෝකෙට බිහි වෙලා ඒ දරුවා වැඩිලා ඇවිල්ලා දැන් මේ ටික ටික ලොකු වෙලා වයසට ගිහිල්ලා මැරිලා යනවා කියන තැන ලෝකෙ දන්නවා. කර්මානුරූපව ඉපදෙනවා මැරෙනවා කියන එකත් අපි දන්නවා. හැබැයි ඒ ටික දැනගත්තට ලෝකෙ හැමතිස්සෙම කරන්නේ අර ඉපදුණු නිසා හම්බ වෙච්ච දේවල් ටික තුල ඒකේ තියෙන මනාපමනාප දුක සැප කියන காரணා දෙක ඇතුලේ දෝලණය වෙමින් කාලය ගත කරනවා ඒ අතරතුර ඒක ටිකක් එහාට හොයන්න කැමති අය යථාර්ථය හොයන්න කැමති උදවිය කරන්නේ මේක තව ටිකක් ගවේෂණය කරන්න කියලා ධර්මයේ ඇසුරු කරගන්නවා ධර්මයේ ඇසුරු කරනකොට ඒ අයට හම්බ වෙනවා එහෙනම් මේ සසර දුකයි ඒකේ අනේක භයානක නිසා අපි එකෙන් ගැලවෙන්න ඕන ඒකට බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ මේ විදිහට අනුගමනය කරන්න කියලා දැන් ඇහැ රූපයක් හමුවට එනකොට ඒ දෙන්න එකතු වෙලා මෙන්න අරමුණක් හටගත්ත මනාපමනාප කියලා දැන් ඔන්න මට රූපයක් පේනවා ඒ මට පේන රූපය නිසා දැන් මට මනාපයක් අමනාපයක් ඇති වුණා ඒ මනාපය අමනාපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදර්ශනා කරනවා හැබැයි ඒකේ තියෙන තේරුමක් නැතිකම තමයි ඉස්සෙල්ලා මේ කෙනා කරන්නේ මොකද්ද ඔන්න මට රූපයක් පේනවා මාව ඉස්සෙල්ලම හදා ගන්නවා. මට රූපයක් පේනද මගේ ඇහැට රූපයක් පේනවා. එතකොට පේන්නේ තමන්ගේ ඇහැට. තමන්ගේ ඇහැට පේනකොට පේන රූපෙත් ස්වභාවයෙන්ම මොකද වෙන්නේ? මට පේන රූපයක් බවට පත් වෙනවා. මගේ රූපය මම දැකපු එක. හැබැයි ඒක දකිනකොට මෙන්න මට මනාපයක් අමනාපයක් ඇති වුණා කියලා දැනගන්නවා ඊට පස්සේ. මට දැන් මනාපයක් අමනාපයක් ඇති වුණා කියලා ඒක දන්නවා දැන් එතෙන්ට පේනවා හේතුව මේ ධර්මය අහලා කියලා ඒ කතාව තියෙන නිසා මට මනාපයක් අමනාපයක් ඇති වුණා මට දැන් මේක මෙහෙමයි කියලා මේක භයානකයි මේක සසර දුකට හේතු වෙනවා මම දැන් එහෙනම් මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නිදර්ශනා කරන්න ඕනේ කියලා කවුද දැන් විදර්ශනා කරන්නේ මම මම විදර්ශනා කරනවා මම විදර්ශනා කරාට මට විදර්ශනාව හම්බ වෙන්නේ ඇයි සක්කාය දිට්ඨිය හදා හදා තමයි විදර්ශනා කරන්නේ. හේතුව මම කියලා කෙනෙක් හම්බ වෙනව නේද ඉස්සෙල්ලාම මට. එයි. ඉපදුණු මම ඉන්න බව දැනගන්නවා නේද? මම ඉන්නවා කියලා ගන්නවා. ඒතර මගේ ඇහැ, මගේ කන, මගේ නහය කියන තැනින්ම ගන්නව නේද? ගත්තු ගමන්ම වෙන්නේ එතකොට ඇහැට රූපේ පෙනුන නිසා මනාපමනාප හැදුනා කියලා දැනගත්තට හැබැයි මාව හදලා තමයි මනාපමනාප හැදිච්ච බව දැනගන්නේ. එතකොට වෙන්නේ අපි අවුලට පැටලෙනවා. එහෙනම් මේ දුක නැති කරන්න ගිහිල්ලා අපි කරන්නේ ඒක තුල තව පැටලෙන එක. මම කියන කෙනෙක් මට හම්බ වෙන්නේ අවිද්‍යාවත් කර්මයක් තණ්හාවත් කියන කාරණා ටිකෙන් මෙතෙන්ට මේ පරිසරය ඇදිලා ඇවිල්ලා බැසගත්තු නිසා නේද? එතකොට දැන් මට කියලා ඒවා හම්බෙන්නේ මගේ කියලා දේවල් හම්බ වෙන්නේ මම ඒ විදිහට මෙතෙන්ට ඒ ඒවා හමු වෙන්න ඕන කරන පරිසරය හදාගෙන ආපු නිසා මමය මගේය කියන හැඟීම ඇතුලේ තියාගෙන අපි කොච්චර විදර්ශනා කළත් අපිට නුවණ උපදින්නේ නැහැ. ඒ කියන්නේ දැන් දෙයක් ඇහැට පෙනුනහම අන්න මට පේනවා. එහෙනම් ඒ පේනකොට මට මනාපමනාප ඇති වෙනවා. ඒ මනාපමනාප අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වම හෝදනවා හොදලා අපි ආයෙත් මඩටම දානවා හේතුව මම මට පේනවා ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි කියන තැනටයි එන්නේ. එතකොට බාහිර ඇහැට පේන රූපය මේක අසවල් දේ කියන එක සිතුවිල්ලක් වශයෙන් උපදින්නේ. ඒ උපදින සිතුවිල්ලට අනුව බාහිර වස්තුවක් අපි සම්බන්ධ කරගන්නවා. මෙන්න මට අසවල් දේ පේනවා කියලා ගන්නවා. එතකොට පේනවා දෙයක් එනම් දෙයක් පේනවා පේන දේ තියෙනවා කියන හැඟීමක් එනවා තියෙන නිසා නෙවෙයි. ඒ කියන්නේ පේන දේ එහෙනම් තියෙනවා කියන හැඟීමක් ආයෙත් අපිට දැනෙනවා. ඒ දැනෙනකොට හැබැයි එහෙම තියෙනවා පේනවා ඒ පේන නිසා අපි මොකද කරන්නේ? මනාපමනාප උපදිනවා කියලා නැවත ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරගන්නකොට අපිට එතන විදර්ශනාව වැඩෙන්නේ නැහැ හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇහැ ආත්මයි කියලාද අනාත්මයි කියලා. අනාත්මයි කියලානේ. හැබැයි ආත්මයි කියන ඇහැකින් අපි ආයත් ආත්මයි කියලා රූපයක් බලමු. බලලා ඒ හමු වෙන බැඳීම අපි අනිත්‍ය දුකයි අනාත්මයි කියලා ගන්නවා. දැන් බලන්න ඇහැට රූපේ හමු වුණාමනේ මනාපමනාප ඇති උනේ. අපි කරන්නේ මනාපමනාපය කියන්නේ උතර කෙල්ලෙසේද? පැහැදිලි. මනාපය අමනාපය කියන ක්ලේශය. ඒ ක්ලේශය අපි දුකයි අනාත්මයි අනිත්‍යයි කියලා මෙනෙහි කරගන්න. හැබැයි ඇහක් තියනවා කියලා ගන්නවා රූපයක් තියනවා කියලා ගන්නවා. ඒතර ඇහැ අනාත්මයි රූපයද අනාත්මයි. අනාත්ම වූ ඇහැකින් අනාත්ම වූ රූපයක් හම්බ වෙනවා. ඒ හම්බ වෙනකොට මේ හමු වෙන මනාපමනාපය අපි ඒකද අනාත්මයි කියලා අතහැරියොත් තමයි අපිට ගැළවීම හම්බ වෙන්නේ නැත්තම් තියන ඇහැකට තියන රූපයක් පෙනිලා මනාපමනාප හම්බ වෙලා ඒක විදර්ශනා කරනවා කියන විදර්ශනා නුවණ උපදින්නේ නැහැ අපිට විදර්ශනා නුවණ කියන එක විදර්ශනා ඥාන කියලා ඇත්තටම විස්තර ගොඩක් ධර්මයේ කතා කරන තැන් තියෙනවා අපිට තේරෙන භාෂාවෙන්ම ගත්තොත් ඇතිවීම නැතිවීම උදයවය සමුදය සහ නිරෝධ දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධය දැනගන්නා නුවණ තමයි විදර්ශනා නුවණ කියලා කියන්නේ. ඒක වඩාගෙන යන්න තියෙන ක්‍රමවේදය තමයි සමත විදර්ශනා කියලා උගන්වන්නේ. නැවත කරුණ කිව්වොත් ඒකට එහෙමනම් අපි බලන්න ඕන මම අදලා නෙමෙයිනේ. මම නෑ කියලා බලන්නත් බෑ. මාව නෑ කියලා ගත්තොත් ඊට පස්සේ එනවා අනිත් අන්තයට යනවා. එතකොට ඉන්නවා කියන අන්තයට ගන්න දැන් මම ඉන්නවා කියනවා නම් සාස්වතයට වැටෙනවා. එතකොට මම මගේ මගේ ආත්මය කියන තැනට වැටෙනවා අපි ඇත්තටම. මොකද්ද මේකෙදි වෙන්නේ? මේ හැදෙන්නේ අපේ සම්මාදිට්ඨියේ දුර්වලතාවය. නැත්තම් සම්මාදිට්ඨිය නැතිකම. සම්මාදිට්ඨිය කියන්නේම දුක් දුක්ඛේ ඥානං කියන එකයි. මෙහෙම කිව්වොත් දැන් මම කියලා කෙනෙක් ගත්තොත් බාහිර දේවල් තියනවා කියලා ගත්තොත් ඒ එකතු වීම තුලම තමයි දුක දුක හැදෙන්නේ. දුක්ඛ සමුදය කියන්නේ ඒකටයි. එහෙමනම් මම සම්මාදිට්ඨියෙන් යුතුව බලනවා මේ හේතුවක් නිසා හටගත්තු ස්වභාවයක් තමයි මම කියලා හමු වෙලා තියෙන්නේ. ඒකට මෙහෙම උදාහරණයක් දුන්නොත් මේක පැහැදිලි කරගන්න අපි අපේ හිත හරහා අපි වටිනාකමක් දෙනවා දේවල් වලට. හිතන්නකෝ අපි කඩේකට ගිහිල්ලා අපි යනවා කියමුකෝ මොනවාරි එළවලුවක් ගන්න. කැරට් ගන්න ගියා නම් දැන් ওই කැරට් කියන එක තුල කොටස් කරලා තියෙන නේද මිලානෝ? කැරට් කොටස් කරලා තියෙනනේ මිලානෝ. එතකොට හොඳ හොඳයි කියලා හිතෙනේවා වැඩිමලටත් ටිකක් හොඳයි කියලා හිතෙන ඒවා අඩු මිලකට තියනවානේ. එතකොට සමහර අය ඉන්න අඩු මිලයක ගන්නවා සමහර අය ඉන්න වැඩි මිලයක ගන්නවා. දැන් අපි ඔය කැරට් වැඩි ගොඩයි අඩු ගොඩයි වැඩි මිලටයි අඩු මිලටයි කියන තැනකට අපි ගිහිල්ලා අපේ දරුවෙක් එක් කරගෙන ගියමු. ඒ දරුවා ඔය කැරට් අල ගොඩවල් දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන්. ඒ අය දන්නවද මේක හොඳකොට මේක ටිකක් හොඳකොට කියලා එහෙම? එහෙම දන්නේ. ඒ කෙනා ඒ අය කැරට් කියන එක දැනගත්තාම නැත්තම් පේනකොට දෙකෙන් ඕන එකක් අල්ලලා ගන්න. අපි ගිහිල්ලා දැන් වැඩිහිටියා මොකද කරන්නේ? වැඩිහිටියා වටිනාකමක් දෙනවා නේද? මේක ලාභ ගොඩ මේක මිල වැඩි ගොඩ කියලා දෙකක් කරගන්න. එතකොට අපි මිල වැඩි එක ගත්තා කියමු. පොදුනාමයේ කැරට් නේ. හැබැයි අපි බිල වැඩි එකට අපේ හිත වැඩිපුර වටිනාකමක් තියනවා කියන එක. වැඩිපුර පෝෂණය තියෙන වැඩිපුර හොඳට සරුවට වැදලා තියෙන එකට අපේ හිත එතකොට කැරට් කියන මේ ස්වභාවයට වටිනාකම තියෙන කැරට් වලද හිතේද? හිතේ හැදුණු එකට නේද මේ බාහිර තියෙන ස්වභාවයට වැඩි වටිනාකමක් සහ අඩු වටිනාකමක් හදලා තියෙන්නේ. එතකොට ඇහැ කියන්නේ ඉන්ද්‍රියක් රූප බලන්න තියෙන රූපය අල්ලල දෙන ප්‍රධාන ප්‍රවාහකයා නිසා කියනවා ඇහැට ඉන්ද්‍රියක් කියලා. ඒතර ඇහෙන් මොකද කරන්නේ රූපයක් දකිනවා. දැකපු ගමන් මේක හොඳ එකක් මේක නරක එකක් කියන එක බාහිර රූපයේ තියනවාද හමු වෙනවද අපිට? ඇහි හමු වෙනවද? ඒක කොහෙන්ද හමු වෙන්නේ? හිත හරහා මේක හොඳයි මේක නරකයි කියලා එකක් හමු වෙනවනේ. අන්න එතෙන්දී එහෙනම් බාහිර රූපයේ හොඳ නරක හමු වෙන්නේ ඇහි හොඳ නරක හමු වෙන්නේ නැහැ කරන්නේ ඒක ස්ටාර්ට් කරලා දෙන එක අපිට අතෙන්ට යන්න. ඒතර හිත හරහා තමයි හොඳ නරක කියන එක හැදෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරා සංකප්ප රාගෝ පුරිසස්සකාමෝ සංකල්පනාව තමයි මේ රාගය කාමය කියලා කියන්නේ. දැන් හිත ඇතුලේ ඇතිවෙච්ච සංකල්පනාවට අනුව තමයි බාහිර තියෙන එක හොඳයි හෝ නරකයි කියලා කියන්නේ නේ. බාහිර හොඳයි හෝ නරකයි කියලා කියන්නේ හිත ඇතුලේ තියෙන සංකල්පනාවට අනුව. ඒතර හිත ඇතුලේ තියෙන සංකල්පනාවට අනුව මේක හොඳයි මේක නරකයි කියාගත්තු දර්ශනයකට අපි එනවා. ඒ එනකොට හොඳ දේ ගැනීමටත් නරක දේ ප්‍රතික්ෂේප කිරීමටත් කියන තැනට අපි එනවනේ. හැබැයි අපිට හිතෙන් නරක දේ ප්‍රතික්ෂේප වුණා කියලා දැන් අපි ළඟ ඒක නැහැ කියලා. ප්‍රතික්ෂේප මනස අපි තුල තියෙනවා ගැටෙන මනස අපි තුල හැදෙනවා එතකොට මේ හොඳ සහ නරක කියන්නේ සංකල්පනාව බාහිර රූපයේවත් ඇහේවත් හෝ කනේවත් නෙමෙයි හොඳ හෝ නරක තියෙන්නේ අපි අල්ලන විදිහ අනුව එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මේක හුදු සංඥා මාත්‍රයක් විතරයි සලකුණක් විතරයි දැන් මේක හටගන්නේ කොහෙද මේ හිත හරහා හටගන්න වැඩපිළිවෙල තමයි බාහිර සම්බන්ධයක් හදන්නේ එහෙමනම් මම දැන් මේ හිතේම හටගන්න ස්වභාවය තුළ බාහිරින් දෙයක් තියෙනවායි කියලා දකින්න එකම අනුවණයි නේද කියලා මෙනෙහි කරගන්න වෙනවා මට පේන එක නෙවෙයි මේ තියෙන්නේ ඒක හරියට මිරිඟුවක් වගේ දැන් අපේ මිරිඟුව කියන එකේ අපිට ඈතින් පේන්නේ නිකන් වතුර උඩට නගිනවා වගේනේ. හැබැයි වතුර ගන්න කියලා හිතාගෙන අපි එතෙන්ට යනකොට අපිට වතුර හමු වෙනවද? නෑ හමු වෙන්නේ මොකද්ද? වතුර තියනවා කියලා හිතාගත්තු සිතුවිල්ලක් විතර නේද අපිට ඉතුරු වෙන්නේ. වතුර තියනවා කියලා හිතාගත්තු සිතුවිල්ලයි අපිට හමු වෙන්නේ. වතුර හමු වෙන්නේ නෑ. හැබැයි මෙහෙම හිතුවොත් ඒ තියෙන්නේ වතුර. ඒ වතුර වතුර වුණාට ඒක පට මේ තේ ආපෝ ධාතුව. ඒ නිසා ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරාට වැඩක් වෙන්නේ නැහැ. ඇයි? තියෙන එකක් මෙනෙහි කරාට විදර්ශනා වෙනවා කියලා කියන්නේ වතුර නැහැ එහෙනම් නැති වතුරක් දැන් එහෙනම් විදර්ශනා කරනවා කියලා ගන්නෙත් නැහැ. උනේ මොකද්ද? වතුර කියන සංකල්පයක් මා තුළ ඉපදුනා නේද? අන්නේ ඉපදුණු සංකල්පය අනුව තමයි මේ මට වතුර තියෙනවා කියලා එකක් තේරුනේ පේනුනේ. සමහර විට මම වතුර කියලා හිතලා බලන එක තව කෙනෙකුට කසිකු පේනවා කියලා පේන්නත් පුළුවන්. නේද? දැන් එහෙම නැද්ද? දැන් මම හොඳයි කියලා පේන රූපේ බලන රූපේ තව කෙනෙක් නරකයි කියලා කියනවා. එතකොට එක එක්කෙනාට ඇයි මේ වෙනස් වෙන්නේ? එකම බරක් පුංචි දරුවෙකුටත් වැඩිහිටියෙකුටත් දුන්නොත් ඒ දෙන්නට බර දැනෙන විදි දෙකක් නේද? හැබැයි බර වෙනස් දෙයකින්. නේ දැනෙන විදිය වෙනස් නේ. දැනෙන විදිය වෙනස්. පොඩිම දරුවෙකුට දුන්නොත් එකපාර ඒක සමාන බරක් වැඩි හිටියෙකුටයි පොඩි කෙනෙකුටයි පොඩි දරුවට දැනෙන්නේ විශාල බරක් විදියට වැඩි හිටියට ඒක එච්චර දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ බර වෙනස් වෙලාද? නෑ. මේගොල්ලෝගේ ගැනීම වෙනස් වෙලා. ඒ වගේ මට දැනෙන දේ තව කෙනෙකුට දැනෙන්නේ වෙන විදියකට. ඒ නිසා අභ්‍යන්තරයේ මේක හටගන්නේ හැබැයි මෙතෙන්දි පරිස්සම් වෙන්න ඕනේ එකක් තමයි දැන් බුදුරජාණන් වහන්සේ සමත විදර්ශනා වඩන්න කියන තැන සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී අජ්ජත් බහිද්ද වශයෙන් දකින්න කියනවනේ. අජ්ජත් වශයෙන් දකින්නේ ඇයි? දැන් මේක හටගන්නේ මේ පැත්තේ. තමා තුළ නැත්තම් අභ්‍යන්තරයේ මේ හිත හරහා තමයි මේක හටගන්නේ. ඇයි බහිද්ද වශයෙන් බලන්න කියලා කියන්නේ මේක ඇතුලේ හටගන්න එකක් පිට මොකවත් නැහැ කියාගත්තොත් එහෙම වුණ දෘෂ්ටියකට ආයෙ වැටෙන අන්තයකට වැටෙනවා. ඇයි? ඇතුලේ හටගන්නේ බාහිරිනුත් හමු වෙන නිසානේ. ඇතුලේ හටගන්නේ බාහිරිනුත් හමු වෙන නිසා. ඒ නිසා බුදුහාමුදුර මෙහෙම දේශනා කළා. ඇහත් ඇහැට රූපයක් හමුුනේ නැතිනම් රූපයක් කියන දැනීම හටගන්නේ නැහැ. රූප තිබුණට ඇහක් තිබුණේ නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. එතකොට ඇහැ තිබුණට රූප තිබුණ නැත්නම් ඒ වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් ඇහැයි රූපයයි දෙක එකතු වුණු තැන අන්න හිත හටගත්ත මේක අසවල් රූපයයි කියලා. එතකොට අජ්ජත් බහිද්ද වශයෙන් දකින්න කියන්නේ ඇයි? මේක හටගත්තේ මෙහි. හටගත්තු එකට අනුව බාහිරින් එකක් හම්බ වෙලා තියෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ තව පැත්තකින් දෙයක් අපිට ඔන්න අපි මිනිසෙක් හම්බුනා කියමුකෝ. මිනිසෙක් හම්බුනා මම කියනවා ඒ මිනිසේ හරිය නරක කෙනෙක් කියලා. ඒ මනුස්සයාටම තව එක්කෙනෙක් කියන එයා හරි හොඳ කෙනෙක් කියලා. සමහර වෙලාවට අදමම නරකයි කියන මනුස්සයා හම් වෙලා හෙටමම කියන එයා හරි හොඳයි කියලා. ඒ හොඳ හෝ නරක ඒ මනුස්සයා තුල තිබිච්ච එකක් දෙන්නට. නෑ මම තුල හැදිච්ච ගන්නෙ. එතකොට ඒ අන්න ඒ අර මනුස්සයා හොඳයි අර මනුස්සයා නරකයි කියලා ඇති වෙන එක ඒක මගේ එකක් කරගන්නව නේද අපි අන්තිමට. එන්න එතෙන්ට කියනවා සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටි උපාදානය කරගන්නවා කියලා. බාහිර එහෙනම් හොඳ හෝ නරක කිසිවක් අපිට හම් වෙන්නේ නැහැ. හොඳ නරක දෙකම හම් වෙන්නේ අභ්‍යන්තරේ. හැබැයි බාහිරත් අපිට අරමුණු වෙන නිසා තමයි අපි හොඳ නරක වශයෙන් ඒක මනින්න යන්නේ. ඉතින් ඒ නිසා දේශනා කරනවා ඇතුලේ හැදෙන බව දැනගන්න. හැබැයි ඇතුලේ හැදුනට මොකද කරන්නේ? අපි ගිහිල්ලා එහාට දාලා ඒ පැත්තට හේතු කළා. ඇතුලේ හදාගන්න හොඳයි නරකයි කියන දේවල් බාහිරට ගෙනිහිලා බාහිර හේතු කරලා ඒක හොඳයි නරකයි කියලා ආයෙත් ගන්නවා අනිත් පැත්තට. ඒ නිසා උගන්වන්නේ මොකද්ද? බාහිර දකින්න කියලා කියනවා. අජත්ත වශයෙන් උත් දකිනවා, බාහිර වශයෙන් උත් දකිනවා. ඇතුළෙත් දකිනවා, පිටත් මේක දකිනවා. එතකොට බාහිරත් හේතු සකස් වෙච්ච නිසා හමු වෙන දේවල් ටිකක් තියෙනවා. අභ්‍යන්තරෙත් හේතු නිසා හැටගත්තු දේවල් ටිකක් තියෙනවා. දැන් ඒ දෙක දෙපැත්තට දැන් බලන්න අපි ඇතුලේ හටගත්තු එක පිටට දැම්මේ නැත්තම් දැන් කෙනෙක් හම්බුනහම ඒ මනුස්සයා හොඳයි හෝ නරකයි හෝ කියන තැනින් අපි ගත්තේ නැත්තම් එතකොට ඇතුලේ විතරනේ ඒක තියෙන්නේ. අර ඉන්නේ අහවලා හොඳයි හෝ නරකයි හෝ කිව්වේ නැත්තම්. එයා නරකයි හෝ හොඳයි හෝ කියලා ආපස්සට එන්නේ නේද මොකද අපිට? තේරෙනවද කියනකොට? අපි ඇතුලේ හදාගත්තත් මේ හොඳ හෝ නරක කියන මනාපමනාප දෙකක් ඇතුලේ ඇති වුණත් බාහිරට ඒක හේතු කරේ නැත්තම් අසවලේකට අසවල් දෙයකට අපි හේතු කරේ නැත්තම් අසවල් දේ හොඳයි අසවල් දේ නරකයි කියලා දේවල් හමු වෙන්නේ නැහැ නේද අපිට දේවල් හමු වුණොත් මොකද වෙන්නේ ඒ දේ නරකයි හොඳයි කියලා ආයෙ හිතෙන්න පටන් ගන්නවානේ අහවලා හොඳ නෑ අහවලා හොඳයි කියලා හිතෙන්න පටන් ගන්නවානේ එතකොට වෙන්නේ මොකද? පේන පේන වාරයක් පාසා අහවලා හොඳයි අහවලා නරකයි කියලා හිත. හැබැයි හිතෙන්නේ මොකේද? හිත ඇතුලේ එන එකට බාහිරින් වස්තුවක් අල්ල ගන්නවා අපි හැමතිස්සෙම. ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටිය කියලා. ඕකට කියනවා දුක හැදෙන විදිය කියලා. ආත්ම දෘෂ්ටිය කියලා. අන්න ඒක නැතුව බලන්න ඕන. එතකොට එහෙනම් මේක මේ මම හදන එකක් බවට අල්ලගන්නේ නැහැ. මනසට අරමුණු ආපු නිසා ඇහැට රූපය හමු වෙච්ච නිසයි පෙනුනේ. ඒ නිසයි මේ හොඳයි හොඳයි කියලා හෝ හොඳ නෑ කියලා හෝ අරමුණක් ආවේ. එතකොට ඒ අරමුණ බාහිර නැහැ. අභ්‍යන්තරයෙන් හමුණා හැබැයි ඒ අභ්‍යන්තරේ තියෙන එකක් නෙවෙයි හේතු හැදිච්ච නිසා හැදිච්ච එකක්. දැන් තරහ කියන එක ආවොත් මේ තරහා ඔයා නිසා මං තරහ වුණා කියලා නේ අපි කියන්නේ. අහවල් දේ නිසා තරහාව කියලා නේ කියන්නේ. හැබැයි මොකද්ද මේ වෙන්නේ? ඇතුලේ අපි ඇති කරගන්නවා එයා හොඳ නැති කෙනෙක් කියන තැනින් ඇති වෙන සංකල්පනාව අනුව කියනවා එයා දකින්නකොට මට තරහක් එනවා කියලා නේද? කටහඬ ඇහුණත් ඇති මට පුදුම කේන්තියක් එන්නේ කියලා කියනවා. එතකොට මේ කේන්තිය එන්නේ කොහෙන්ද? Taman තුලින් හදාගත්තු කේන්තියෙන් බාහිර කෙනෙක් අපි සම්බන්ධ කරගෙන තියෙනවා. එතකොට ඔන්න කේන්තිය මගේ කියලා ගන්න. ඔන්න කේන් ඇලීම මගේ කියලා ගන්න. ඒ නිසා බුදුහාඳුර දේශනා කරනවා ඔතන දකින්න කියලා. දැන් මේ සමුදේ දකින්න කියනවා. මේක කොහෙද හටගත්තේ? මනස තුලින් අරමුණු තුලින් Taman තුල මේක හටගත්තා. හටගත්ත එක බාහිර සම්බන්ධයක් හදාගත්තා කියලා දකින්න කියනවා. දැකලා ඇතිවීම නැතිවීම දකින්න කියලා කියනවා ඒ විදිහට. එහෙම දකිනකොට ඒකටම කියනවා විදර්ශනා කරනවා කියලා. ඒක විදර්ශනා ඥාන වෙන්නේ සම්මා දිට්ඨියෙන් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන තැනින් සම්මාදිට්ඨිය එළඹ සිටිනකොට ඒක විදර්ශනාවෙන් උදා කරගන්න ඥානයක් බවට පත් වෙනවා ඊළඟට අපි සම්මාදිට්ඨියෙන් යුතුව මේ හදන්නේ දුකයි කියලා තේරුම් අරගෙන දුකට හේතුව මේකයි කියලා තේරුම් අරගෙන දුක නැති කිරීම කරගෙන යනකොට සමත විදර්ශනා නුවණ ඇත්තටම අපිට උපදිනවා මේ එකකට එකක් සම්බන්ධ වෙච්ච වැඩපිළිවෙලක් තියෙන්නේ මට ඇත්තටම මේකට තව වෙලාව ඕන තව විස්තරාත්මකව ඒ කාරණාව පැහැදිලි කරන්න ඕකට තව එක උදාහරණයක් විතරක් මම කියලා නවත්තන්නම් මගේ දැන් තව ප්‍රශ්න කීපයක් මේකේ තියෙනවා උදාහරණයක් කියන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් රෙද්දක් අරගෙන ඒ රෙද්දට ෆ්‍රේම් එකක් හදලා විවිධ වර්ණ ටිකක් ගන්න. විවිධ වර්ණ ටිකක් අරගෙන කහ නිල් රතු කොළ ආදී දේවල් වර්ණ ටිකක් කරන පාට ටිකක් අරගෙන සිත්තරේකට කියලා ඒ බෝඩ් එකේ නැත්නම් ඒ රෙද්දේ අර තින්ත ටික පාවිච්චි කරලා පින්තූරයක් අඳිනවා. කාගේ හරි පින්තූරයක් අඳිනවා. අපි හිතමු කමල් මහත්තයාගේමයි කියලා. කමල් මහත්තයා පින්තූරයක් අඳිනවා මේ රෙද්දේ. ඇන්දට පස්සේ කමල් මහත්තයා කලින් දැකලා තියෙන කෙනෙක් මේ පින්තූරේ මේ රෙද්දේ ඇඳලා තියෙන මේ පින්තූරේ දැක ගමන් මේ පින්තූරේ කියන එක ඇඳේ මොන වගේද? අර පාට ටිකෙන් නිල් කහ රතු කොළ කියන ওই පාට ටිකෙන් නේද? නෑ එතකොට මේ වෙලා තියෙන්නේ මොකද්ද? අර රෙද්ද උඩ මේ පාට ටික අතුල්ලප් එක තමයි ගල්ලා තියෙන්නේ නේ. හැබැයි මේක දැකපු ගමන් කෙනෙක් කියන මේ කමල් නේද කියලා අහනවා. මේ කමල් නේද ඉන්නේ කියලා අහන. එතකොට ඒ කෙනාට ඒක රෙද්දක් බවවත් ඒක ඇඳපු එකක් බවවත් ඒකේ තියෙන මේ පාට පාට ටිකක් මේ රෙද්ද උඩ අතුල්ලපු එකක් බවවත් කියන එකක් මතක් වෙනවද බලන කෙනාට? එයාට පේන්නේ කවුද? කමල් කෙනෙක් පේනව නේද? අන්නේ පේන එකම කියන මුලාව කියලා අවිද්‍යාව කියලා. පේනකොටම කමල් කෙනෙක් පේන. හැබැයි ආ දන්නේ නැහැ මේ තියෙන්නේ පාට පාට ටිකක් මේ රෙද්ද උඩ අතුල්ලලායි තියෙන කෙනෙක් දන්නේ නැහැ. රෙද්දක් තියෙන බව දන්නේ නැහැ, පාට අතුල්ල බව දන්නේ නැහැ. මෙන්න කමල් කියලා කියනවා. කියනකොට මොකද වෙන්නේ? දුක්ඛේ අඥානං කියන දැන් තියෙනවා. මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. එතකොට දැන් මේ මොකද්ද ඇත්තටම මේ රෙද්ද කියලා කියන්නේ? සතර මහා ධාතු ටිකනේ. සතර මහා ධාතු ටිකනේ මේ රෙද්ද කියලා කියන්නේ. එතකොට ඒ රෙද්ද සතර මහා ධාතු ටික නැමැති මේ රෙද්ද උඩ අර වර්ණ සටහනක් දැම්ම මේකට. චිත්‍රයක් ඇඳේකුයි. ඒ චිත්‍ර දිහා බලාගෙන කෙනෙක් කියන මෙයා හොඳයි මෙයා නරකයි කියලා. එතකොට ඒ චිත්‍රයක් බව දන්නේ නැහැ වර්ණ සටහනක් බව මතක් වෙන්නේ නැහැ. හොඳයි නරකයි කියලා තීන්දුවක් දෙනවානේ. ඒ තීන්දුව ආවේ කොහෙන්ද? හිතෙන්ද? පින්තූරෙන්ද? හිතෙන්නේ දාවි. එහෙනම් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ සංකල්පනාව තමයි රාගයේ බවට පත් වෙන්නේ කාමයේ බවට පත් වෙන්නේ. කෙනෙක්ට කියන්න පුළුවන් කමල් හොඳයි කියන්නත් පුළුවන් කමල් නරකයි කියන්නත් පුළුවන්. හැබැයි කියන්නේ අර පින්තූරේ දිහා බලන්න. ඒ වර්ණ සටහනට එයා කියන හැමෙක් කියලා. ওই වර්ණ සටහන ඔහොම ගෙනල්ලා ආයෙ දාන්නකෝ දැන් හැබෑවටම ඉන්න කමල් දිහාට. එතකොට පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු උඩ උසට මහතට ආදී හැඩතල වලින් එක එක වර්ණ සටහනක් අපිට හම්බ වෙනවා නේ. ඒ හම්බෙන වර්ණ සටහන දිහා බලාගෙන කියන මෙයා කමල් මෙයා නිමල් මෙයා අමල් ආදී විදිහට නම් කියනවානේ අර බෝඩ් එක උඩ තිබුණු තින්ත ටික දිහා බලාගෙන අසවලා කිව්වා වගේම මේ සතරමහා ධාතු ගොඩ උඩ බලාගෙන මෙයා මෙයා මෙයා අසවලා කිය කිය නම් ගොඩක් දෙන එක නේද අපි කරන්නේ ඒ කියන්නේ මේ පාට පාට ලෝකේ තියෙන දේවල් වලට අපි අහවලා අසවල් දෙය කිය නම් දෙනවා දුන්නාම මොකද්ද වෙලා තියෙන්නේ අපි මුලාවට පත් වෙලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕමයේ මුලාව තේරුම් ගන්න ඕනයි කියලා. එතකොට වෙන්නේ මොකද? මේ පාට ටික දිහා බලාගෙන ඒක හොඳයි මේක නරකයි කියලා කියනවා. එතනම ආත්ම දෘෂ්ටිය තියෙනවා. එන්නේ ආත්ම දෘෂ්ටියෙන් තොරව බලන එකට කියනවා සම්මාදිට්ඨිය කියලා. එහෙනම් මේ එන මනාපය අමනාපය මේ වර්ණ සටහන් ටික හැඩ සටහන් ටික හමු වෙනකොට හිත තුළ ඇඳුණු එකක් තමයි මේ මනාපමනාප මේ දෙක හමුුනේ නැත්තම් මම මේක අසවලා අසවල් දෙය කියලා ගත්තේ නැත්තම් මේ ඇහැ මගේ මේ කන මගේ මේ නහය මගේ කියන තැනින් ගත්තේ නැත්තම් ආත්ම කොට ගත්තේ නැත්තම් අර මනාපමනාප කියන එක හමු වෙනවද? හමු වෙන්නේ නැහැ. රස්සාවේ දුක් විඳින්නේ, දූ දරුවෝ නිසා දුක් විඳින්නේ, අම්මා තාත්තා නිසා දුක් විඳින්නේ toy විදියට. මගේ අම්මා මගේ තාත්තා කියලා අල්ලගෙන තියෙන වර්ණ සටහන් ටිකක් නේ. සතර මහා ධාතු වල එකතු වෙන වර්ණ සටහන් ටික. ඒ වර්ණ සටහන් ටික මමය මගේ කියලා ගන්න එක මගේ හැට පේන නිසා මගේ අම්මා වෙනවා. මගේ කනට ඇහෙන නිසා මගේ තාත්තගේ හඬ වෙනවා. එතකොට මගේ කියන තැන ඉබේම හදාගෙන එහෙනම් මගේ අම්මා නිට්ටයයි දුකයි අනාත්මයි කිව්වොත් වැඩක් තියනවද? ඇයි මගේ කරගෙනයි මම එහෙම කියන්නේ. එහෙනම් මගේ කියන තැන අතහැරලා හේතු නිසා හටගත්තු දේවල් ටිකකින් තමයි මේ මට මගේ කියලා හම් වෙලා තියෙන්නේ. ඒක මා තුළ තියෙන මුලාවයි කියන තැනින් දැනගෙන යම් කෙනෙක් මේ හේතු නිසා හටගත්තු දේ අනිත්‍යයි. මේ හේතු නිසා හටගත්තු දේ දුකයි. මේ හේතු නිසා හටගත්තු දේ අනාත්මයි කියලා දන්නවනම් ඒකට කියනවා විදර්ශනා වඩනවාය කියලා. එතකොට රූපය අනිත්‍යයි කියගෙන ඉන්නෝනේ ඇහැ අනිත්‍යයි කිය කිය ඉන්න ඕනේ. මොකක්ද උනේ? ඒවා එකතු කරලා හදාපු එක තමයි මේ ප්‍රශ්නේ. හැබැයි අනාත්ම වුණු ඇහැ ආත්මයි කියලා ගත්ත එකයි ප්‍රශ්නේ. අනාත්ම වුණු රූපේ ආත්මයි කියලා ගත්ත එකයි ප්‍රශ්නේ. එහෙනම් එහෙත් ආත්ම හදන්න නැතුව මෙහෙත් ආත්ම හදන්න නැතුව දෙපැත්ම අනාත්මතාවය දකිමින් මැද ඇලෙන්නේ නැතුව ඉන්න එක්කෙනාට තමයි කෙලස් බහැර වෙන්නේ. ඒ කෙනාට කියන විදර්ශනා නුවණ ඇති වෙනවා. ඒ නිසා මම හදලා මාව නැති කරන්න යන එක අපි කෙලෙස් නැති කරන වැඩපිළිවෙල නෙවෙයි කියන එක තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. දීර්ඝ වේලාවක් ගත නිසා උතනින් මම නවත්තන්නම් මේ වැටුණා හෝ නැතා හෝ අපි ඊළඟ දවසකට නැවත කතාවට තියාගමු තව විනාඩි 15ක් විතර තමයි අපිට ඇත්තටම තියෙන්නේ. කමල් මහන්තියට තේරුණාද නැද්ද මම? අ මම සෑහෙන වැටහීමක් ආවා බොහොම බොහොම පිං සිද්ධ වෙනවා හැමතුරුනේ. තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා රේණුකා ගන්නෝනගෙන් බලමු අපි ඒක කියව ගන්න ඉස්සෙල්ලා සමත විපස්සනා වැඩිම සම්බන්ධව එදිනෙදා ජීවිතයේදී ඇසකනනාසය ආදී ආයතන වලින් එන අරමුණු කෙලස් දිය හෝ කෙලස් විදිය හෝ කුසල් විදියට අතීතය අනිත්‍ය දුක්ඛ සහ අනාත්ම විදිහට ඒ වගේම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙමෙයි කියලා බලන්නේ ඒ විදිහටද කියලා අහනවා මම ඉංග්‍රීසි කියනකොට ටිකක් අමාරුයි. එතකොට ඒ කියන්නේ මේ එන ආයතන හයෙන් එන මේ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට බලන්න ඕනද බලන්නේ එහෙමද කියන එක අහන්නේ කියලායි මට හිතෙන්නේ මේ ප්‍රශ්නේ තේරුනේ මම හිතන්නේ මම මෙච්චර වෙලා කියපු කාරණා ටික ඇතුලේ ඒ කාරණාවට ඒක හිමව තිබුණා ඇහැ අනිත්‍යයි කියනකොට කන අනිත්‍යයි කියනකොට මේ මස් වලින් හැදිච්ච සතර මහා ධාතු වලින් හැදිච්ච මේ කළු ඉංගිරියාව අනිත්‍යයි කියන එක නෙවෙයි කියන්නේ. රූපය අනිත්‍යයි කියනකොට ඇහැට පේන මල්, මිනිස්සු, ගස්, කොළන් ආදී අනිත්‍යයි කියන එක නෙවෙයි කියන්නේ. ඇහැ කියන එක තේරුම් ගත්ත තැන අනිත්‍ය වෙන එකක්. ඇහැ කියන්නේ සතර මහා ධාතු නිසා හටගත්තු එකක්. කන බොන ආහාරය නිසා හටගත්තු එකක්. ඒතර ඇහි මේ ඇස් බෝලේ අනිත්‍යයි කියන එක නෙවෙයි මේ කියන්නේ. එතකොට ඉස්සෙල්ලා අපි ඇහැ කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න. කන කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න. ඒතොර ඇහැ කියන එක හම්බුනේ අපිට අතීත කර්මයක්, තණ්හාවත්, අවිද්‍යාවත් නිසා. ඊළඟට මේක සතර මහා ධාතු වලින් හැදිච්ච එකක්. හේතුවකින් හටගත්තු එකක්. අම්මා තාත්තා නිසා හැදිච්ච එකක්. ආහාර නිසාම හැදිච්ච එකක්. දැන් බලන්න ආහාර නිසා හැදිනා කියන එක තේරුම් ගන්න හොඳ නිදර්ශනයක් තමයි දැන් ওই ගොඩාක් මේ අප්‍රිකානු රටවල් වල ඉන්න මිනිස්සු ආහාර නැතුව දුක් විඳිනාගේ ඇස් දෙක කොහෙද තියෙන්නේ බලන්න. යට ගිහිලා නේද? අපිට ළඟම උදාහරණයක් වෙන බෝසතාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව ගැන කියනකොට කොහොමද කියන්නේ කෑම එහෙම ඇතැල්ලා ඉඳපු කාලය ගැන. හරියට ගැඹුරු වලින් දැක පතුලේ වතුර තිබුණා වගේ දැක් කියලා කියනවනේ නේද? ඇස් දෙක යට ගිඳලා කියන්නේ. එතන මේ ආහාරය දුර්වල වෙන දුර්වල වෙන්න මොකද වෙන්නේ? මේ ඉන්ද්‍රිය ටික ඔක්කොම දුර්වල වෙනවා. එහෙනම් ආහාරය නිසාම තමයි මේ ඉන්ද්‍රිය ටික පෝෂණය වෙලා මෙච්චර හොඳට මේ පොම්බලා අඩු වැඩි වශයෙන් සුදු කළු වශයෙන් උස මහත වශයෙන් මේ තියෙන්නේ මේ ආහාර ටික නිසා. එහෙනම් ආහාරය නිසාමයි මේ ඇහැ හැදිලා තියෙන්නේ. ඒ විදිහට නුවණක් දෙන්න ඕන. අන්න එහෙම දකිනකොට අපිට මේ ධර්මතාවයෙන් දකිද්දි ඇහැ කියන එක එහෙනම් මගේ වශයෙන් තියන්න පුළුවන් එකක් නෙවෙයි අනාත්මම තමයි කියලා තේරෙන්න පටන් ගන්නවා. පැහැදිලිද මම කියන්නේ? ඇහැ කියන්නේ අතීත කර්මයක්, තණ්හාවත්, අවිද්‍යාවත් නිසා අම්මා තාත්තගේ සම්බන්ධතාවයෙන් සතර මහා ධාතු වලින් හැදුණු හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු කනබන ආහාරයෙන්ම පෝෂණය වෙලා තියෙන එකක් ඇහැ කියන එක මට කවදාවත් දකින්න පුළුවන් එකක් නෙමෙයි කියන ධර්මතාවයෙන් දැක්කොත් මොකද වෙන්නේ මේ ඇස් බෝලේ අනිත්‍යයි කියන තැනින් නෙමෙයි දකින්නේ. එතකොට දැන් එහෙනම් මෙහෙම මෙහෙම දේවල් ටිකෙන් හදිච්ච එක නම් මේක කොහොමද අනිත්‍යයි නේද කියන තැනට නුවණක් උදා වෙන්න ඕනේ. එතකොට මේ ඇහැට පේන රූපයත් එහෙනම් මේ ටික තිබුණොත් විතරයි නේද මේක පේන්නේ මේක අහු වෙන්නේ කියන දෙයට නුවණක් හැදෙන්නේ. එහෙම නැත්තම් වෙන්නේ මේ ඉංග්‍රීසියාව කළු ඉංග්‍රීසියාව අනිත්‍යයි කියන දෙයට යනවා. ඒ නිසානේ අපි කියන්නේ මේ දැන් අපි ඇස් පරිස්සම් කරගන්න එහෙම කියන්නේ මේවත් එක්ක අල්ලගෙන නෙමෙයි ඉදිරිය ටික රකින්න එකනේ අපි කියන්නේ. නමුත් මේ ඇහැට කවදාවත් ඇහැ බලන්න පුළුවන්ද? කනට කන පේනවද? ඇහැට හැපෙන්නේ කවදා. ඒ නිසාමයි අනාත්මයි කියලා කියන්නේ. මේ ඇහෙන් කවදාවත් ඇහැ බලන්න බෑ. ෆොටෝ එකක් ගහලා බැලුවත් තේන්නේ ෆොටෝ එකේ ඡායාව චිත්‍රය විතරයි ඇහැ පේන්නේ අපිට. කණ්ණාඩි ඉස්සරහට ගියත් කණ්ණාඩියේ වැටෙන ඡායාව නිසා පේනවා මිසක අපිට අපේ ඇහැ බලන්න බෑ. එතකොට ඇහැට රූප පේනවා. රූප පේනවා අපිට. හැබැයි ඇහැ පේන්නේ අපිට ඇස අහුවෙන්නේ නෑ. එතනින් දකින්න ඕනේ අන්න එහෙම දැක දැකා යනකොට කියනවා ඒක අනාත්මයි ඒක අනිත්‍යයි ඒක දුකයි හරියට නිකන් අර මේ සමහර වෙලාවට පූසෝ බල්ලෝ එහෙම මේ නැට්ට අල්ලන්න කරගෙන්නේ නේද නැට්ට අල්ලගන්න වෙරෝ කැරකිලා කැරකිලා කැරකිලා වැඩේ අතාරිනවා නේද අන්න ඒ වගේ අපි මේ ඇහත් එක්ක දඟලන ලෝකෙත් විදර්ශනා කරනකොට එතෙන්ට නුවණ එන්න ඕන නිකාම් මේ ඇහැ අනිත්‍යයි ඇස අනිත්‍යයි කන අනිත්‍යයි රූපය අනිත්‍යයි සද්දය අනිත්‍යයි කිව්වයි කියලා නුවණ පහළ වෙන්නේ නැහැ. එතෙන්ද වෙන්නේ මොකද? අර මේ හිතේ ඇති වෙලා දෙන රාග ගතිය, දෝෂ ගතිය ටික ටික එබෙනවා යට යනවා. බැලූන් එකක් පොම්බලා යට වතුර ගහන් හිටියා වගේ. හැබැයි අතගත්තු ගමන් මොකද වෙන්නේ? බොග් ගාලා උඩට එනවනේ. මේ ටික දැනගන්න ඕන. ඉතින් ඒ නිසා මේ කමල් මහත්තයා අහපු ප්‍රශ්නට ඇත්තට මේක අදාළ වෙනවා. මේ ඉන්ද්‍රිය ටිකේ නියම ස්වභාවය අපි ධර්මයට අනුව ඉස්සරහ දවස්වල අපි විසඳා ගමු විමසා ගමු මොනවද මේ ඉන්ද්‍රිය කියන්නේ කියලා. දැනට මෙහෙම දැනගන්න අතීත කර්මයන් තණ්හාවත් අවිද්‍යාවත් නිසාමයි මේ ඇහැ හමු උනේ. කන හමු උනේ. එතකොට ඒ අනුව තමයි මට දැන් මේ රූපත් හමු වෙලා තියෙන්නේ. කර්මයට අනුව රූප හමු වෙනවා කර්මයට අනුව ශබ්ද හමු වෙනවා ඒක කොහොමද වෙන්නේ දැන් බලන්න කෙනෙකුට බණ අහන්න ලැබෙනවා බණ අහන්න ලැබෙනකොට පිං සහ කුසල් රැස් වෙනවා නේද කන් දෙකෙන් තව කෙනෙකුට කුණු හරප විතරක්ම ජීවිත කාලෙම අහන්න ලැබෙනවා කුසල් රැස් වෙනවද අකුසල්ම විතරක් රැස් වෙනවනේ පවුම රැස් වෙනවා කර්මානුරූප දැන් බලන්න අපි කායි කන් දෙකේක වගේ හම්බෙලා තියෙනවා හැබැයි කන් දෙකේ එක එක කාලෙට හැමෝටම බණ අහන්න ලැබෙනවද? සමහර විට දැන් මේ අහන් ඉඳි නිදි කිරනවා ඇති. එතකොට කන් දෙකෙන් වැඩක් තියනවද අපිට? නේද? ඒ බලන්න කන් දෙකක් හමු වුණා අපි කයාටත් එක විදියට. හැබැයි ඒ කන් දෙකට අහන්න ලැබෙන එක එක දේවල්. ඇස් දෙකක් අපි කාටත් හම් වුණා. හැබැයි අපි හැමෝටම හොඳම රූප හම් වෙනවද හැමදාම? අපිව සතුටු කරන රූප විතරක් හම් වෙනවද? නෑනේ. එතනින්ම අපිට අනිත්‍ය තේරුම් ගන්න බැරි වෙයිද? එතනම කර්මය තේරුම් ගන්න බැරි වෙයිද? ඇයි? මං කැමති රූප විතරක් මට හමු වෙනවද? මං අකමැති රූපත් හමු වෙනවනේ. එහෙනම් මේක මොන කර්මයක්ද? අතීත කර්මය නේ මං කියන්නේ අපි විවහාරෙම කියන්නේ මේක මහ පුදුම పూర్ව කර්මයක් කියලා අපි කියන්නේ නේද? ඇයි එක එක්කෙනාට විපාක දෙන්නේ එක එක විදියට නේද? දැන් මට හොඳයි කියලා හිතෙන රූපයම ඔය ඇත්තන්ට නරකයි කියලා හිතෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එක එක්කෙනාට ලැබෙන්න තියෙන විදිහට නේද ලැබෙන්නේ. සමහරලාට අපි අඬනවා අයියෝ අපිට සල්ලි නෑ අපිට රස්සාවල් නෑ අපිට මිල මුදල් නෑ ඊළඟට අපිට ඉගෙන ගන්න විදියක් නෑ අපිට කන්න නෑ බොන්න නෑ මෙහෙමයි කියලා. මේකට හම්බ වෙන්න තියෙන විදියට තමයි මේ ටික මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක මේ කර්මානුරූපව සිද්ධ වෙච්ච එකක් හේතුඵලය අනුව හැදිච්ච එක හේතුවක් නිසා හටගත්තු ඵලයක් කියලා දන්නේ නැති නිසා මොකද වෙලා තියෙන්නේ අපි අහුවෙලා ඉන්නවා ඒ නිසා හොඳට බලන්න සමහර වෙලාවට එකම කෑම දෙන්නේ කෑම එක්කෙනෙකුට බලපිරන එක්කෙනෙකුට ළඟින් යන්නත් මදීනේ. එක්කෙනෙකුට හොඳට රස දැනෙනවා. තව එක්කෙනෙකුට රස දැනෙන්නේ නැහැ. එකම විදිහේ කෑම කොහොමද දෙවිදියකට තේරෙන්නේ? එක එක්කෙනා ගන්න විදිය කර්ම ස්වභාවය අනුව හැදෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිට ඉස්සරහ සූත්‍ර කීපයක් හම්බ වෙනවා තව මේ කර්මය සම්බන්ධව කොහොමද වෙන්නේ. එතකොට ඔන්න ඔය විදියට මේ ඇහැ කනනාසය ගැන දැනගන්න ඕනේ ඇත්තටම. ඒ ටික දන්නේ නැතුව මේක ඇහැ අනිත්‍යයි කන අනිත්‍යයි කර කෙලස් නැති වෙන්නේ නැහැ. ඒ නිසා සතර සතිපට්ඨානයෙන් අපි හික්මෙන්න ඕන කියන්නේ මේ ඇහැ කන නහය දිව ශරීරය කියන්නේ මොකද්ද කියන එක සංසුදක්සේ පැහැදිලි කරගන්න නම් කායानुපස්සනා සතිපට්ඨානය පුහුණු කරන්නම ඕන. කායानुපස්සනා සතිපට්ඨානය පුහුණු කරන්නම ඕන. එතකොට තමයි අපිට ඇහැ කරනාසේ දිව ශරීරය කියන හරියටම තේරෙන. ඒකේ අනිත්‍යතාවයේ වැටහෙන අනාත්මයේ දුක තේරෙන. එතකොට හිතේ දුක, හිතේ අනාත්මතාවය, හිතේ තියෙන මේ ස්වභාවය දැනගන්න නම් වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, හදිපට්ඨාන තුනම වැඩෙන්න ඕන. එතකොට තමයි මේ හිතේ ස්වභාවය අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් කවදාවත් මේක අවබෝධ කරගන්න හම්බ වෙන්නේ ඒ නිසා සමත විදර්ශනා වශයෙන් වඩනවා කියන්නේ. ත්‍රිලක්ෂණය අනුව බලනවා කියන එක තමයි. ත්‍රිලක්ෂණය අනුව බලනකොට අපිට අකුසල් බැහැර වෙන්න නම් අපි මේක යථාර්ථයෙන් දැක දැක දැක දැක බලාගෙන යන්න ඕන. මේ තියෙන කුණු කය අනිත්‍ය දකලා වැඩක් වෙන්නේ අපි කරන්නේ මේ කුණු වෙනවා පණුව ගන්නවා මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේක බලන එකනේ. තියෙන කයක නෙමෙයි මේක බලන්න තියෙන්නේ. ඒක උදාහරණ විතරයි. කියන කය කියන්නේ මේ හම්බෙච්ච කය කියන උදාහරණයක් විතරයි. ඒ උදාහරණේ පාවිච්චි කරලා කෙලෙස් හැදෙන්නේ නැතුව ඉන්න යෝන කරන්නේ. අපි කරන්නේ ඒක පාවිච්චි කරලා මේ කය කුණු වෙනවා, මේ කය පණුව ගන්නවා, මේක දුකයි අනාත්මයි කියලා දකිනවා මිසක ඒක හරහා කෙලෙස් හැදෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා නුවණක් නෑ අපිට. ඒ නිසා එතෙන්ට එන්න ඕනයි කියන එකයි කියන්නේ ප්‍රශ්නයට සාධාරණයක් කරන්නයි ඇත්තටම මෙච්චර කරුණු කිව්වේ. තියෙන හැක තියෙන කනක අනිත්‍යතාවය නෙවෙයි දකින්නේ හේතුවක් නිසා හටගත්තු ස්වභාවයක් නිසායි මේ දුක මේ අනිත්‍ය මේ අනාත්ම කියන්නේ ඒ නිසායි කියන තැනින් දැක්කොත් විතරයි අපිට මේක සත්‍ය සත්‍ය වශයෙන් වැටහිලා දුක තේරෙන්නේ දුකට හේතුව තේරෙන්නේ දුක නැති කරන්න පුළුවන් මාර්ගයේ වැටෙන්නේ එහෙම පමණයි කියන එක තමයි කියන්න තියෙන්නේ තව විනාඩි 3ක් විතර වගේ තමයි තියෙන්නේ ප්‍රශ්නයකට සාකච්ඡාවක් අරගෙන යන්න තරම් වෙලාවක් අපිට නැති වෙයි. ඒ නිසා මේ මොන හරි අදහසක් කියන්න තියෙනවා නම් මේ ගිය සතිය අපි කිව්වනේ තමන්ට මේ ටික පරිහරණය වෙනකොට කොහොමද මේ අකුසල් රැස් වෙන කුසල් රැස් වෙන විදිය බලාගෙන ඉන්න කියලා. ඊට පස්සේ ඒ ඒ අරමුණු ඇති වෙන විදිය මේ උපමා වලින් අර ගොනාගේ උපමාවෙන් සහ වීණාවේ උපමාවෙන් බලන්න පුරුදු වෙන්න කියලා. දැන් මේ කියපු කාරණාවලුත් අදත් එහෙනම් තියෙන පාඩම තමයි මේවා ඇත්තටම කරලා බලන්න ඕනේ. දැන් මේවා නිකන් මේ දේශනා විදියට අහන් හිටියයි කියලා කෙලස් බැහැර වෙන්නේ නැහැ ඇත්තටම. වීරිය වඩන්න දෙපේ. කෙලස් නැති වෙන්න වැඩෙන්න ඕන. ආයෙත් වෙන කොහෙවත් යන්න දිහාකුත් නැහැ මේකට. ඇයි අපි ඉන්නෙම කෙලෙස් එක්කනේ. කෙලෙස් හැදෙන ලෝකේ ඉන්නේ අපි හමුවේ තියෙන සියලුම දේවල් හරහා අපිට කෙලෙස් හැදෙනවා. ආම්දුරුව නිසා දායකයන්ට කෙලෙස් හැදෙනවා, දායකයෝ නිසා ආම්දුරුවන්ට කෙලෙස් හැදෙනවා. ඊට පස්සේ අම්මා තාත්තා නිසා දූ දරුවන්ට හැදෙනවා දූ දරුවෝ නිසා අම්මා තාත්තට හැදෙනවා අඹසැමියෝ නිසා ඒගොල්ලොන්ට කෙලෙස් හැදෙනවා බල්ලෝ බලලු නිසා කෙලෙස් හැදෙනවා নানা ප්‍රකාර විදියට රස්සාව නිසා බොස්ලා නිසා සේවකයෝ නිසා নানা ප්‍රකාර විදියේ කෙලෙස් හැදෙනවා ඒ හැදෙන කෙලෙස් හැදෙන්නේ මොකක් නිසාද කියලා බල බලා ඉන්න ඕන මෙහෙම නේද වෙන්නේ කියන එක නුවණින් දකින්න ඕන දැන් මේ සතියේ බලන්න ඇලෙනකොට ගැටෙනකොට ඒ කියන්නේ මායයට අහු වෙනව නේද කියලා කල්පනා කරගන්න. ඇලෙනකොට ගැටෙනකොට මේ මම මායයට නේද උගලට පැටලෙන්නේ කියලා දැනගන්න. හැබැයි ඔන්න මම මාරයට අහු වෙනවා කියලා මාව මාරයට අහු වෙනවා කියන තැනින් අරගෙන ආපහු උගලේ පැටලෙන්නත් එපා. එතනත් නෙමෙයි ගැලවීම තියෙන්නේ. මේ ටික මේ හමුවනේ හේතු ගොඩක් නිසා නේද? හේතු ගොඩක ප්‍රතිඵලයක් නේද කියලා දැකලා මමත් නැති කරගෙන අනාත්මතාවයෙන්ම දකින්න. ආත්මයෙන් දකින්න නැතුව අනාත්මයෙන්ම දැකලා කෙලෙස් නැති කරගන්න ඕනේ කියන දැනට එන්න අරමුණු හමු වෙනකොට ඒ අරමුණේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව උපාදාන කරන්නේ නැතුව දුක හදන්නේ නැතුව ඉන්න ඇලෙනවා ගැටෙනවා දරුව වෙනුවෙන් හරි අම්මා තාත්තා වෙනුවෙන් හරි අමුදරුව වෙනුවෙන් හරි මොන තාලයකට හරි මනාපයක් කමනාපයක් උපන්නා කියන්නේ දුක්ඛ සමුදයයි කියලා මෙනෙහි කර කර ඉන්නකො ආයෙත් කියනවා මොනයම් හෝ අරමුණකින් හොඳින් හෝ නරකින් Tamanට මනාපයක් අමනාපයක් ඇති වෙනකොටම මේ මට දුක්ඛ සමුදය වෙන විදිය නේද කියලා මෙනෙහි කර කර ඉඳලා බලන්න ටිකක්. මොකද ඕල්රෙඩි දැන් මේක දුකයි කියලා අපි දන්නවා. එතකොට එතනට සම්මාදිට්ඨිය තියලා බලන්න. මෙන්න දුක්ඛ සමුදය වෙනවා කියලා මෙනෙහි කර කර බලන්න. එතකොට හැබැයි මේ අහවලා දෙයක් නිසා මට දුක ඇති වුණා කියන තැනින් යන්නේ නැතුව අරමුණක් එනකොටම ඒ අරමුණ කොහෙටවත් හේතු කරන්නේ නැතුව වෙන්න දුක්ඛ සමුදය වෙනවා කිය කියා මෙනෙහි කර කර බලන්න චුට්ටක් ඒ කාලය ගන්න එකට මම හිතනවා ඒකේ පොඩි ප්‍රතිඵලයක් තියෙයි ඊළඟ සතිය එනකම් ඕක කරන්න පුළුවන් නම් ඉතින් මේක කරගෙන යෑම තමයි වැඩේ. ඒක එතකොට තමයි මේක ජයග්‍රහණය තියෙන්නේ. ඉතින් එහෙමනම් අදට අපි අවසන් කරමු. ඉතින් සහභාගී වුණු මහා සංඝරත්නයටත් සංවිධානය වුණු හැම දෙනාටමත් මේ කතා කරපු ධර්මකාරණා සිව්සස් අවබෝධ කරගන්නම උපකාරක ධර්මයක් වේවා කියලා අපි අද වැඩසටහන අවසන් කරමු නැවත හමු වෙන තුරු. හැමදෙනාටම තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් වේවා.